පුද්ගලික වශයෙන් මම කාටත් පොදු දෙයක් වශයෙන් ලබන්න පුළුවන් භාවනාවක් ගැන අහන ඉන්න ඉතාලා තියෙන ප්‍රශ්නය ලෝක අනාතයි නිවනම නාතයි කියන මේ කර්මස්ථානය වඩපුවාම පෙරදිතර හුස්ම ඉහළ පහළ ගැනීම නිසා ගත්ත කර්මස්ථානයේදී වැඩි භාවනාව මේ ඉතින් හඳුනාගත්ත කලින් තලයට ඉහළට යාම සිදු වෙනවා කියලා පෙන්වනවා. දැන් මෙතන මෙහා වෙන්නේ අපි වැඩිම කර්මස්ථානයක් තියෙනවා නම් ඒ වැඩිම කර්මස්ථාන වල নানা ආකාර සමාධි තියෙනවා. ධාන වෙනයි සමාධි වෙනයි. සමාධි කියන්නේ වැඩි උපචාර සමාධි කියනවා. ඒ වගේම කෝටි ගණන් සමාධි තියෙනවා. ඒ සමාධි මට්ටම් අපි විවිධ ආකාරයකට වෙනවා. ආහාර තිබුණ ක්‍රමයටත් මේ අදිස්ථාන කරගෙන යනට ඒ අනුවත් මතුවෙනවා. දැන් සමහර කෙනෙකුට සමාධියක් මතුවෙන්න පුළුවන් කවුරු හරි කියාදී ඇති වුණොත් මේ සමාධියේ ගලාගෙන යනකොට මේ ඔළුව නැති වෙනවා වගේ දැනෙනවා කිව්වොත් එහෙම එයාට ගලාගෙන ඔළුව නැති වෙනවා දැනෙනවා ඒක සමාධිය සමහර කෙනෙකුට කිව්වොත් අත් දෙක නැති වෙනවා වගේ දැනෙනවා මේ සමාධිය වලාගෙන යනකොට කිව්වොත් එයා ඒ අදහසේ හිටියොත් එයාට ඒ සමාධිය බෙදවම අත් දෙක නැතුවා වගේ දැනෙනවා ඇඟ නැති වෙනවා වගේ කිව්වොත් එහෙම ඇඟ නැති වෙනවා වගේ දැනෙනවා එහෙනම් සමාධිය කියන එකේ ප්‍රභාවයක් තියෙනවා අපි අහපු අහපු හැටියට ඉදාගත්ත හැටියට ඒ සමාධිය එනවා දැන් සමහර අයගේ සමාධි ක්‍රම තියෙනවා හැම දීලා. නාසය ළඟ මේ දැනෙන ස්වභාවයක්, නරල ළඟ දැනෙන ස්වභාවයක්, අහිබැම ළඟ නලල මේ අහුලා දැනෙන ස්වභාවයක්, හිස්මුදුරට දැනෙන ස්වභාවයක් ගැන මෙහෙමත් මේ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියලා ධාන වලට පෙන්නන මේ දේශකයන් වහන්සේලා ඉන්නවා. කර්මස්ථානාචාරවල. ඒ අහලා කර්මස්ථාන වර්ණයටත් ඒ જાතිය සමාධි ලැබෙනවා. ඒ කියන්නේ තෝරයාට දැනෙනවා ඒ නාසය ළඟ ඉඳ හිටියා වගේ. නලල ළඟ හිට හිටියා වගේ, ඔය මුදුනට හිට හිටියා වගේ ඔය එක එක විදිහට දැනෙනවා. බුදුරන් වහන්සේ ධානයක ලක්ෂණ පෙන්වලා තියෙනවා. ඉතින් අපි දකින්න ඕනේ මේ ධාන ලක්ෂණ අපිට මතුවුනේ කියලා. දැන් තලෙන් තලෙ ඉහළ යාමට දැන් අපිට කිව්වොත් එහෙම තමයි ඔය ඉස්සරහ එක්තරා මහත්මයෙක් ඇවිදලා කිව්වා එයාට යන්න පුළුවන් කව නේව සංඥා නා සංඥා වෙන්න යනකම්. අපෝ ඒක විස්තර කරන්න කොහොමද ඒ වෙන්නේ කියලා. ඒ ක්‍රියාදී ලක්ෂණ ක්‍රමය අනුව ශරීරයේ උඩට ගිහින් නවතිනවා ඒක තැනක. ඒ අධ්‍යයන ආකාරය. ඒක ඉතලා අපි ඉන්නේ මොකද්ද? රූපාවචර සමාධිය වලට අර නාසය ළඟ හිත හිටිනවා. ඊළාට දැම්මි ළඟ හිත හිටිනවා. නවලෙ හිත හිටිනවා. ඊපස්සේ ස්මුද්‍රේ හිත හිටිනවා. මේ තත්ත්වෙටපත් වෙනවා. ශරීරයේ තියෙන බව දැනෙනවා. දැනෙන එක චතුත්ථ ධානයට ගන්න මේ හතර කියනවා. ඊට පස්සේ උඩට යනවා දැනෙනවා. හිත ඉහළට යනවා. කලින් ශරීර හතරකට ගිහින් හිටිනවා. දැන් මේ විදිහට අත්ත සමාපත්තියම යට වැඩිලා තියෙනවා කියලා ඒ විදිහට කිව්වා. දැන් ඒක යාදී වශයෙන් ක්‍රමී. ඒවා සමාධි තමයි. සමාධි කෝටි ගණන් තියෙනවා කියලා තින්නේ ඒකයි. හිතු හිතු හැටියට සමාධි අපි අදිෂ්ඨාන කරපු හැටියට හිතනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස දිශාවට සමාධි 10ක් තියෙනවා දිවක් ලබන්න. පෙර දිශාව සිහි කරපුවාම හිත පෙර දිශාවට ගිහින් ඉතිනවා. වෙන දිශාවකට යනවා. දකුණු දිශාවට හිතුවොත් හිත දකුණු දිශාවට ගිහින් හිටිනවා. වෙන දිශාවකට යන්නේ. ඒකත් තමයි තියෙන්නේ. පිටිපස්ස හිතුව පිටිපස්ස ඉන්නවා. උතුරු පැත්ත හිතුව උතුරු කියනවා වම් අත පැත්තට ඒ පැත්තට හිතුව ඒ පැත්තට හිටිනවා. යට පැත්ත හිතුව යට පැත්ත පේනවා. උර පැත්ත හිතුව උර පැත්ත පේනවා. හිත ඒ පැත්තට ගිහින් හිටිනවා. ඒවා සමාන. මේ සමාධි කියන එකයි ධානය කියන එකයි දෙකක්. සමාධි කෝටි ගණන් තියෙනවා කිව්වේ ඒක. ඒක හිතු හිතු ආකාරයන්ගේ සමාධි ගන්න පුළුවන්. ඒක දිවස තියෙන සමාධිය තියෙන එක දිව කන නැහැ. දිවස් සමාධිය ගන්නවා දිවසට පේනවා. හැබැයි මේ කටකොලනවා එන මේ දැයිනවා මිස පේනවා මිස කෙනෙක් කතා කරනවා නම් කතා කරන එක ඇහෙන්නේ. දැන් අමනුෂ්‍යය කතා කරන එක දිවස් සමාධිය ලැබුවොත් අමනුෂ්‍යය පේනවා. කතා කරන හැටි වෙන අතපය වලින් කියන මේ පෙන්නන ඒවා ඒ හලකුණු පේනවා. අර කටකොලනවා හඳ ඇහෙනවා. හඳ ඇහෙන්න අවධානය යොමු කරේ ඉඳලා සමාධිය වැඩුවොත් අන්න දිව කන් සමාධිය වැඩෙනවා. ඒකෝර කියන එකයි. දැන් දිවස පහල කරනකොට දිව කන්ට යොමු කළොත් එහෙම හඳ ඇහෙනවා කියන කෙනා පේනවා. ඉතින් මේ වගේ සමාධි කියන ඒවා එක එක විදිහයි. ඒක ඉදිරිපැත්තට වැඩොත් ඉදිරිපැත්තේ කියන ඒවා එහෙනම් පිටිපස්සේ ඒවා හරහට ඒවා දෙපැත්තේ ඒවා හෙන්නේ. ඒ පැත්තට හිත බලන්න ඕනේ. ඒ වගේ සමාධි කෝටි ගාණක් හැදෙනවා කියන්නේ ඒකයි. ඉතින් මේ වගේ සමාධි කියන එකයි ධානය කියන්නේ දෙකක්. දැන් මේක තේරුම් ගන්න ඕනේ. සමාධි වැඩුවාට වැඩි වැඩි ආකාරයෙන් සමාධි පිළිද. සමාධි කියන්නේ ධානය නෙමෙයි. ධානයයි සමාධිය කියන්නේ ක්‍රම දෙකක්. දැන් මේක ඉතින් දකින්න ඕනේ. දැන් ওই දකින්න සමාධිය වල දැන් අත්‍යන්ත හතරවැනි සමාධියටම යන ආකාරයේ මේ දැකපු පෙරයක් පෙන්වනවා. දැන් ඉහළින් ඉහළට අවස්ථාවෙන් අවස්ථාවෙන් මේ තට්ටුවෙන් තට්ටුවට වගේ ඉහළට ගිය අවස්ථාවක්. දැන් අපි දැන් ශරීරයේ සුවේ දැනුණා. ඒක බලන්න ඕනේ. ප්‍රීතිය දැනුණාද? සුඛේ දැනුණාද? ඒතර වෙන් කරගත්තේ කොතනින්ද? දැන් ධානාංග පහ වෙන් කරන්න ඕනේ එහෙනම්. ධානාංග පහ වෙන් කරනකොට දැන් අපි ගිය සමාධියෙන් අපිට වෙන් කරන්න පුළුවන්. දැන් ඉහළ තට්ටුවකට ගියා වගේ දැන්ලා හිත ඉහළට ගිහලා නවතිනවා. ඊළඟ මට්ටමට ගිහලා ආයි නවතිනවා. හැබැයි පළවෙනි තට්ටුවට ගියාම එනවා සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහ විග්‍රහ කරන්න පුළුවන් ඉන්නේ දැනින්න ඕනේ. එහෙනම් ප්‍රීතියයි සුඛයයි දැනින්න ඕනේ විශේෂයෙන්. ඒක ප්‍රීතියයි සුඛයයි දැනුනහම ප්‍රීතිය සුඛය බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ ශරීරයේ අස්සක් මුල්ලක් නැහැර ප්‍රීතියෙන් සුඛයෙන් තේමා යනවා. දැන් අපි උඩට ගියා වගේ දැනුණාට පස්සේ අපිට මේ ශාරීරියේ අසක් මුල්ලක් නැර ප්‍රීතියෙන් සුඛයෙන් ප්‍රමායන ස්වභාවය දැනෙන්නේ කොහොමද? දැනෙනවා. මේ හිතලා බලන්න ඕනේ. බුදුරන් වහන්සේ ප්‍රථම ධ්‍යාන සමාධිය ගැන දේශනා කරනකොට පේනවා ඔය නාන්න ගන්න ඒ කාලේ ගන්නවා ඉතර හඳුන් කුඩු කොකුම් පොතු ඔයගේ දේවල් අරේ මැටි ගොම ගොම එක එක දේවල් අරන් ඉතර අඹරනවා පැත්තට දාලා අඹල අපි මිරිස් සමරනවා වගේ මිරිස් ගුලිය හදනවා වගේ එක්තරා නාන සුණු ගුලියක් හදනවා. මේක අඹලලා ඉතින් පැත්තකින් තිබ්බා. මේ ගුලියම වතුරෙන් චිත් වෙලා තියෙන්නේ. හැබැයි වතුර අහකට වැස්සෙන්නෙත් නැහැ. මේ අත්තක් මුල්ලක් නැහැ වතුරෙන් චිත් වෙලා තියෙන්නේ කොහොමද ඒ වගේ. ප්‍රථම ධානයේදී මේකයි ප්‍රීතියෙන් සුඛයෙන් අන්නේ ආකාරයෙන් අත්තක් මුල්ලක් නැහැ තිබිලා හිටින්නේ. ප්‍රීතිය සුඛය පැතිරලා හිටින්නේ. ඒතොර ඒක තියෙන්නේ කය තුලයි. දැන් ඉහළට යාමත් තුල නෙමෙයි. එතකොට අපි හිතලා බලන්න ඕනේ ඉහළට යනවා කියන එක සමාධිය. ඥානෙ කියන එක අර ප්‍රීතිය සුඛේ මුල් කය තෙමා ගියේ සුවේන් කය දැනි දැනි තියෙන්න ඕනේ. මෙහෙම දැනෙනවා. දැන් මේ ප්‍රශ්න තුන කෙනාම කියන්නකෝ බලන්න. මේ භාවනා කරන වෙලාවේදී උඩට ගියහම ඒ ප්‍රීතිය සුඛය කායට දැනෙනවා. ශරීරේ නොදැරිය යනවා. ඒක ප්‍රීතිය සුඛය දැනෙන්නේ කොහටද? දැන් කායට ප්‍රීතියයි සුඛයයි ශරීරේ නොදැනි ගියහම දැනෙන්නේ මොකේද? ශරීරේ දැනෙන්නේ නැතු ඈ ඈ ඒ විඥානහලෙන්නේ කරදේකයි කියනවා කියලා කියනවා. ප්‍රථම ධානයේදී කරජකය ප්‍රීතියෙන් සුඛයෙන් කරජකයනේ මක්ලේ කය. මක්ලේ කය ප්‍රීතියෙන් සුඛයෙන් තෙවිලා හිටිනවා. අසක් මුල්ලක් නැහැ. එතකොට දැන් අපි හිතර ධානයේදී ගත්තාම ඒක මානසිකයි. මේ ප්‍රථම ධානයේදී ඇතිවෙනා ප්‍රීති සුඛය කායිකයි. ඒ කායික ප්‍රීතිය සුඛය කියන එක කය දැනෙන්න තුලියම විතාවද. දැන් හිතලා බලන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධානාංග වල ස්වභාවයක් ඇත්නම් ඒ බෙන්ලා තිබිච්ච හැටියට එනවාද කියලා අපි බලන්න ඕනේ. සමාධිය අර විදිහට එනවා. ඔව් කයි දැයින් නැතුව ගිහිල්ලා හිත උඩට ගියහම අපිට එහෙම සමාධියක් තියෙනවා. එතකොට අපිට ආද පීතිය සුඛය දැන් ඉන්නේ කරදකයි තේමා යන පීතිය සුඛය අපිට ප්‍රථම ධානයේ නැතුව අපි කොහොමද ඉන්නේ හදයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රථම ධානයේට මේ කරදකය පීතිය සුඛය නර කියන ආකාරයෙන් තෙමී යනවා. ඒක වැටෙනවා. ඒතර ඒ කිව්ව පීතියයි සුඛයයි අපි දැනගන්න පුළුවන් ද මනස. මනස උඩට ගියා කය පැත්තට කය දැනෙන්න සූර්යයා. එතකොට දැන් ඒක සමාධිය. සමාධිය ඕන තරම් කියනවා. දැන් ප්‍රථම ධානයේ තියෙන කවිතක්ක කවිචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ විදිහ. ලැබුණා නම් මේ විලාවේ කය හොඳට වැටහෙන අවස්ථාව. මස්ලේ කය වැටහෙන අවස්ථාව. මස්ලේ කය නොවැටෙන අවස්ථාවක ප්‍රථම ධානයක් නෑ. ප්‍රථම ධානයේ මේ මස්ලේ කය හොඳට වැටහෙනවා. ඒ මක්ලේකයි ප්‍රීතියෙන් සුඛයෙන් දෙමිද යනවා. ඉරිලා හිටිනවා. අතක් මුල්ලක් නැහැ. ඉර බැලුවත් යට බැලුවත් පය බැලුවත් අතපය බැලුවත් ඇඟිලි බැලුවත් නියපොතුවකට නැරකම් බැලුවත් යොමු කර යොමු කර බලන හැමතැනම ප්‍රීතියෙන් සුඛයෙන් දෙමිද. ප්‍රීතියෙන් විලෙන් විලේ හැලි නැගිනවා වාගේ ප්‍රීතිය මතුවේවි එනවා. එනේන ගානේ සුඛේ මතුවෙනවා. මේ හරියට යමකට හැල්ලක් නැගිනවා වාගේ. ශරීරය තුළ හැවිලා ගිලා කියනවා වගේ තීතිය දැනෙනවා මූණට වැඩිපුර පේනවා කයර සුඛය දැනෙනවා මූණ පිපුණම් බලක් වගේ තීතියෙන් පිනා ගිහිලා ඉන්නවා ඒ මූණට නැගෙන ශක්තිය ආලෝ ආලෝකේ නැතත් තීති ශක්තිය තීතිය සුඛයක් බවට පත් කරගෙන මුළු හැඟ හැමදැනම විනිවිද යන අසත් මුලක් නෑ එතකොට මෙතන උඩ යෑමක් එතන සම්බන්ධයක් නෑ ඒකෝ දැන් අපි ලබා තියෙන ප්‍රථම ධානය නා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මයෙන් පිට යන්න බෑ. ඒ ධර්මයෙන් පිට නම් ලබලා තියෙන සමාධියක් නිසා ධානය නෙමෙයි. ඒතර ධානය දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අග සහිතයි, ව්‍යංජන සහිතයි සර්ව ආකාරයෙන් පරිපූර්ණයි. එහෙනම් මේකේ ආයතරයක් අඩු වැඩි කරලා ඉතින් අපි දන්නේ විදියක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ලැබෙන්නේ මෙහෙමයි කියවනම් ඒ විදිහටම ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ප්‍රථම ධානය නෙමෙයි හමාරිය ප්‍රමාණය තියෙනවා. යම් යම් හමාරිය. හමාරි ලබන්න පුළුවන්. ධානාංගයෙන් කරනකොට මේ කායකය ප්‍රීතිය සුඛයෙන් ප්‍රමායන පළවෙනි ප්‍රථම ධානයේ දීති ධානාංගයයි සුඛ ධානාංගයයි අපි කොහොමද ගන්න? මෙන් කරන්නේ කොතනින්ද? ඒකට අපි ඒක සමානුකූලව ධානී නිමින් ලැබලා තියෙන සමාධිය ලැබලා තියෙනවා. දැන් ඕක ගා පටලවා ගන්න මේ සමාධි ධානයයි කියන එක පටලවා ගන්න. ඒකයි මේ වෙලාව තියෙන්නේ. සමාධිය වෙන එකක් ධානයේ තව එකක්. ධානයේ ඉහාත්ම සුඛ විහරණය. ඉහාත් මේ කියන්නේ මේ ඉන්න ජීවත් වෙලා ඉන්න කාට කල. මේ සුවේට හේතු වෙන ඉතරා පළවෙනි කොටස. ඒ ප්‍රීති සුඛ ඊළඟට ප්‍රීතිය වෙනකොට මුළු ශරීරයම සුඛයෙන් පිනායන අවස්ථාවක් දෙවෙනි අවස්ථාව දෙනවා. තවත් මේ කරදකය අත්හැරුන්නේ දෙවෙනි දහන් දෙනකොට. දෙවෙනි දහනේ පෙන්ලා තියෙන්නේ හරියට වැහි වැස්සක් වැහැලා. මහා වැහි වැහැලා හිටන් පෑවුවට පස්සේ උල්පත් හැදිලා පෑවුවට පස්සේ පිටින් වතුර වැහි වතුර එකතු වෙන්නේ මොනවා හරි අලපාරවලින් හරි වතුර එකතු වෙන්නේ නැහැ. නමුත් ලිදක පොකුණක වතුර කට මට්ටමට පිරීලා නිශ්චලව පවතිනවා. වතුර බහලා. මෙන්න මේ වගේ මේ ශරීරේ සුඛයෙන් තෙමා ගිහිලා සුඛේ පවතිනවා, ප්‍රීතිය පවතිනවා. අර කර්මස්ථානයේ මේ විග්‍රහ මේ මෙනෙහි කරනකොට ඒක නෙමෙයි. දැන් කර්මස්ථානයේ මෙනෙහි නොකර හිටියා. අර ප්‍රීතියයි සුඛයයි දෙක නොනවති පිළිලා හිටනවා. ඒක සමාධියෙන් නැගෙනවා. විවේකජම් පීතිසුඛං ඉස්සෙල්ලා. අවිතක්කං කවිරාරං විවේකජම් පීතිසුඛේ කගතා සහිතං. එප්‍රථම ධානය ඉන්නේ එහෙම. විවේකයෙන් හටගන්නේ. ද්විතිය ධානය දෙන්නේ සමාධිජම් පීතිසුඛං. සමාධිය නැති ජනිතවන්නාව පීතිසුඛේ. ඒතකොට ඒකෙදි ඒකම අරමුණු කළ හැකියි. ඒ පීතියම යලි සිහි කළ හැකියි. ඒ සුඛයම යලි සිහි කළ. තව කය වැටෙනවා. කය වැටෙනා නිසා කයෙන් අහකට යන්නේ නැහැ තරම්. තුන්වෙනි දැහැණි වෙන්නලා තියෙන්නේ හරියට නිලුම් පොහොට්ටුවක්. මානුෂ පොහොට්ටුවක්. ඒ වගේ වතු හැදෙන මේ මල් මලක පොහොට්ටුවක්. වතුරේ මැදක් ඇදිලා තියෙනකොට ඒ පොහොට්ටුවක් ජලයෙන් දෙත් වෙලා. ජලයෙන් වට කරලා ගියා. කොහොමද දැනින්නේ ඒ විදිහට මේ කය අර මේ සුඛේ දෙත් වෙලා. ඒ වගේ සුඛයෙන් වට කරලා පවතින විදිහක් ස්වභාවයක් එක්ක. හරියට ඉන්නේ සුඛයක් මත. සුවසහගත කිරණක් මුළු ශරීරය වට කරලා. හිතටම දැනෙනවා උඩ යට වට හැමතැනම විශාල සුවකින්නකින් තමයි වට කරලා ඉන්න බව. හරියට යමකින් යමක් උස්සා ඉන්නවා වගේ. ඒ කිරණ සත්‍යය. අපි උස්සාගෙන ඉන්නවා වගේ දැනෙනවා. ඉන්නේ කොහෙද බලපුවහම ඉන්න ආසනේ වැටෙන්නේ. ඉන්නේ සුවේ. හරියට සුව කදම්බයක් මැද්දේ ඉන්නේ. මුඩි යටින් වටින් හැමතැනින්ම සුවේ වට වෙලා වාගේ. අර තෘතිය ධානය වැටෙනවා. චතුර්ථ ධානයට යනකොට මේ සුවේ ඉක්මවා ගියේ සුදු සුදු ආලෝකයක් මතුවෙලා. අංග පහක එකක්වත් පේන්නේ නැති. සුදු රෙද්දකින් ඉහේ පටන් දෙපතුලට වැහුවොත් කොහොමද ඒ මේ අංග පහක නොපෙනෙන්නේ? අර සුදු රෙද්දෙන් වහපු කය වැටෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට සුදු ආලෝකයකින් වර කරලා මුළු ශරීරය අංග පහක නොදැනෙන ආලෝකයක් හැටියට දැනෙන අවස්ථාවකට එනවා. මෙනි චතුර්ථ අධ්‍යායය. මේ ඔය කියන දැන් අවේ තියෙන චතුර්ථ අධ්‍යායයේ 7 වෙනි තටුවර මනස ඉහළ යනවා වෙනවා මිසක් අර 4 වෙනි තටුවර ගියාත් අර සුදු ආලෝකේ තියෙනවා. අර හිරු සිදුරේ දෙකේ වැහුවා හා සමාන වූ අංගපසක වැහුවා හා සමාන ස්වභාවයක් මතුවෙනවා. මේ මතුවෙන්නේ නැත්නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධානයකෝ. එතකොට අපි ඒක ධානයක් කියන්නේ කොහොමද? අපි ඒව සමාධි. ওই සමාධි වඩලා හුරු වුණාට පස්සේ ඒ කිව්ව විදිහටම ඉඳ හිටලා. ඒ ඒ ආකාරයෙන් ශරීරේ තමන් අදහස දුන්න හැටියට සමාධියක් මතුවෙනවා. සමේක ඇදිලා හිටිනවා. සමාධිය කියන්නේ ඒකයි. දුන්නේ මොන සමයක්ද? ඒ සමේක ඇදිලා හිටීමට කියනවා සමාධිය. ප්‍රථම ධානයේ යම් ආකාරයක ප්‍රථම ධාන එය හරිය වැටෙනා. ප්‍රථම ධාන සමයට ඇදලා හිටපුවාම කියනවා ප්‍රථම ධාන සමාධිය. ද්විතිය ධානයේ යම් සමයක් ඇත්නම් ඒ සමයට ඇදලා හිටපුවාම ද්විතිය ධාන සමාධිය. ද්විතිය ධානයේ ලක්ෂණක් තියෙන්න ඕනේ. ඒ ලක්ෂණයට ඇදලා හිටා වෙන දිහාක විසිරෙන්නේ නැතිනේ ඒ තුල තියෙන්නත් ඕනේ. එහෙම තිබුණොත් ද්විතිය ධාන සමාධිය. දැන් ද්විතිය ධානයේ ලක්ෂණක් මතුවෙන්න ඕන. ද්විතිය ධානයේ ඉඳ ගිහිල්ලා එතන නැවතිලා තියෙන්නත් ඕනේ. ද්විතිය ධාන සමාධිය. මේ චතුර්ථ ධාන ලක්ෂණය ආවනම් අර මුළු ශරීරය වෙනකොට පේන්නේ ආලෝක කඳක්. එනි කඳක් විතරයි. තියෙන්නේ කොහෙද බලපුවාම තියෙන දෙයක් අහවතින් ඉන්නවා කියන්නේ නැහැ. අතපය බබුරු කරගෙන හිටියේ දිගාරගෙන හිටියේ එහෙම වෙනසක් හොයන්නත් බැහැ. අතපය තියනද බලමු අතපය නැහැ. එහෙම එකක් නිගමනය කරන්නත් බැහැ. සබාව වෙනකොට තියෙන්නේ එකම එලි කඳක් විතරයි. එලි කඳක් තියෙනවා. තියෙන්නේ කොහෙද කියලා බලපුවාම තියෙන තැනක් කියන්න බැහැ. පොළොවේද තියෙන්නේ ආහතේද තියෙන්නේ එහෙම කියන්න බැහැ. නමුත් Tamanට වැටෙනවා එකම එලි කඳක්. එලියක් විතරයි. මෙන්න මෙතෙන්ට આવු චතුර්ථ ධානය. ඉතින් ඒ සමයට ඇදිලා හිටපුවාම කියන චතුර්ථ ධානය සමාධිය. මේ ওই සමාධි හතර ඔය ක්‍රමයේ බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලයි. දීඝනිකායේ හතර පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා සමාධි ලක්ෂණ. ඉතින් ওই ලක්ෂණ වලින් අනුකූල නොවන සමාධි කෝටි ප්‍රකෝටි ගණන් තව තියෙනවා. හොඳ පැත්තේ සමාධි තියෙනවා නරක පැත්තේ සමාධි තියෙනවා. දැන් මෙන්න මේ වගේ නිසා සමාධිය වලින් පුද්ගලයෙකුට පුළුවන් මනෝමය කයකින් අහක් වෙලා ගිය හැටි තියන්න. අය මනෝමය කයකින් ගියා නේද? එයා මනෝ ලෝකේ කයකට ගියා. ඒ හීන ලෝකේ ඇවිදින්න යනවා වගේ හීන ලෝකේ. මේ මනෝ කයේ මනෝ ලෝකේ නිර්මාණය කරන එක ඇවිදින්න යන්න පුළුවන්. හැබැයි ඒක සමාධිය. ඒක ධානයක් නෙවෙයි. අර බුදුරජාන් වහන්සේ දේශනා කළ මනෝමය විදිය ඒකනේ. තමන් මවාගත ලෝකයකට තමන්ගේ හිතේ හීන ලෝකේ ඇවිදින්න යනවා. ඒතොර කය දැන් කය පැත්තක තමන් ගියා වගේ දැනෙනවා. මේ වගේ අවස්ථාවලදී අපි දකින්න ඕනේ ඒක චතුර්ථ ධානයෙන් එහාටයි මනෝමය විදිය කියන්නේ. මනෝමය ගතිය කියන්නේ හරියට සමාමයේ ඉන්නවා වගේ. මේ ඉන්න ලෝකේ ඇවිදින්න යන්න පුළුවන්. මනෝමය ගතිය ලැබුණා. ඒ මනෝමය ගතිය මේ කය පැත්තක තියලා. මේ කයෙන් වෙන් වෙච්ච කය මේ කයෙන් ගිහිලා වරපිටාව යනවා වගේ යන්න පුළුවන් එකක්. නමුත් දැන් හුඟ දෙනෙකුට ලබලා තියෙන ඒවට බලපුවාම කයින් ගියා කියනවා. ඉතින් තියෙන්නේ මේ ලෝකෙ නෙමෙයි. ඒ මනෝ ලෝකේ. මේ මනෝ ලෝකයේ කියලා නම් මනෝ ලෝකේ දේවතාව හම්බ වෙනවා කියනවා. ඉතින් ඒකේ කතා කියනවා. දැන් මේකේ පැරණි කතාවක් තියෙනවා ඒ වේදේ කියන කතාවක්. ඒ අන්නේ යෝගී යෝගීන් මේ ඔය භාවනා කරනකොට කොහොම අවස්ථාවකටපත් වෙනවා. මෙන්න මේ වෙලාවේදී හරියට මේ මනෝමය කයකින් ගියා වගේම අවස්ථාවක් එනවා. හැබැයි ඒගොල්ලෝ ඒකට කියනවා මේක හැවැත්තිල්ල. මේක කියනවා විෂ්ණු මායා කියලා. විෂ්ණු මායා කියලා කියන්නේ ඒගොල්ලෝ ඒකට අහු වෙන්න එපා කියලා. මේ විෂ්ණු මායාව එනවා. උපක්‍රමයක් වශයෙන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ යථාර්ථය දැකගෙන නෙමෙයි පස්සේ අදහසක් අරගෙන වටේටම ගිනි ගොඩක් ගහනවා. ගිනි ගොඩේ මැදට වෙනවා මේගොල්ලෝ. ඒ කියන්නේ වටේට ගිනි ගිනි වලල්ලක් මැද්දේ මේගොල්ලෝ ඉඳගෙන භාවනා කරනවා. මොකද මේ විෂ්ණු මායාවට ගිනි හිඳා ඉඳ බෑ කියන එක්තරා දෘෂ්ටියක්. විෂ්ණු මායාව වෙන්නන්න ඒ විෂ්ණු බලවේග වලට එන්න විදිහක් නැහැ. ඉන්ද්‍රියින්ද. ඒතර මට එකෙන් බේලා භාවනා කළ හැකි එක තමයි නියම. ඉතින් මේ කතාවේ තියෙනවා දැන් ඔහම එයා භාවනා කරගෙන ඉන්නකොට එක්කෙනෙක් එයා හම්බෙන්න ආවා. ඇයි ලෙවලු මොකද ගිනි ගොඩක් ගහගෙන වටේ. විෂ්ණු මායාවලින් බේරෙන්න කියලා. දැන් එයා මනෝලෝකේ මනෝකයකින් මේ කියන්නේ. විෂ්ණු මායාවෙන් බේරෙන්න. විෂ්ණු මායාව දැකලා තියෙනවා දැන් ඒවට. ඒ වගේ මම දැකලා නැහැ කියලා. එහෙනම් ඉන්න මාත් දැකලා විෂ්ණු මායාව පෙන්වන්න කියලා. ඒ පාර එයා ගියා පස්සේ අර කය එතන. එයා නම් මනෝ කයකින් තමයි මේ කියන්නේ. මනෝමය කයකින් ඉන්නේ. ඈ සමාධිය ලැබු කය නෙමෙයි මේ කියන්නේ. මේක ඉස්සරහා විදිහක මානසිකත්වය. තීන ලෝකයක් හා සමාන මානසිකත්වය. මේකෙන් ගියර පස්සේ මොකද කරන්නේ? දැන් මෙයා එක යනකොට දුර ගමන කඩිපාරාදිකේක ගියලා මහා ප්‍රධාන පාරෙන් ගිහලා අඩිපාරාදිකේ ගිහිල්ලා මෙයා විශාල වතුර විපාකයක් ආවා. මේ යනකොට. එයා කියනවලු මට හරි වතුර තිබහයි. ඉතින් එනම් යංගෝ තාපිය වතුර යනකොට හම්බ වෙයි වතුර පොන්තන යන් කියලා එක යනකොට. ඒක තෙන් දෙනවා පොඩි පැලක්. පැලට පැලක් පේනවා. අර තියෙන ගෙදර ඊට වතුර ටිකක් කියලා එන්නේ බීලා එන්නේ මම මෙතන ඉන්නම් එනකන්. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ වතුර පොන්ද ඒක ගියාම ලස්සන කාන්තාවක් ඉන්නවා. මේ පැලේ. එයා බොහොම හොඳට ඉනහ වෙලා හිටන් වතුර ටිකක් ගෙනත් දුන්නා. දැන් මෙයාට හිතෙනවා මොකටද මං ආයි ආපහු යන්නේ මේ කාන්තාව දැකලා. මෙයා බොහොම මට දෙන්න ගතුයි. මෙයාගේ විවාහ කළ කියලා අහුවා නෑ කියලා. මාත් එක්ක විවාහ වෙන්න කැමතිවම කැමති. ඒ පාර මොකද කරන්නේ? දැන් එයා ඒකේ ඉඳලා ඒ කාන්තාවත් එක්ක විවාහ වුණා. දැන් කල්පනා කරනවා අර මිනිස්සයා පස්සෙන් ගියොත් එහෙම අර විෂ්ණු මායාව බලන්න කිව්වොත් මේක නැති වෙනවා. ඒ මිනිස්සයා යන දිහා ගියාය කමක් නැහැ. මම මෙතන ඉන්නවා කියලා මේ භාර්යාවත් එක්කලා අර මනෝලෝකේ ඉඳලා දරුවෝ දෙන්නෙකුට උපන්න. දැන් අවුරුදු ගාණක් නෑ මේ ගෙදර හිටපු හැටි තමයි මට වැටහෙන්නේ. අර ගෑණි මොකද කරන්නේ ඊට පස්සේ පුළුවන් තරම් බයින්න පටන් ගත්තා. නින්දා කරන්න පටන් ගත්තා. බයිනෝට මං මං වාගේ කාලා කන්නේ මේ ගෑණිගේ උගලට මං අහු දාන්නේ. අපරාධි මං විෂ්ණු මායා බලන්න කීක මට කරගන්න බැරි වුණා. එයා හිටියා නම් එහෙම මං ඒකකින් ඒකව කරගන්නා මට ඒක කරගන්න බැරි මගේ වැඩේ කරගන්න නැති වුණා. දැන් මම මොකද කරන්නේ? මම යනවා යන්න කොහොම හරි ආයි යන්න ඕනේ බලන්න හොයාගන්න කියලා යනකොට අර යකින් ඉන්නවා ආයිසරයක් අර කිව්වද අනේ මම මම සමාවෙන් වැඩි මම මෙහෙම යන්න ගියා. එයින් මේ ඔබ ගිය ගමන එන්න බැරි නම් ආ කමන්නේ දැන් ආපහු යන්න. එපා ගියාට පස්සේ මොකද කරන්නේ? ඉතින් මට විෂ්ණු මායාව පිළිදුනේ. ඕක තමයි විෂ්ණු මායාව කියන්නේ. ඊළඟ වෙලකන් ආපහු එක්ක ආවා. ඇවිදින් බලනකොට එයාට තේනවා ගිහිවල වැද්දේ එයාගේ ශාරීරිය භාවනා ක්‍රියාවෙන් තියෙනවා. ආ දැන් ඉතින් ඇතුළට යන්න. ඊට පස්සේ නඩ හැරෙනවා. බලන්න මෙයා දැකලා තියෙන්නේ මනෝමය හීනයක් නොවන ඊට වඩා මහා හීනයක්. අන්න විෂ්ණු මායාව. දැන් තව භාවනා කරන්න ගිහිල්ලා නම් ධානය හම්බුණා. මේ ධානය ලබාගෙන ගිය මනෝමය විදියක් නෙමෙයි මේ තිබුණේ. මෙන්න විෂ්ණු මායා කියන උපචාර ගැහන් වල උපචාර අවස්ථාවකදී පුද්ගලයා හැවටෙනවා. දැන් අද මේ වගේ தත්වයන් අදත් පෙන්නලා. ඔය බොහෝ අය ඔය වගේ ලෝක වලට යනවා මනෝමයකයි. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේවා මායාවල්. මේ මායාවල් වල රැවටුනහම මොන විදිහකින් මේකෙන් බේරෙන්නේ ඉතින්. ඒ ඔක්කොම කියන්නේ බොරු මම නම් ඒකාන්තයේ මට සමාධිය වෙලා තියෙන මට ඔක්කොම හරි. ඔතනමයි හිත හිටියේ. ඔක තමයි මහා භයානකම. ඊට පස්සේ කවදාවත් ගණන් ගන්නේ නැහැ අර කර්මස්ථානාචාරයේ කියනදී ඒ ගණන් ගන්නේ නැහැ. එයාට හොරෙන් හරි අර වැඩේ කරනවා. කරලා හිටා මොකද වෙන්නේ අර අමාරු වැඩේ. දැන් මේක හුඟාක් මේ අපේ භාවනා අපි මේ භාවනා දිනකොට සමහර අය ওই தත්ත්වයන්ටපත් වෙනවා ලැබිච්ච දැහැනේ පිළිගන්නවා. ඒ සමාධිය හිතේ ඉట్లా ලබාගත් දැහැන පිළිගව ගන්නවා. ඊට පස්සේ දැහැන සමාධියෙන්වත් බෑ. අර සමාධියෙන් සමාධිය ඉඳගත්ත ගමන් යන්නේ ඒක. ඔය වගේ සිද්ධි තියෙනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ එක්තරා කාන්තාවකට තරුණ කාලේ උන්වහන්සේගේ තරුණ කාලේ භාවනාවත් උන්වහන්සේගෙන් භාවනාගත පිරිසක් අතරේ කාන්තාවක් කියන්නේ. කෑගල්ල පැත්තේ ඉරව කාන්තාවක්. දැන් මෙයා භාවනා කරගෙන හිටපුවාම ඉතින් බාහන වංශයේ ස්වභාවය මේ කියන්නේ පුතජන ස්වභාවය හැටි. මෙයාට මේ භාවනාදී අර වගේ යන්න පුළුවන් අවස්ථාවක් කියලා එයා ගියා. ඉදාසුණා ගියා. ගිහින් බලන ලස්සන මල් වත්තකට ගියා. බලනකොට ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝත් මල්වත් ඉන්නවා. භාවනා කරන වෙන පිට තියෙන වෙන දිහාක ආනන්ද හාමුදුරුවෝ තමගේ ස්වාමි කෘත්‍යය කරගත්තා. මල්වත් වෙන්න. ඉතින් යත් එකලා මේ මල්වත් ජීවිත වෙලා පැය හතරක් සමාධිය ඉඳලා අපහු වෙනවා. ආයශරයක් මොකද කරන්නේ දවස් ගානේ පැය හතරක් මෙහා භාවනා කරනවා. ඉතින් ගෙදර කට්ටිය ඔක්කොම දෙනා පුදුම විදිහට භාවනා කරලා තියෙන කෙනෙක් නෙවෙයි. අර සරණ කාලයම ගත කළේ ওই භාවනාවයි. අන්තිමට එයා මොකද කරන්නේ? ඒ ලෝකෙට ගියාට පස්සේ ගර්භිණිය. ගැවිණියක් වෙලා. ඒ ලෝකෙ. දරුව දෙන්නෙක් හම්බුණාලු ඒ ලෝකෙ. දැන් මෙයා දරුව බලන්න යනවා. අර ලෝකෙ ඉඳගෙන ඉතින් භාවනාවට හැමදෙනා කය හතර. ඊළඟ දරුවොත් ඒක කරලා ඉඳලා තමයි. මනෝමය. මනෝ ඔය මනෝමය ඉති නෙමෙයි. මනෝ රැවටිලා. මනෝ ලෝකයේ වැඩෙන හැටි. මනෝ මුලාවක්. ඒ මනෝ මුලාවක් කියලා වැටහෙන්නේ නැහැ. ඒක තමයි අපි හීන ලෝකෙ ගිහින මේ හීනයක් පේන්නේ කියලා අපිට වැටහෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් අපේ. ඒ කියන්නේ නිින්නේ පේන හීන හැබැයි පේනවා. එහෙම අවස්ථාවක් ඔය කියන්නේ. ඉතින් මෙතෙන්ට ගිහිලා තන් අන්තිමට මරණාසන්න කාලේ වෙනකොට මෙයාට ගති නිමිත්ත පහළ වුණා. මහා කැලෑවකුයි තිරිසන් පිරිසකුයි තියෙනවා. තිරිසන්. දැන් මෙයා ඇදෙන්නේ නැහැ තිරිසන් උප්පත්තියේ. දැන් භාවනාව කරන එහෙම එකක් එන්නේ. ඊසම් උපතට තමයි මෙයා ඇදෙන්නේ. ඉතින් මෙයා මෙලොවේදී කතා කරනවා කවුරු හරි ආව කොළඹ පැත්තේ ඉඳන් ආව කවුරු හරි මට ගියහල්ලා. මොකද ආනන්ද මෛත්‍රී හාමුදුරුව කමා කරගන්න ඕනේ මට. දැන් කොහොම කතාවක් කියන්නේ? ඉතින් මට ඕක ආරංචි වුණා. ආනන්ද මෛත්‍රී හාමුදුරුව කමා කරන්න ඕනේ. ඕක මහා පුදුම කතාවක් මේ කියන්නේ. යම් භික්ෂුන් වහන්සේ නමකින් එහෙම සිද්ධියක් වුණා නම් කමා කරන්නේ නෙමෙයි එයත් එක්කලා යන වගුලක යන්න වෙයි. අපාගත වෙන්නේ ඊයා පරාජිකා වෙලා ඉන්නේ. එහෙමනම් මම කියන්නේ ආනන්ද මෛත්‍රී හමුදු පරාජිකා වෙලා ඔහොම එකක් වුණා කියලා මම ඕක දන්නවා කියනකොට ඔය වෙච්ච සිද්ධියක් නෙමෙයි ඔයගලන්ටයි වැරදිලා තියෙන්නේ. ආනන්ද මෛත්‍රී හමුදු ගැන සැක හිතන්න යන්න එපා ඔය පිළිබඳව. ඕක ඒ තැනැත්තිගේ මනෝ සංකල්පයක් මතුවෙච්ච හැටි. ආනන්ද හාමුදුරු කමා කරන්නේ නෙමෙයි තමාගේ තමාගේ තිබුණ අදහස අහකට දා ගන්න ඉතින් මම දන්නේ කොහොම කරන්න වෙයිද කියලා. ඉතින් එහෙම කියලා යට මම කිව්වා අහන්න කියලා. ඕක ආනන්දහමතුරුගේ ස්වභාවික සිද්ධියක් නෙමෙයි. එයා මනෝමය වශයෙන් එයා හදාගත් එකක් නේද කියන එක අහන්න කිව්වා. එහෙම එකක් තමයි කිව්වා එතකොට. මගේ බලන්න දැන් ඔයගොල්ලෝ කොහෙද ගිහින්? දැන් ඔයගොල්ලෝ හිතාගෙන හිටිය ආනන්දමෛත්‍රී හාමුදුරන්ගේ මේ වගේ සිද්ධියක් වුණා කියලා කොයිතරම් අපරාධයක්ද? ඉතින් ඒ නිසා මේ වැරදි ආකල්පවලට බහින්න එපා. මේ වගේ දේවල් මනෝමය වශයෙන් සිද්ධ වෙනවා. දැන් බලන්න මෙන්න මේ වගේ දේවල් තමයි අදත් මේ වෙන්නන්නේ මේ මනෝමය කයි මම ගියා. මට දැන් මෙහෙම ශක්තියක් තියෙනවා. ධානයටපත් වෙලා මම ඉතින් බෙගියා. දැන් මේ වගේ මහා පුදුම මුලාවකට පතනවා මානසික මුලාවකට. ඒ නිසා මේවෙන් බේරෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ යමක් ධානයයි කියලා ධානයේ ස්වභාවයක් පෙන්වනනම් අපි දැක දැනන තුල. ඒ ධාන ස්වභාවය අපිට පෙනෙන්න ඕන. ඒ ලක්ෂණ මත වෙන්න ඕන. දැන් මේ කරදකය ප්‍රීතියෙන් සුඛයෙන් තිමා යනවා කියනත් ප්‍රථම ධානයේ ද්විතිය ධානයේදී. මේ කරදකය නොපෙනී යන නොදැනී යන ප්‍රථම ධානයක් ද්විතිය ධානයක් නැහැ. මස්ලේ කය කරදකය කියන්නේ මස්ලේ කය. මේ මක්ලේකයි නොපෙනියන නොදැනියන ප්‍රථම ධානය ද්විතීය ධානයක් දැන් අර වගේ අර මනෝමේකයෙන් ගියාට පස්සේ මක්ලේකය තියෙනවා කියලා දකින්න බෑ තමයි දැන් හීන ලෝකේ හීනෙන් ඉන්නකොට අපිට පේනවාද මක්ලේකය තියෙන බව අපි දැහැන් ලබලා නෑ හොඳට කම්මැලිකමට බුදියාගෙන ඉන්න මිනිහලා හීන පේනකොට මිනිහා හීන ලෝකේ ඉන්නවා මක්ලේකය තියෙන බව යාර දැනනවාද කවුරු හරි යාගේ ඇඟ අර හොල්ලලා යනවා එයා දන්නවද ඒකවත් දන්නේ නැහැ නැවත යා ධානය ලබලා නෑ හොඳ ගොර කම්මැලි කමන හොඳට බුදියා ඉන්න කාලකන්ණියේ තිනුද්ද කිසි තොල්ටිය වෙනවා. ඌටත් දැහැන් තිබුණා. එයා මනෝමය රෝග යන්නේ. ඉතින් මෙයා මේ මනෝ තල තියෙනවා. මේ මනෝ තල වලට පිවිසීම ওই ආකාරයෙන් සිද්ධ වෙනවා. දැන් මේක වෙනම කරනවා. ධානය කියන්නේ තව එකක්. ධානයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ දහම් කතාවට ආවේ නැත්නම් ඒක ධානයක්. හැබැයි පුරුදු කරගත්තට පස්සේ අපිට ওই වගේ අවස්ථාවල් වලටපත් වෙලා ශරීරයෙන් දැන් ඉහළට යනවා ඉහළට යනවා කියලාකන් ගත්තහම ශරීරය උඩට ගියා වගේම දැනෙනවා. ශරීරයේ මනෝමය කායකින් උඩට ගියා වගේ. ඊට පස්සේ අපි සුවේකිනුත් ඉන්නවා. සුවේන් කියන්නේ කයන කයන වෙනෙන අර මනෝමය කයින් නිදහස් සුවේ. එහෙම හේගුණුත් ඉන්නවා. නමුත් ඒක පීති ධානාංගයවත් සුඛ ධානාංගයවත් නෙමෙයි. අය උන්වහන්සේ ආයෙ පෙන්නන්නේ මේ නාහි ළඟයි, පැහැ ළඟයි, නළල ළඟයි, හිස් මුදුනේ මේ යන එක ගැන. ඉතින් මම දන්නේ කායකද කියලා උන්වහන්සේ බුදුරන් වහන්සේගෙන් ගත්ත එකද කායක තමයි විවේචනය කරන්නේ නැහැ පුද්ගලස්ති. නැවතී උන්වහන්සේ තමයි ඔක පෙන්නන්නේ. ඔක පෙන්නලා ඊට පස්සේ උඩින් ඉහළ යන පෙන්නනවා කයි. අරූපේ කියනවා ඒක. මේ රූපය හකලා අරූපයට ගියා. ඒක තමයි ඉහළ පිහළ ගියා වගේ දැනෙන්නේ කියලා. අන්තිමට අත්ත සමාපත්තිලාභීන් කියලා කියනවා ඒගොල්ලෝ. මේ හරියට ඒ ඒ ගෝල පිළිසනේ. ඒ පිළිස වෙන එකක් වෙන්නන්නේ කොහොමද? ඉතින් මේවා ලබන්න බොහොම ලේසියෙන් පුළුවන්. ඒක බැරි කමක් නැහැ. හැබැයි මේ එකක්වත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ලෝභ, දේශ, මෝහ අරමුණු වලින් අහකයා නිවන මුල් කරගත පුද්ගලයාට. ලෝභක්ෂේත, දේශක්ෂේත, මෝහක්ෂේත හිත පිටේ. ඒ ලෝභක්ෂේ, දේශක්ෂේ, මෝහක්ෂේ කියන්නේ නිවන. නිවන කරා ඇදී යන පුද්ගලයාට අලෝභ, දේශ, මෝහ ගුණයෙන් තුලින් තමයි ඇදලා යන්නේ ලෝභක්ෂේත, දේශක්ෂේත, මෝහක්ෂේත. අන්න ලෝභය නිසා දැවුණා නම්, ද්වේෂය නිසා දැවුණා නම්, හිර වුණා නම්, මෝහය නිසා දැවුණා නම්, හිර වුණා නම්, ඒ ස්වභාවයෙන් තමයි මේ කය අසුරු වෙන්නේ අපේ හිත ඉති. හිත දැවෙනකොට, තද වෙනකොට, හිර වෙනකොට අර සුවේ දැනෙන්නේ නැහැ, නිදහස් සුවේ දැනෙන්නේ නැහැ කය. කය දාහයටපත් වෙලායි. එක විදිහට ඉඳගෙන ඉන්න අමාරුයි. වෙහෙස වෙනවා. එතකොට මේ කයේ අලෝභදී සමෝසහගතව මානසිකත්වයේ නැගෙනකොට මේ කයම ඒ අලෝභයෙන් අධිවිසයෙන් නමෝහයෙන් නැගෙන සුවයෙන් තෙත් වෙනවා. මෙන්න මේ නිසා මේ කය පැහැදිලිව පිළිපෙණි තියෙද්දී විදාල් නිදහස් ප්‍රීතියකුත් ඒ නිදහසත් එක්ක නැගෙන්නා වූ සුවයකින් මේ කය වට කරගන්න. මේ කය අත්තක් මුල්ලක් නැර ඒ සුවයෙන් විනාඩියෙන් හිටිනවා. ඒතර ඇහැරලා බැලුවත් අපිට ඉන්න පුළුවන් ඒ සුවේ. දැන් ඔය කියන ක්‍රමෙට ඇහැරලා ඉන්න පුළුවන්. බෑ. දැන් බුදුරජාන් වහන්සේ පෙන්නනවා මම ළඟ බුදුරජාන් වහන්සේ අනුගමනය කරන උච්චාසයන මහාසයන තුනක් ගැන විග්‍රහ කරලා. දිව්‍යමය උච්චාසයනයයි මහාසයනයයි මම පරිහරණය කරනවා කියලා එක්තරා බමුණෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ එකෙන් පළ උච්චාස පළවෙනි උච්චාසයනයේ මහාසයනයේ හැටියට උසතුන් මහතුන් කියලා අද මේ කතා කරන වදින්ට ගත්ත වදනයක්. මම විවේකව අරණ්‍ය මුල් ශුන්‍යාකාර වෙන ස්ථානවල විවේකව වාඩි වෙලා පොළ ටිකක් කොලාතු ටිකක් හරි පොළ ටිකක් හරි එකතු කරලා දාලා පුංචි ආසනයක් හදාගෙන මම ඔකේ වාඩි වෙනවා. මේවා දුවන්නාව මං මෙසේ ප්‍රථම ධානයේට සමාදිනවා. ඒ ප්‍රථම ධානයෙන් යුත මාගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, නිදා ගැනීමක් ඇද්ද? මෙන්න මේ කටයුතු හතර මම සතර ඉරියව් පවත්වනවා ඒ ප්‍රථම ධානය. මෙන්න මේකමයි පළවෙනි දිව්‍යමය උච්චාසයනයයි මහාසයනයයි. දැන් එන බුදුරයන් වහන්සේට ප්‍රථම ධානයේ ඉඳ ගන්න පුළුවන්, හිට ගන්න පුළුවන්, ගමන් කරන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්. හතර ඉරියව් අතර තියෙන හැම ඉරියව්වක්ම පවත්වන්න පුළුවන්. එහෙනම් ප්‍රථම ධානයේ යන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. ඔක්කොම කරන්න පුළුවන්. එසේ වූ මාගේ කවිතක්ක කවිචාරයන් කරන විවේකයෙන් හටගත් ප්‍රීති දුක, සමාධියෙන් හටගත් ප්‍රීති දුක ඇති ද්විතිය අධ්‍යායට සමවලු. එසේ වන්නා වූ මාගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, නිදා ගැනීමක් ඇද්ද, ඉරියව් පැවැත්වීමක් ඇද්ද? මේ මගේ දෙවැනි දිව්‍යමය විචාරයයි මහාකය. එහෙනම් බුදුරන් වහන්සේ පෙන්වන්නේ ද්විතිය අධ්‍යායට සමවැදෙලා ඉඳ ගන්නත් පුළුවන්, හිට ගන්නත් පුළුවන්, ගමන් කරන්නත් පුළුවන්, නිදා ගන්නත් පුළුවන්, ඉරියව් පවත්වන්නත් පුළුවන්. ඉතේ වූ මාගේ ත්‍ෘතිය අධ්‍යායට සමවැදීමක් වෙනවා. ප්‍රීතියේ ප්‍රීතියේ විරාගයෙන් ඒ උපේක්ෂා සාගත සති පාරිශුද්ධියේ යුද්ධවන ත්‍ෘතිය අධ්‍යායට සමවැදින මගේ ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, ගමන් කිරීමක් ඇද්ද, නිදා ගැනීමක් ඇද්ද, ඉරියව් පැවැත්වීමක් ඇද්ද? මේ මගේ තුන්වැනි දිව්‍යමය උච්චාසනයේ මහාපයයි. ඒ ප්‍රීතියේ විරාගයෙන් සුඛේ සංසිඳීම. උපේක්ෂා අතිපාරිශුද්ධියෙන් යුක්තවන්නා වූ චිත්ත ප්‍රසාදයෙන් යුක්තවන්නේ. චතුර්ථ අධ්‍යායයම සමාධිය. ඉතී වන්නා වූ මාගේ ඉඳ ගැනීමක් ඇද්ද හිට ගැනීමක් ඇද්ද ගමන් කිරීමක් ඇද්ද නිදා ගැනීමක් ඇද්ද ඉරියව් පැවැත්වීමක් ඇද්ද හතරවැනි දිව්‍යමය විචාසයයි මහසයි. එහෙනම් බුදුරන් වහන්සේ පෙන්වන ආකාරයෙන් ප්‍රථම අධ්‍යානයට සමවැදලා ද්විතිය අධ්‍යානයට සමවැදලා තෘතිය අධ්‍යානයට සමවැදලා චතුර්ථ අධ්‍යානයට සමවැදලා ඉඳ ගන්නත් පුළුවන් හිට ගන්නත් පුළුවන් යන්නත් පුළුවන් එන්නත් පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. හොඳයි මනෝමය ඉරිදීන් 999ක් මවලා තවත් එක 1000ක් වෙණී හිටියත් චුල්ලපන්තක හාමුදුරුවෝ. දැන් මවාගෙන ඉන්නකොට ඔක්කොමත් ඒ ඉරිදි බලයෙන්ම මනෝ ඉරිදි ඥානෙ මවලා. හැමතැනම ඉන්න කට්ටිය සමහර අය මේ අතු ගන්නවා, සමහර අය මේ මුචුරු වෙත්තම් කරනවා. ඒක සමහර අය පාත්‍ර නමනවා තියෙනවා, හොදලා තියෙනවා. ඔක්කොම කරනවා වැඩ. අස්පස් කරනවා. දැන් ඔහොම එකක් මවාගෙන හිටියා. දැන් අභිඥා පාදක චතුර්ථ අධ්‍යාන සමවැදිලානේ ඔය ටික කරන්නේ. ඔය වෙලාවේදී එක මේ ඇහුවා දැන් බුදුරන් වහන්සේ ආම්දුරින් තව ඉන්නවා පන්සලේ ගිහින් කියන්නේ. ඒ පාර බලපුවාම මහා ගොඩක් ඉන්නවා කියලා ගිහලා ආපහු කිව්වා. එතනින් චුල්ලපන්තක ආම්දුරු එක්කේ. ඒ පාර ස්වාමීන් චුල්ලපන්තක ආම්දුරු කවුද කියලා පොඩි ආම්දුරුගෙන් අහනවා. ඔක්කොම එකලා මම චුල්ලපන්තක කිව්වා. ස්වාමීන් හොයාගන්න බෑ ඔක්කොම එක වාගේ එක ගානමයි එක විදියමයි 67 එහෙමයි. ඔක්කොම එකලා මම චුල්ලපන්තක කියනවා. ඒ වර්ගය නැවතත් ආපහු ගිහින් ගමක. ආයෙත් ගිහිල්ලා හන්ද කවුද චුල්ලපන්ත කියලා. මම චුල්ලපන්ත කියලා ඉස්සෙල්ලා එක්කෙනෙක් කියලා. අන්න එයා බලාගන්න අල්ලගන්න එයා. අනිකා ඊට පස්සේ කියන්නේ. ඒ අනිකා යෝන්නේ ඒ ඉස්සෙල්ලා මම චුල්ලපන්ත කියගෙන අරන් ඉඳගෙන. ඒ වර කියනකොට මෙයාගේ අල්ලගන්න කියලා. ඉතින් බරාජා මම චුල්ලපන්ත කිව්වා එකයි. කියනකොටම දැක්ක කිව්වේ එකන. අනිකා පස්සේ කිව්වා. කියනකොටම ගියා එයා අතින් අල්ලගත්තා අර අනිත් 999 අතුරු දහන කළා. දැන් මේ සිද්ධියේදී හොඳ වැදගත් දෙයක් තියෙනවා. අවිඥා පාතක චතුර්ථ ධානයේ ඉන්නේ. මේ හාමුදුරන්ට කවුද චුල්ලපන්තක හාමුදුරේ නිවට ඇහුන්නේ නැද්ද? මම චුල්ලපන්තක කියලා චතුර්ථ ධානයේ උත්තර දුන්නේ නැද්ද? එහෙනම් ඇහුන්නේ නැද්ද කතා කළේ නැද්ද? එහෙනම් ඔච්චර ඉහළට ගිහිල්ලා චතුර්ථ ධානයේ ඉඳගෙන කියන එක අහන්නත් පුළුවන් වචනේ කතා කරන්නත් පුළුවන්. ඉන්නේ චතුර්ථ ධානය. දැන් මේ බුද්ධ දේශනාව තුළ අපේ අපේ ධර්මයේ ත්‍රිපිටකයේ තියෙන දහම්. දැන් ඔය කියන જાති චතුර්ථ ධානයට ගියාට පස්සේ පුළුවන් දුටිය කරන්නේ. කතා කරන්න එහෙම කතාවක් තියෙනවා. ඉන්නේ කොහෙ? එහෙම එකක් නැහැ. දැන් කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්වපු චතුත් අධ්‍යය? අභිඥා ලාභීව ඉන්න අය. ආකාශයේ යනකොට පුතඥ පුතා නැනම් අර ආර්ය තත්ත්වයටපත් වෙච්ච නැති. ඔය ලෞකික දැහන් ලබාගෙනත් යන්න පුළුවන්. සමහරලාට ස්ත්‍රීන්ගේ කටහඬක් අහලා කුරුල්ලා පාත් වෙනවා වගේ දෙන පාත් වෙනවලු යන්න බැහැ. එන ඇහිලා නැති යනක උඩිය යනකොට එහෙනම් අවිඥා පාදේ චතුර්ථ අධ්‍යානෙ බහැලා දුරින් ඒක ඉඳලා එහෙනම් අවිඥා පාදේ චතුර්ථ අධ්‍යානෙ ඉඳලා ඉරිදි බලෙන් ආකාශයෙන් යනකොට කතාවක් ඇහුනාම ඒ කතාවට ඇහිලා නේද පාතු නේද හැඟීමකුත් ඇති වෙලා නේද දැහැනක් මිලගෙන නේද පාතු එහෙනම් හැඟීමක් පාලනය වෙලා තිබුණාද හැඟීමට ගෝචරයා හිටපු නැති කල් ගියා හැඟීමට කොටුවෙච්ච ගාම මේ සද්දෙත් අහලා ඒ හැඟීමට හිතවිලි පහළ වෙලා ඉතින් නැසාපහුව වෙනවා දැන් මේ දේශනාවේ හොඳට පැහැදිලිව මේ ධ්‍යානලාභීන්ගේ ස්වභාවයන් පෙන්නලා තියෙනවා. ඉතින් ඔය කියන જાතිය කියන ධ්‍යානට ගියාට පස්සේ ඔය කියන කටියට ඇහෙන්නෙත් නැහැ, ඉන්න දෙන දන්නෙත් නැහැ, කකායත් දැනෙන්නෙත් නැහැ, එහෙම එකක් නෙවෙයි යන්නේ. ඒ කියන එකේ මොකක්ද? දැන් මෙතෙන්දි දැක ගන්න ඕනේ අපි මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු චතුර්ථ ධානයේ කෙබඳු එකක්ද? සීකල බලපුවාම එයාට උනන් මේ ධානය ඉඳගෙන කතා කරන්න පුළුවන් අහන්නත් පුළුවන්. ධානයේ ස්වභාවය සීකල බලනකොට තමන්ගේ අඟපතක පේන්නේ නැහැ. මොකද නෑ තනිකර ආලෝකය ඇතුළේ ඉන්නේ. ආලෝකයෙන් අහනවා ආලෝකයෙන්ම කතා කරනවා. ආලෝකයක්ම යනවා. ආලෝකයක්ම ඉඳ ගන්නවා. සීගල බැලුවොත් ඉඳගත්තද නේ? ඉන්න වටමිට ආරෝන්නේ දෙහන සීගලොත් කෙලිම දෙහන. ධානය. එතකොට ඉනිකසක් විතරයි. ඒකේ අත්දැකීම් ලබාගෙන ඕක දකින්න ඕනේ. එතකොට ධානය කියන්නේ ධානය කියන්නේ යන්නේ ඒකයි. මේ චතුර්ථ ධානයෙන් හැර තව දෙයක් නැහැ. සමාධිය ප්‍රමාණෝ තියෙනවා. ඉතින් ඒ නිසා ධානයක් ලබා ගන්නකොට ධානයක් ලබා ගැනීමේදී ওই ධානාංග පහළ වෙන්න ඕන. ඉතින් අපි අර වෙන සමාධිය පුරුදු කරගත්තාම මෙතෙන් යනකොටම අපි වැටෙනවා සමාධිය. ඊළඟට නැහැ පරිණි සමාධිය තමයි ඊට පස්සේ ආයතනයක් නැති වෙලා යන්නේ. ඒතර හොයාගන්න. අපි ඉතින් ඕකේ අවස්ථා හතරක් දීලා තියෙනවා. දැන් අපි කවුරු හරි කිව්වා නම් අවස්ථා 10ක් තියෙනවා 10ට යන්න කිව්වම තව තට්ටුවෙන් තට්ටුව 10ට කියයි. අපිට දීලා තියෙන හතර නිසා අපි හතරෙන් දීලා හරි කියලා ඉන්නවා. උනා තත්තු 100කට යන්නත් පුළුවන් විදිහට හිත හදාගන්න. පුරුදු කරගත හැකියි. අපිට කිව්වනම් එහෙම දැහන තත්තු දැහන් 100ක් තියෙනවා. තත්තුෙන් තත්තුවට එකින් එකට යන්න පුළුවන් කිව්වොත් 100 දැහන්ටම යන්න පුළුවන් කිව්වොත් එහෙම. අපිට අපූර්ව තේරුම් ගන්න පුළුවන් තත්තුවට ගියා තත්තුවට අනිත් අධිෂ්ඨාන වල ඉලා තත්තුවට ගියා ඊළඟ රජය කර ගියා යන්න පුළුවන් කියලා. ඈ? දැන් ඔව් දෙයක මනෝ ලෝකයකට යනවා. දැන් මේවා ගැලවීමට ගන්න ඕනේ අපි ඇස් අඩවන් කර ගන්න ඕනේ පියාගන්න නැති. මෙලොව වෙනෙන ගන්නට ඇස් අඩවන් කරන්නේ මේ ධ්‍යාන සමාධියට. ඇස් සදින් පියාගත්තට පස්සේ තමයි කෙලින්ම අර සමාධියට යන්නේ. සදින් පියවන්නේ නැතුව ඇස් අඩවන් කර ගන්නවා. අඩවන් කරගෙන යන්තමට මේ ලෝකේ පේන ගන්නට පියාගන්න. තමා ඉන්ද්‍රිය වටපිටාව යන්තමට අඩවන හැට පේනවා. ඒ ගන්නට ඇස් පියාගෙන ඉවර නැත්නම් මේක වලාගෙන යනවා. ඒ වඩාගෙන යනකොට අපි යන්න ගියාම අපිට දැනෙනවා යන්න යන්නේ අර සමාධියටයි. ධානයේ කය සති. නැන් කයේ සුවයත් එක්කලා කයේ නිදහස් සුවයත් එක්කලා කයේ සුවයට මතුවලා එනවා. එතකොට බලාගෙන යනකොට. අත්‍යරි නොඇලී මිදියාමක් මිසක් වෙන කොහාටවත් යාමක් එතන නැහැ. ආර්ය දහන වල ස්වභාවය ඒකයි. ලෝකේ අසාරත්වයක් දකින්නට කොහේ යන්නද මොනවා කරන්නේ? මොනවද කරන්නේ? එන්න එන්න ඇඟ ලිහිල් වෙලා යනවා. සැහැල්ලු වෙලා යනවා. අන්න සැහැල්ලු භාවයට පත් කරන්නේ දැන් තද ඇඟ තද වෙන්නේ මොනවා හරි මේ ලෝකේ යමක් කරන්න හිත හිටියාම. මට මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැහැ විවේකේ. ආ විවේක සුවේ හිතර ගන්නකොට මගේ නිදහස් වෙනවා. අන්න පස්සද්ධිය සැහැල්ලු වෙනවා. පස්සද්ධිය කිව්වේ සැහැල්ලු. අන්න සැහැල්ලුව නිසා මොකද වෙන්නේ? අර සුඛේ මතු වෙලා යනවා. නිදහස් ප්‍රීතිය සුඛේ මතු වෙනවා සැහැල්ලුව. ප්‍රීති මනස කායෝ පස්සද්ධිය. දැන් මොන ප්‍රීතියද මේ ඉන්නේ? අල්ලාගත්තොත් ගිනි. අත්තරියොත් නිදහස්. අත්හැරීම නිදහස් බව දකිනකොට වැටහෙනකොට විශාල මානසික පීඩියක් එනවා. මට ඇත්ත ලැබුණා. අත්හැරපුවාම නිගින්නේ නැහැ. අල්ලාගත්තොත් නිගිනි. මේක අත්දැකීමට මේක පේනවනේ. එන අත්හැරපුවාම නිවන. මේ නිවන් මාර්ග වැළෙනකොට අත්හැරි අත්හැරි ගිහින් නිදහස් වෙන මානසිකත්වය තමයි වැටහෙනකොට. නිවි යනවා සැනසී යනවා කියලා විශාල ප්‍රීතියක් ඇති වෙනවා. අනේ ප්‍රීතිය මනස කායෝ පස්සද්දති. ඒතර මේ මස්ලේ කායත් එක්කලාම සියලුම හිත කය දෙකම සහැල්ලුවටපත් වෙනවා. අනිදා පස්සද්ධිය කියනවා. පස්සද්ධ කායෝ සුඛන්දී. අර සැහැල්ලු වන්නා වූ කායිකත්වයයි සුවේ ඉඳ පටන් ගන්නවා. සුඛිනෝ සමාධියේදී. ඒ සුඛේ තමයි අවදි සමාධිය කරා ගෙනියන්නේ. චතුත් අධ්‍යායයට යනකම් ගෙහිලා ඒ සුවේම ගිහින් නම් ආලෝකය මතු කරලා ආලෝකයේ නිදහස් ස්වභාවයටපත් කරලා නිදහස් සුවේ ඉක්මාවකින් නිදහසටපත් වෙනවා. ඒතර ආලෝක ස්වභාවය දැනෙනවා. ඉතින් ඒ ක්‍රමයට හුරු කරගන්න ඕනේ. ඉතින් මොකද කරන්න දෙයක් නැහැ. දැන් මේවා සෑහෙන කට්ටියට දීලා තියෙනවා මේ සමාධිය. ඊළඟ ඒ සමාධිය වලට ගිහිලා හුඟ දෙනේ ඒකම තමයි දෙහන ගියේ ඉන්නවා. අසහාපතිම ලැබුවා කියලා. අන්නේ හතර මං ඉතාලේ. ඉතින් අස සමාපති ලැබුණා නම් පංචාවිඥාන ලැබි. ක්‍රම ක්‍රමෙන් හරි. ටික ටික හරි. ලැබුණාද කියලා බලන්න. මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාගතාය ධානාංග පහ එකින් එක ඒවයි ස්වභාවික. දැන් විතක්ක ਵਿਚාර නෙමෙයි තියෙන්නේ සවිතක්ක සවිචාරය. දැන් විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා තමයි මේ කියන්නේ. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතං පරමජ්ජාන. සවිතක්ක සවිචාර දෙකේ යුත් විවේකයෙන් හටගත් ප්‍රීතිය ඇති සුඛය ඇති ඒකාග්‍රතාවයෙන් යුත්වන්නා ධානාංග පහ තමයි ප්‍රථම ධානයේ ධානාංග පහ. නැ සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. මෙන්න මේ කියන ටික තමයි ප්‍රථම ධානයේ ධානාංග පහ. විතක්ක ਵਿਚාර කියලා හිතන් කියන්නේ කාම කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා මේ සංකල්පනා තුනට කියනවා විතක්ක ਵਿਚාර. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම් සංකල්පනා කියන තුනට කියනවා සවිතක්ක සවිචාර. දැන් කාම සංකල්පනාවක් ආවොත් ඒ කාම සංකල්පනාව සවිතක්ක නෙමෙයි විතක්ක. සවිචාර නෙමෙයි විචාර. දාම් සංකල්පනාවක් ආවොත් ඒක අව්‍යාපාදයි. අවිහිංසයි නික්කම්යි. කාරණා තුනෙම යුක්තයි. එහෙනම් දහම් සංකල්පනාවක් ඉන්නවා නම් දහම් සංකල්පනාවට හිත ගොඩනගෙනකොට සවිතාරක. ඒ දහම් සංකල්පනාවේ හසුරවන සවිතාරක. මේ ලෝක අනාතයි නිවනම නාතයි. එහෙනම් අලෝ අපි කාගේට අයිති නැති, ද්වේෂයට අයිති නැති, මෝහයට අයිති නැති. එහෙනම් ව්‍යාපාදයට අයිති නැති, හිංසා පීඩාවලට අයිති නැති, ඒ වගේම කාමයට අයිති නැති. අදහස් තමයි මෙතන ගත්තේ ලෝක අනාතයි නිවනම නාතයි. ඒකට කාමත් නැහැ, ව්‍යාපාදත් නැහැ, විහිංසත් නැහැ. ඉතින් අතර තියෙන්නේ අව්‍යාපාද, අවිහිංසා, නික්කම පැත්තට ගෙනියන අන අදහස වටන වෙලා කීකි. අන අදහස තේරුම් අරන් මේක කියාගෙන යනකොට. අන සවිතක්ක සවිචාර කියන්නේ වෙදි. ඒතකොට මොකද වෙන්නේ? ලෝකේ අල්ලගත්තාම තිබිච්ච 10 බලාගෙන දැඩි අහ කරලා නිවන් සාන්තිය අත්හැරින් නිදහස් සාන්තිය හිත පිහිට. අන්න හිත පිහිට තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. ලෝක අනාතයි නිවනම නාතයි කියලා ඔබ භාවනා කරගෙන යනකොට. අනාථ ලෝකයෙන් අත්හැරලා නිදහස් වෙන ආකාරය Tamanට වැටහෙන්න පටන් ගන්නවා. නිවි සංසිඳියන් ස්වභාවයේ හිත පිට නැහැ. ඒතර ගත එකට අනුකූල වෙන්න පටන් ගන්නවා. අන්න ඒතකොට අපිට එතන ලැබෙනවා නිරාමිත ප්‍රීතිය. පංචකාම ප්‍රීතියක් නෙවෙයි. පංචකාමයේ නිදහස් වුණාම ඇති වෙනා විතර විශාල ප්‍රීතියක් ඇති වෙන නිදහස් ප්‍රීතියක්. ඒ නිදහස් ප්‍රීතිය නිසා මේ ශරීරයේ නිදහස් සුවේ කරගෙන යනවා. මෙන්න මේ නිදහස් සුවේ කරගෙන යනකොට මූලික අවස්ථාව මුළු ශාරීරිය අස්සක් මුල්ලක් නැහැ විශාල සුවයකින් තෙමිලා ගිහිලා ඉන්න නිදහස් සුවයකින්. ඒ අත්දැකීම ලබලම ඕන එක දැක ගන්න. අන්න එතකොට ඒ සුවේට නිදහස්භාවයට එකඟ වෙලා. ඒ හිත විහිදෙන්නේ නැතුව එතනම විහිලා හිටනම් ස්ථිර වෙලා. ඉන්න පුළුවන්. එකපාරින් ඉන්න බෑ. ඔක පටන් ගන්නකොට විදුලි කොටනවා වගේ මතුවලා ගෙවිලා යනවා. විනාඩියක් විතර මතුවලා ඊට පස්සේ ගෙවිලා යනවා. විනාඩි දෙකක් තුනක් තිබිලා ගෙවිලා යනවා. ඊට පස්සේ ආයෙ දවසක කරනකොට ආයෙ හැරෙන්න විනාඩි 4ක් 5ක් ඉවර වෙන ගෙවිලා යනවා. ඔහොම ගිහලා නම් පැය ගණන් තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අදිෂ්ඨාන කරලා ඉඳක් පුළුවන් වෙනවා. කල් යනකොට හරියන්නේ. අසුරු කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ, බොහෝ කොට අසුරු කරන්න ඕනේ. කර්මස්ථානේ. ඒ විදිහට ඉඳලා කරනකොට තමයි ඒවා හුරු වෙලා ඉන්නේ. ඒකෝට තමයි ධ්‍යාන තුල ප්‍රථම ධ්‍යාන තුල බොහෝ වෙලා ඉන්න පුළුවන්. අදිෂ්ඨාන කරගෙන. ඒ ක්‍රමයට හුරු කරගන්න ඕනේ. ලැබුණාට පස්සේ ඉතින් හුරු සතර හුරු තියන අයට හුඟක් ලේසියෙන් එක ඉක්මනින් හුරු වෙලා එනවා. ඒ මෙහෙම ඒකෝට දැන් සමා අවිද්‍යානේ දැනගන්නත් ඕනේ, සමාධිය තේරුම් ගන්නත් ඕනේ. ඔය සමා එක එක જાති සමාධිය වල දෙහැන්තියක් හවට්ටනවා. ඒකයි වෙලා තියෙන්නේ. මේ නිසා මේ වගේ අදහස් වලට එන්නේ. ඒතර මේ නිරාමිත ප්‍රීතියයි නිරාමිත සුවයයි ඒකාග්‍රතාව කියන්නේ. එකක් අග්‍ර කරගන්නවා. ඒක අග්‍රතා ඒකාග්‍රතා. මොනවාද අපි අග්‍ර කරගන්නේ ඒක? අපි දහම් දැක්කාට පස්සේ මේ ලෝකයේ තිබෙන විද්‍යාමාන වෙන සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තා. ඇහැ කන දිව නාසය ශරීරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් මේ ඉදිරිය ගත්තා. මේ කිසිම දෙක මට හිත අල්ලන්න දෙයක් නැහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා තේරුම් ගත්තාට පස්සේ. තම තමන්ට බෞද්ධත්වයේ යථාභෝධිදී ආග්‍රහ කරගන්න එකක් වෙනවා. මොකද්ද ආග්‍රහ කරගන්නේ? අතහැරීම නොවැළම මිදීම හැර තවත් අග්‍රහ කරන්න එකක් තියෙනවා. නෑ අග්‍රහ කරන්න තියෙන එක නිවන. අන්න ඒකාග්‍රතාවය බෞද්ධයෙන් ඒකාග්‍රතාවය නිවන. අත්හැරීමට නොවැළමට මිදීමට හිත පිළිදෙනවා. අන්න නිවන මුල් කරගෙන පිහිටියා විතර විසිරෙන්න දෙයක් නැහැ. මොනව අල්ලන්නද? අතහැරීමම නොයල්මම විදීම කියන තැන ලෝකයට එක සම්බන්ධයක් නැති නිසා ලෝකේ නිදහස් වෙච්ච තැන හිත පිහිටනවා නිවන හිත පිහිටනවා. නිවන් ස්වභාවය අනුව ඊට ගැළපෙන තැන හිත පිහිටනවා. අන්න නිවන් නිවන් වටහාගත්ත කෙනාට හිත පිහිටන්නේ නිවන කිව්වට නිවන නෙමෙයි. ඒකාග්‍රතාවය. නේද? හිත තුල උපේක්ෂාවටපත් වෙලා හිතන් හිත හිටිනවා යන්න දෙයක් නෑ. විසිරෙන්න තැනක් නෑ. ඇදිලා යන්න තැනක් නෑ. ඇදිලා යන හැමදාම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දැකලා. ඒ සියල්ලම නිදහස් වුණාම නිදහස් මානසිකත්වයක් ඇති වෙනවා. අන්නේ නිදහස් මානසිකත්වයේ තමයි ඒකාග්‍රතාවකින් අපේ හිත නිවර දැක්කහම පිහිටන්නේ. මෙන්න මේ ස්වභාවයෙන් නිශ්චලයි. දැනීම් සහිතයි. විසිරීම් නැහැ. ඒකීයයි. මානසිකත්වේ දුවන්නේ නැහැ. මෙන්න මේ බඳු ස්වභාවයක හිත හිටිනවා. ඒ හිත හිටින්නේ මොකද? රාගයට හේතු වෙන, දේශයට හේතු වෙන, මෝහයට හේතු වෙන දහම් වල අතහැරීම නිසා, නොඇලීම නිසා, මිදීම නිසා. ඊට විහිදිරෙන්න තැනක් නෑ. කුමක් හොයාගෙන යන්නද? යන්න තැනක් නැත්නම් නිශ්චලව තියෙනවා. අන්නේ නිශ්චලතාවයට කියනවා ඒකාග්‍රතාවය. අරමුණ කරා වඩනවා නම් අපේ හිත පිළිගන්න අරමුණක් තියෙනවා. ඒක ලෞකික ලෞකික දෙයක්. ඒක පටවිය ඒක ජලයේ නැත්නම් වායුව එහෙම නැත්නම් ගින්න එහෙම නැත්නම් ඒක වර්ණ මොනවා හරි අපි අල්ලගත්ත මේ ලෝකේ මතක සතහන් කියන අපේ හිත පිටවලා ඒව අල්ලගත්තොත් හිත එතන පිට ඒ එක්කම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අල්ලගන්න හරයක් නැත්නම් හිත පිටවන්න වටිනාදයක් නැහැ කියලා දැනගත්තම නොවටිනාදේ හිත පිටනවා ඊළඟ විදිහට එහෙනම් බෞද්ධය නොවටිනාදයක් නෙවෙයි වටිනා ඕනේ හිත පිටවන්න වටිනා කෙනා හොයගෙන නැහැ කියලා වටිනා එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් කොහේ පිහිටවන්නද? හිත හිතේ පිහිටවන්නද උගත වරින්න. එහෙනම් මොකේ පිහිටවන්නේ? අන නිදහස් වෙනවා. විසිරිච්ච ස්වභාවයෙන් නිදහස් වුණහම කර්ම බලවේගයෙන් යම් කිසි චිත්ත වේගය හට ගන්නවා. ඒ හට ගන්න චිත්ත වේගය තුළ විසිරෙන දෙයක් නැති නිසා හැමෝටි. අයි බලහත්කාරයෙන් ගොඩනගන එකක් නෙමෙයි ඒක. කර්ම බලවේගයෙන් දැනීම ගොඩනගනවා. අපි උපන්හිත විවාහයකට. එන අපි සතර ගන්නේ මිනිහෙක් කියලා කණිෂ්ඨයෙක් කියලා හිතන්නේ පෙර භවයේ කරන ලද්දා වූ යම්කිසි සංකාරයන් නිසා. ඒකෙන් ජනිත වෙච්ච මේ ලෝකේ. යම්කිසි ආකාරයෙන් හටගත්තු විඥාන ස්වභාවයක් ඇති. ආගන්තුක පිළිසෙන් පහට වෙන්න අයිනවා. අර කර්ම විපාකයෙන් හදන්නා වූ සිවිත්වල හදනවා විදිහට. සබසර විපාක පිටදී පිටන් කියන්නේ ආරම්මන විඥාන ලක්ෂණ පිටන් කියන්නේ අරමුණු දැනෙන බව ලක්ෂණය කියනවා. ආවොත් අරමුණක් දැනෙනවා. ඒකේ දැනෙන්නේ අන්නේ දැනෙන ස්වභාවයක තමයි කිව්වේ හිත කියලා. ඉතින් අරමුණ දැනෙන ස්වභාවයකට කොයින්ද නැති කියන්නේ? පෙර භවයේදී මේ භවයක් ඇති කරන හදාගත්තා වූ හිතක් හට ගැනීමකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරලා තිබෙන නිසා. ඒක ක්‍රියාකාරීත්වයේ ඵලයක් වශයෙන් විද්‍යාමාන විහිද තමයි අර ඉතුරු වෙන්නේ. අන්න ඒ ස්වභාවයට තමයි හිත පිහිටා. ඉතින් අන්න ඒ ස්වභාවයට පිහිටන ලෝකේ අකාරණම් අල්ලන්න දෙයක් නැත්නම් ඇහැ පිළිබඳ හිත පිළිබඳවත් නැහැ, රූප පිළිබඳ හිත පිළිබඳවත් නැහැ, කන පිළිබඳවත් නැහැ, ශබ්ද පිළිබඳවත් නැහැ, නාසය පිළිබඳවත් නැහැ, ගන්ධ පිළිබඳවත් නැහැ, දිව පිළිබඳවත් නැහැ, රස පිළිබඳවත් නැහැ, කය පිළිබඳවත් නැහැ, අපහස පිළිබඳවත් නැහැ. මනසින් ඕවා ගැන හොයන පැත්තෙත් නැහැ. ඒ වගේම ඒ බඳු මානසිකත්වයක් නැහැ. එහෙනම් ওই ටික හසු වුණා. ඇලීමෙන් තොර වුණා වූ ස්වභාවයක අපබස්සර කියන ස්වභාවයක් තියෙනවා. මානසිකත්වයේ විසිරෙන්නේ නැති අවස්ථාව. විසිරෙන්නේ වෙනක් නැති නිසා. ඉන්නේ යන්නේ ඒකයි. ඒ ඒතකොට හිත හිත විසින් හිතලා කෙමින් එතන පිළිගන්නවා. හැබැයි හිතේ ඇලිලා නැහැ. අලකොලේ උඩ තියෙන වග්ග බිඳුව අලකොලේ නෙවෙයි අලකොලේ උඩ මේ කියනවා වාගේ. හිත හිතට ඇලෙන්නේ නැති වෙන්න හිත තියෙනවා. මෙන්න මේ ස්වභාවය තමයි අර ඒකාග්‍රතාවයට මතුවේ. මේ ස්වභාවය එකින් එකට එකින් ප්‍රථම අධ්‍යානට වඩා දෙති අධ්‍යානෙ සුද්ධයි. එහෙම එකින් එකට සුද්ධ වෙලා අන්තිම පබක්කර විදම්බික්කේ චිත්තං කියන්නේ අරිහතුන් වහන්සේගේ චිත්ත ස්වභාවය. එතෙන් දැනගන්න ඕනේ. අන්න අපිට අග්‍ර කරගන්න තියෙන එකම දේ ඔන්න ඔච්චරයි. නිවන අග්‍ර කරගන්න. ඒක අග්‍රතාවය. ඉන්නේ ඒ අරමුණු ඉතින් නිවන නිවන කියන්නේ සාගක්ෂේ. ඔව්. ඉතින් ඒක හිත තියනවා කියලා දැනගත්තාම හිත නිවන නෙමෙයි. ඔව් දැන් තියෙන බව දැනෙනකොට ඒක නිවන නක්. නිවන නමින් ලෝකේ පැනවුවා නේද නාම ධර්මයක් මේ පවතින චිත්ත ධර්ම. චිත්ත චෛතසික රූප නිපාන හතරක් තියෙනවනේ. එන චිත්ත පැනවුවොත් නිවන කියන්නේ නිපාන වලට පනවන්නේ මොකද්ද? චිත්ත චෛතසික රූප ලෞකිකයි. නිපාන ලෝකෝත්තරයි. මේ චිත්තයක් නිපාන කියලා පැනවුවොත් ගැලපෙනවද? චිත්ත නිබ්බාන වෙන්නේ කොහොමද? පෙර මට යම්කිසි දෙයක් දකිනකොට රාග අරමුණක රාග අදහස් පහළ වෙනවා. දැන් යථාබෝධය නිසා මං සිහි කළ බැලුවොත් දැන් එහෙම වෙනවද? දැන් වෙන්නේ නැහැ. අන්න නිවන. රාගක්‍රිය නිබ්බාන. පෙර මට ගහනකොට බයිනකොට තරහ එනවා. දැන් ඉනවද? මේ වගේ දැන් ඉන්නේ නැහැ. ඉස්සරහවද? ඉස්සරහව. එහෙනම් මොකද වෙන්නේ? දැන් නැහැ. අන බේසක්‍රිය නිබ්බාන. දැන් නිවන කිව්ව හිතද්ද දැන්? ඉස්සර තිබිච්ච හිත දැන් නැහැ කියන එක නේද නිවන කිව්වේ? ඉසර රාගය තිබුණා දැන් නැහැ. අන්න නිවන. දැන් නැහැ. නැති ස්වභාවය වැටහුන්නේ නැහැ. වැටහුණා නෑ නිවන වැටහෙන්නේ නැහැ. දැන් නිවන වැටහෙනවා. නිවන වැටහෙනවා නිවන කියන හිතක් නැහැ. නිවන නමුත් පෙර මට මෙහෙම ගිනි තිබුණා. රාග ගිනි තිබුණා. දැන් රාග දාන්නේ නැහැ. නැති බව ඉදිරි හිතේ වැටහෙනවා. අනේ ඉතුරු වෙච්ච හිත ලෞකිකයි. රාගේ රාගක් සේවිත හිතක් තියෙනවා. ඕරින අසංකතාච ධාතු. අසංකතාච ධාතු කියන්නේ අසංකත නෙමෙයි. අසංකත කියන්නේ සකස් නොකරන හැටිව නිවන. අසංකත නිවන. අසංකතාච ධාතු කියන්නේ නිවන කියලාද හිතාගෙන ඉන්නවා. අසංකත කියන්නේ සකස් කරන්නේ නැහැ කියන එක. ඒක රාගය නිසා සකස් කරන රාගික හැඟීම්. රාගික හිතවිලි. රාගික ක්‍රියා සකස් කරනවා. රාගික කතා සකස් කරනවා. දැන් ඒව සකස් කරන්නේ නැහැ. ඒක සකස් කළා නොදන්න අවිද්‍යාව එක. දැන් අවිද්‍යාව දුරු වෙන්නේ දැන් රාග දේශ මොහ හැඟි හිතවිලි ක්‍රියාවන් සකස් කරන්න වෙනවා. අන්න අදු අලි වෙලා ගියායි. ඒතකොට රාගයෙන් දේශයෙන් මොහෙන් හිතවිලි ක්‍රියාවන් සකස් කරන්න නම් ඊට පෙර ඒක අවිද්‍යාවේ ස්ථිර වෙනවා. අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැකලා විද්‍යාවේ හිත දිනපුවාම ලෝකේ යථාභූතය හිතපුවාම අසාර ලෝකයේ මොනවට මම ඇලෙන්නද මොනවට ගැටෙන්නද මොනවට මුලා වෙන්නද මොනවා හොයාගෙන යන්නද අන් ධර්ම අවබෝධය. මේ ධර්ම අවබෝධය හිතට එනකොට පෙර තිබුණා යම්ගේ සකස් කිරීමක්. රාගදේශ මොහයන්ගේ සකස් කිරීමක්. දැන් රාගදේශ මොහයන්ගේ සකස් කිරීමක් ඒ හිතේ නෑ. අන්නේ චිත්ත ධාතුවල කියන අසංකතාච ධාතු. සකස් නොකරන චිත්ත ධාතුව. අන්න අසංකතාච ධාතුව කියන්නේ ඒකත්. ඒකත් නාම ධර්මයක්. ඒකත් හිතක්මයි. හැබැයි ඒ හිතේ ස්වභාවයක් තියෙනවා මතු උප්පත්තියට අවශ්‍ය දේවල් ඒ හිත හදන්න. අන්න ඒක වෙනස. හැබැයි හිත නිවන නෙමෙයි. ඒ ත්‍ත්වයටපත් උනේ පෙර යමක් තිබිලා දැන් නැති නිසා. පෙර යම හටගන්න ස්වභාවයක් තිබුණා. මනස රාග දේශම හටගන්න ස්වභාවය. දැන් ඒ ස්වභාවය මේ හිතේ නෑ. රාග දේශම හටගන්නවා තමයි සසර ගමන හදන්නේ. දැන් මේ හිත සසර ගමන හදන්නේ. දැන් මේක තමයි අන්තිම හිත නම් අරිහත් ඵල කිප්පේ. ඒ හිතේ අපි දින්න බෑ. ඒ හිතේ අපි දැන් අපිට වැටහිලා තියෙන්නේ සුද්ධ චිත්තය කියවල අරිහත් ඵලයටපත් වුණාමයි සුද්ධම චිත්තය වැටෙන්නේ. ඊට විහාදී අර අකම්පේ භාවයේ චිත්ත ස්වභාවය වැටෙනවා. ඒක සියලු ආකාරයේ සර්වප්‍රකාරී රාගයේ දේශේ මොහේ ඉඳලා නැහැ. ඒ වුණාට අර දැඩි හරිය ගිනි ගන්න හරිය හිඳිලා යන්නේ. අන ආර්ය ප්‍රථම ධානයේ තුල රාග අනුසයෙන් තොරයි. අනාර්ය ප්‍රථම ධානයේ රාග අනුසය සහිතයි. අනේ තියෙන වෙනද? අනුසය කියනවා නම් අරමුණ කාරු ගාම දැහ ගන්නවා. අනේ තියෙන වෙනද? ඉතින් අනාර්ය දැහැනක් වදාපු කෙනාට තමයි උඩී යනකොට එහෙම ආකාශයෙන් ගියා. අර කවියක් කියනට අහලා නේද ඉස්තියාගේ හඩක් අහලා පව ඒ හැරලා ඇදලා ගියේ රාග සහිත අනුසය දිවිච්ච නිසා. අන්න අනු අනුව සයනය කරනවා. අනුව නිදා හිටනවා ඒක. අවශ්‍ය කරන ආපු ගාම ටක් ගාලා නැගිටලා එනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි අනුසය කියන්නේ. ඒ අටාග අනුසය තියෙනවා අනාරේ දැහැනවල. ඔව් නිවනේ නිවන මුල් කරගෙන ලැබෙන දැහැනට රාග අනුසය බිඳගෙන යනවා. මේ අනුසය ඒක රාගයෙන් බැඳින්නේ අදහස ආවට. ඒ කියන්නේ සද්දය ආවට. රාගික සද්දයක් ආවට රාගික දර්ශනයක් දැක්කට ඒකෙන් කුටිත කරන එකක් නෑ ඒකනේ. යථාභූතේ නිසා විද්‍යාව අනුසේ විදිලා. අන්න ඒතුල් ලැබෙනා වූ ධානයක් තියෙනවා මේ තමයි ආර්යයන්ගේ ප්‍රථම ධානය. අරම අනාදේ දැහැ. ආර්ය ප්‍රථම ධානය තුළ රාගාංශයෙන් තොරයි. ආර්ය චතුර්ථ ධානය අවිද්‍යාව අනුසයෙන් තොරයි. ආර්යයන් චතුර්ථ ධානය කියන්නේ ඉහළම අරිහත් ඵලයත් එක තියෙන එක. ඒතර අනි අනිකායට අනාර්ය පැත්තේ වැඩුණාට අනාර්ය පුතඥ පැත්තේ යන එකක් නෙමෙයි ඒක. ඒතර එන ආර්යයන්ගේ චතුර්ථ ආර්ය කියනකොට සෝතාපන්න සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මේ හතර දෙනාම ආර්ය කොටසට වැටෙනවා. දැන් ආර්යයන්ට ලැබෙන්නා වූ ධානයක් එනවනම් එයාගේ යම් අංශයක් මිදහැරියද ඒ මට්ටමට ඒක අංශේ නෑ. එතකොට පදංග විස්කම්බන සමුච්ඡේද. ඔන්න ඔතෙන්ද ක්‍රමක්‍රමයෙන් හිඳිලා යනවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. සහමුලික විදිලා යනවා ඒක යථාභූතයේ කොට. හැබැයි ඵලයේ ලැබෙන්නේ නැති පටිපස්සද්දි නිස්සාරණ කියලා තව දෙකක් තියෙනවා. ප්‍රහාණ දෙකක්. සදංග ප්‍රහාණ, විස්කම්බන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ, පටිපස්සදි ප්‍රහාණ, නිස්සාරණ ප්‍රහාණ කියලා. පස් ආකාරයකින් මේ කෙලෙස් පහ වෙලා යනවා. දැන් දහම් අවබෝධයෙන් මේ ලෝක අනාථයි නිවනම නාථයි කියන්නේ නිවන මුල් කරගෙන ලෝකීය ලෝකීය ආදීනව දකිමින් නිවන ආනිසංස දකිමින් වඩනකොට සමුච්ඡේද ප්‍රහාණය වෙවි යනවා. කෙලෙස් ඉදිරිය යනවා. නැවත මතුවෙන්නේ නැති වෙන්නේ. ඉතින් ආර්ය මාර්ගය තුල තදංග ප්‍රහාණයයි ලෝකයාගේ තදංග ප්‍රහාණයයි දෙක. ආර්යයන්ගේ විස්කම්බන ප්‍රහාණයයි ලෝකයාගේ විස්කම්බන ප්‍රහාණයයි දෙක දෙකක්. සමානනේ. ආර්යයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය කියන සමුච්ඡේද ප්‍රහාණය අනාර්යයන්ට නෑ. අපේ සමුච්ඡේද ප්‍රහාණයටපත් වුණා මාර්ග ඵලය ඵලය ලැබුවේ නෑ තාම. ඵලය ලැබෙන අවස්ථාව මාර්ගක්ෂණයේදී ප්‍රතිවස්සදී ප්‍රහාණයක්, කරක්ෂණයේදී නිස්සාරණ ප්‍රහාණයක් ලැබුණා සම්පූර්ණයි. අන්න මාර්ග ඵලය සම්පූර්ණයි කියලා. සංඛාර උපේක්ෂා ඥානීය කියන මට්ටමට හිත වැඩිලා. සමුච්ඡේද ප්‍රහාණය නවතිනවා. අන්න ඊට පස්සේ එතනින් මාර්ගඵල චිත්ත වීතිය හරගත වෙලාවේ. අන්න චිත්තක්ෂණයේදී මාර්ග චිත්තක්ෂණයේදී පටිපස්සදී ප්‍රහාණය. ඒ වගේම මේ පලක්ෂණයේදී මේ නිස්සාරණ ප්‍රහාණයක් තියෙනවා. මේක මතුවලා එනවා. අන්න ඒතර ප්‍රහාණ පහම සම්පූර්ණයි. උන්වහන්සේ කවදාවත් සසර ගමන හේතු වෙන මාත්‍යයක්වත් නෑ. ඉතින් සදාංග විස්කම්බන සමුච්ඡේද කියන මේ තුන තුලින් ආර්යයන්ගේ කෙලෙස් නැතිවීමක් එනවා. දහම දකින්නකොට සදාංග ප්‍රහාණය වෙනවා ඉතින්ලා. ලෝකයාත් ඒක අරමුණක ඉන්නකොට සදාංග ප්‍රහාණය වෙනවා. කාරණා දෙකක්. සදාංග ප්‍රහාණී කාලයක් යනකොට කෙලෙස් විස්කම්බනය වෙලා යනවා. ආර්යයන්ගේ ධර්මයට අනුකූලව ඒක වෙන්නේ. ආර්ය ධර්මය. අනාර්යයන්ට අනාර්ය අදහසකින් තමයි විස්කම්බනය කරන්නේ. අනාර්යයන්ගේක හරියට බොහොම බාලයි. කොයි මොහොතේ ආපහු කැඩලා යනවද දන්නේ. ආර්යෝ විස්කම්බනය කළොත් එහෙම යථාබෝධයෙන් පිණි ඒ කරගත්තා. එයා ඒක නැවත වහලා ඒ විස්කම්බනේ පාව මහ බලවත්. යථාභූතේ පූර්ණේන ආර්යයන් සමුච්ඡේද ප්‍රහාණයක් වෙනවා. සාමුලියම ඉපිටලා යන මුලින්. හැබැයි ඵලයේ ලබන ආසානයටපත් වෙනවා හිතන උපේක්ෂා ඥාන. ඵලයේ ලබන ඒලාවේදී ප්‍රතිපක්ෂද්දි විස්සන්න කියන ප්‍රහාණයක ඒ චිත විදිහට හම්බ වෙනවා. මෙන්න මේ විදිහයි ආර්යයන්ගේ මාර්ගඵල ලැබීම සහ ධ්‍යාන ලැබීම. ඉතින් මෙතෙන්දී ආර්ය චතුර්ථ ධ්‍යානයටපත් වෙන්න පුළුවන් සෝවාන් සකෘදාගාමී අයටත්. අර කියන්නා වූ අර මේ උපේ සංකාර උපේක්ෂා ඥාන කියන මට්ටමට හිත වෙල්ලා තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඉතින් තරංග විස්කම්මන සමුච්ඡේදකින් දෙන්නේ වෙල්ලා එනවා ක්‍රම ක්‍රම. මොතේ මනස ප්‍රගුණ කරගත්තොත් ධර්ම අවබෝධයේ දක්ෂණ ප්‍රඥාදිකන. යර කර්මස්ථානීය වර්ණයලා තරංගප්පාන. මට මේ ලෝකෙම වැඩක් නෑ. ඒ අදහස එනවා. හැබැයි ටිකක් වෙලා නිකන් ඉන්නකොට ආයෙසර අර වැඩක් නෑ කියපු ලෝකේ ඇසුරටත් යනවා. ඒකක් තියෙනවා. නෝ කර්මස්ථානීය වර්ණලාදී වැඩක් නෑ කියලා එනවා. ඔය වැඩක් නෑ වැඩක් නෑ කියලා කර්මස්ථානේ දිනෙන් දින වඩා කියන යනකොට ඊට පස්සේ කර්මස්ථානේ අහක් කියලා හිතපුවාම වැඩක්ම නෑනේ. ඒ අදහසෙම නතර වෙලා යනවා. අනේ විස්කම්බණය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත තුළට නැගෙන්නේ මේ தත්තරපත් වෙනවා. කොච්චර අදහස් දෙන්න හැදුවත් ඒක හදාන්නේ නෑ. සමුච්ඡේද ප්‍රහාණය වුණා. අන්නේ විලාවට සංඛාරයන්ගේ උපේක්ෂාවටපත් වෙනකොට ඔය මට්ටමේ. ඊට මේ සංඛාර වෙහසක් දුක කියලා දැක වෙලාවට. සැප දුකයි කියලා දැක අවස්ථාව වෙනවා. සැපෙහි උපේක්ෂාව වෙනවා. සැප දුකයි කියලා දකින ඉලා යන්න පටිපස්සද්දි නිසරණ දෙක වෙනවා. සැප දුක නම් නිවන සැපයි. ලෝකේ දුකයි. ලෝකෙ මෙච්චර කාල සැපයි කියලා හිතපු ඒවා එකපාර දුකයි කියලා වැටහෙන්නේ නැහැ. සැපයි සැපයි කියන ඒවා අන්තිමට සැප මධ්‍යස්ථ වෙනවා. සැපයි සැපයි කියපුවා වටිනාකම අඩු වෙලා යන අමුලදි මුලදි. භාවනා වඩන වඩන සිද්ධ වෙන්නේ ඒකයි. වටිනාකම අඩු වෙලා අඩු වෙලා කියලා ඉතින් අන්තිමට පුදුකන්නේ මේ සැපයි කියන ඒවා. අන්තිමට ගිහිලා ඉන්න සැපයි කියන මධ්‍යස්ථයි කියලා එනවා. තිබුණත් එකයි නැතත් එකයි. අන්න එහෙම අවස්ථාව. අන්න ඒක සංකාරයන්ගේ උපේක්ෂාවට බහැලා තියෙනවා. තිබුණොත් දුකයි කියලා දකින්න මොහොතක් එනවා. අන්න මාර්ග ඵලය ලබන මොහොත. ඒ කොයි මොහොතේ හරි ඒක තිබුණාම ඒකේ දුකක් දකිනවා. එච්චර කාල හැපයි කියන හිරපියා මධ්‍යස්ත වෙලා තිබිලා. කොයි මොහොතක හරි දකිනවා මධ්‍යස්ථතාවය ඉක්මවා ගින් දුකක් හැටියෙද. දකිනකොට පටිපාසද්දි නිසන්න කියන මාර්ග ඵලය පූර්ණ වෙනවා. අන්න එයා තමයි සැප දුකයි කියලා දැක්කේ. නේ ආර්යයන් වහන්සේ ආර්යයන් අතර මේ අරිහත් තුන් වහන්සේ තමයි. ලෝකයා කියන සියලුම පංචකාම කැප කියනේම පංචකාම දුක කියලා දැකලා තියෙනවා. එතෙන්ට යනකම් අනික් අය දැකලා තියෙන්නේ මේ මට්ටම් වල දුක. ඒක මධ්‍යස්ථතාවය. එකිනෙක රණ්ඩු වෙනවා. කැප කැපයි කියන එක කැප නැත්තේ නෑ. හැබැයි කියන තරම් මහලොකුට එල්ලෙන්න කැපක් ඒකේ නෑ. නෑ කියලා මම කියන්නේ නැහැ. අන්න එහෙම එක අවස්ථාවක දෙනවා. ඊට අල්ලාගෙන මේ අසාධාරණ දැන් සෝතාපන්න ඵලයට පත්වෙච්ච බුද්ධිලයා පංචකාම සම්පත්තිය පිළිබඳ යම්කිසි එයාගේ ක්ලේශයන්ගේ බැහැරවීමක් තියෙනවා. සැප කියනවා නෑ කියලා මම කියන්නේ නෑ. මාත් විඳිනවා. පංචකාම සම්පත්තිය. හැබැයි මේ අසාධාරණකම් කරලා අයුතුකාරකම් කරලා ඉතින් පව් කරගෙන විඳින තරම් වටිනා දෙයක් ඒකේ මරණය. අන්න පරිවෙණිය අවස්ථාව. සෝවාන් බුද්ධිලයාගේ පංචකාමයන්ගේ මේ මට්ටම මේකයි. අයුතුකම් අසාධාරණකම් කරලා ඉතින් අවැඩ කරලා අර ඒ විදිහට මේ මේ ඔය සැප පස්සේ යන තරම් වටිනා සැපක් මම මේ ලෝකේ දකින්නේ. රූප මට එහෙම මනවන් රූපයක් මනවන් શબ્දයක් එහෙම එකක මගේ හිත නැහැ. අන්න පළවෙනි අවස්ථාව. ඊට පස්සේ අනිත් හැරෙ මොකද කරන්නේ? ක්‍රෑෂ් කරගෙන මගේ ගියේ ගියා බිලින් තරම් වටිනාකමක් මට ඕනේ. අන් දෙවෙනි අවස්ථාව අසකුරුදාගාමි අවස්ථාව. ඔය කාම වස්තුන්ගේ ඇලීන තරම් වටිනා දෙයක් මට ඇත්තේ නැහැ. හැඟීම ඒ කාම සංඥාවල් වලවත් අල්ලගන්න වටිනා ගන්න නැහැ කියලා දකිනවා. ওই පංචකාමියෝ හරයක් නැති දුක් ගොඩක් කියලා දකිනවා හරියත් අවස්ථාව. මේ අන්න එකයි අවස්ථා හතරයි. ඊට පංචකාමයන් පිළිබඳ ආස්වාදයන් පිළිබඳ ප්‍රියමනාපේ. එකපාර ඇරෙන එකක් නෙමෙයි. ඇරෙන්නේ ක්‍රමීට වටිනාකම ඉස්සෙල්ලා තියෙනවා. පරිහරණය කරන්න වටිනාකමක් නැහැ, හත් කරන්න වටිනාකමක් නැහැ කියලා දකිනවා. ඒව ආස්වාද වශයෙන් භුක්ති විඳින ඉඳ රසවත් කියලා ගන්න වටිනාකමක් නැහැ කියලා දකිනවා. අන්තිමට ඒක දුක කියලා දකිනවා. ඇසුරට આવුත් ඒක දුක් ගොඩක් කියලා දකිනවා. ඒ හරියක් වෙන්නේ. අන්න එහෙමයි ඒ ටික දකින්න. ওই දකින්න තුලදී එයා දකින්න යම් මට්ටමක් තියෙනවා. එයා ඒ මට්ටමේදී එයා දකිනවා දැන් ආර්යයන් ආර්යත්වයටපත් වුණ කෙනාට මේ ලෝකේ බලාපොරොත්තු පැතුන්නේ නැහැ. පංචකාම ප්‍රාර්ථනා නැහැ. පතන තරම් වටින එකක් නැහැ කියලා දැකලා ඉවරයි. ඒ නිසා එයා හැම වෙලෙම නිවන සුවයි කියලා දකිනවා. දැන් නිවන්ට හේතුකාරක වන කර්මස්ථානිය වඩනකොට එයා නිවන් සුව පැත්තට වර වෙනවා. අන්නේ වර වෙනකොට තමයි ඒකට ගැලපෙන්නා වූ අර විවේකයෙන් ලැබෙන ප්‍රීති සුඛය කියලා නිවට මේ හිත හිත අර ධ්‍යාන මට්ටම් වලට එන්නේ. අන් ධ්‍යාන ආරේ ධ්‍යාන මට්ටම් ලැබෙන හැටි. ඉතින් යථාර්ථයේ ප්‍රඥා පූර්ණ වෙච්ච වෙලාවට ඵලයත් එක්ක ලැබෙනවා. මේ ඵලයේ ලැබෙන්නේ තමයි දැකපුවත් දැකීම ස්ථිර වෙනවා. ඉතින් අපි දැන් ඔය යන්නේ මේ වෙන පැත්තක් නේ හැම වෙලෙම යන්නේ. මේකේ විශාල පිරිසක් මුලාවටපත් වෙලා ඉන්නේ මොනවා කරන්නද? පස්සද්ධිය සමාධිය ඔය දෙක වෙනස දෙයක් නැහැ දැන් අතන. පස්සද්ධිය කියලා කියන්නේ නිදහස් භාවයටපත් වෙනවා. සමාධිය කියන්නේ සමීට ඇදිලා හිටිනවා. නිවන් සමීට ඇදිලා හිටිනවා කියන එකයි ආර්ය සමාධිය කියන්නේ. පංච උපාදානස්කන්ධයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ උපාදානස්කන්ධ පහ ගැන මොකුත් ප්‍රශ්නයක් නැහැ. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා උපාදානස්කන්ධ පහ තමයි පෙන්ලා තියෙන්නේ. දැන් මේ සංඥා සංකාර විඥාන වේදනා නාම කවුද මෙහෙ කොහොමද මෙහෙම කියලා තියෙන්නේ කොහෙද? සංඥා සංකාර විඥාන වේදනා නාම රූප කියලා මේ විදිහට ස්කන්ධ විග්‍රහයක් කරපු දෙයක් නෑ ධර්ම. කොහෙද තියෙන්නේ මේ විග්‍රහ කළා? ඔව් ඉතින් දැන් අපිට සිද්ධ වෙනවා ත්‍රිපිටකයේ කපලටන් එයාගේ ඔය කිව්වහම කියන කොටස ඒකට අදගත් කරා. දැන් බුදුරජාණන් වහන්සේ මොකද පංච උපාදානස්කන්ධය කියන එක දේශනා කරපුවාම ඒ ත්‍රිපිටකයෙන් ඒක අයින් කරලා හිටන් ඉතින් උන්වහන්සේගෙන් ත්‍රිපිටකයට එකතු කරලා හිටන් මේ මහා සාරවත්න භාෂිතය කියලා දාන්න වෙනවා කියන එක මට කියන්න පුළුවන්. වෙන මොනවා කියන්නේ. තම තමන්ගේ මත අරගෙන. ඒගොල්ලෝ කියනවා ඒක ඊට පස්සේ මේ ওই පොතේ තියෙන එක නෙමෙයි හරි මේකයි. දැන් මෙහෙම තම තමන්ගේ මත ගන්නවා. ඉතින් මේ මත කොහොමද සනාථ කරන්නේ? นะครับโอ้හරි හරි ඉතින් වෙන්න පුළුවන්. ඔව්. ය සංඥා සංකාර විඥාන වේදනා නාම රූප. දැන් සංඥා හටගන්නේ මොනවා නිසාද? අපි ඉස්සෙල්ලා බලමු සංඥා හටගන්නේ ඉස්සෙල්ලා හේතුවක් නැද්ද? දැන් රූප සංඥාවක් ඇති වෙන්න නම් ඊට මුලක් තියෙන්න ඕන. දැන් සංඥාවක් හටගන්නේ මොනවද? ඇස නැමැති රූපේ නැත්නම් ඇසට ගෝචර වෙන රූපේ නැත්නම් ඒ දෙකේ ස්පර්ශයක් ආවේ නැත්නම් ඒ දෙක නිසා හටගත්තා වූ දැනීමක් පහළ වුණේ නැත්නම් සංඥාවක් මුල් වෙන්න පුළුවන් එහෙනම් රූපයි වේදනයි දෙවෙනි කරලා සංඥා පළවෙනි කරන්න පුළුවන්. ඒතර කොහොමද මේ සංඥා සංකාර විඥාන වලින් ස්කන්ධ පටන් ගන්න හදනකොට සංඥා ස්කන්ධයෙන් පටන් ගන්නේ මොන හටාවේ? දැන් මේ තවන තවද රූප වේදනා සංඥා සංකාර කියා යම්තා පිළිගන්නා තුරු ජාති දුක නොදැනී නොපෙනී. පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පාද ධහම හේතුප්‍රත්‍ය තේරුම් ගත නොහැක. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ දෙකක් ලෙස නොදැන. රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් ක්‍රමවත් රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් ක්‍රමවත් කරගන්නා තුරු දුක්ඛ සත්‍ය අන්දමින් දුක සත්‍ය අන්දමින් නොවැටේ. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ දෙකක් ලෙස නොදැන රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් ශ්‍රමවත් කරගන්නා තුරු ආශ්‍රය කරයි රූප වේදනා සංඥා සංකාර විඥාන වල දුක සත්‍යයන් දෙමින් නොඇතේ සමුදය කියන්නේ තෘෂ්ණාව නොහොත් සංකාර බව එන්නේ නැති දුක නොපෙනේ. සත්‍ය කියන්නේ තෘෂ්ණාව නොහොත් සමුද සත්‍ය කියන්නේ තෘෂ්ණාව නොහොත් සංඛාර බව. දැන් තෘෂ්ණාව නොහොත් සංඛාර කිව්වහම සංඛාරයි තෘෂ්ණාවයි එකක් හැටියට නිකන්. දැන් සංඛාර කියන්නේ මොනවද? තෘෂ්ණාව කියන්නේ මොනවද? සංඛාරයි තෘෂ්ණාවයි එකක් හැටියට ගන්න. එතකොට දැන් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච රහතන් වහන්සේ ඉස්සෙල්ලාම නැවත ආපහු එනකොට ලබන්නේ මොන සංකාරද? ඒතර කියනවා මනෝ සංකාර. ඊට පස්සේ කාය සංකාර. ඊට පස්සේ වචී සංකාර. මේ එන ක්‍රමෙ. විදර්ක විචාර වචී සංකාර තුන්වෙනි තියෙනවා. එතකොට මනෝ සංකාර ඉස්සෙල්ලා පටන් ගන්න වේදනා සංඥා මනෝ සංකාරයි. ඒක වේදනා සංඥා ඊට පස්සේ ආස්වාද ප්‍රසආසය කාය සංකාරයි. විතර්ක ਵਿਚාරය වචී සංකාරය. එහෙමත් ඕනවා. ඒතකොට දැන් මේ මෙතන පේනනවා අරිහතුන් වහන්සේ. ඒ සංකාර තුන් ආකාර කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන තුනට අනුපිළිවෙලින් ආපහු වෙන හැටි පේනවා. ඉතලා මනෝ සංකාර වලට එනවා. ඊට පස්සේ කාය සංකාරයට එනවා. ඊට පස්සේ වචී සංකාරයට ඇදලා මිලෝට එනවා. විද්‍යාමාන වෙනවා. විරෝධයෙන් ආපහු වෙන හැටි. ඒතර සංකාර කියලා කියන්නේ තෘෂ්ණාව නම් මේ අර නිරෝධයටපත් මහරහතන් වහන්සේ තෘෂ්ණා දුරු කළා නෑනේ. කොහොමද ගන්න සංඛාර කියන්නේ තෘෂ්ණාව කියලා ගත්තොත් තණ්හා කේ සබ්බ දුක්ඛන් දිනාති කියන එක කරලා නැහැ නේ ඈ සංඛාර වලට තෘෂ්ණා කියන්නේ නැහැ කියන එක මේ හේතුව ඇතුළු පින්නන්නේ තෘෂ්ණා කියලා කියන්නේ යම් යම් සංඛාරයන් පිළිබඳව චන්ද රාගයක් ඇද්ද ඒක උපාදානයයි ඒ උපාදානීය කරන යම් තැනද සංහාපත්‍ය උපාදාන. යම් පිළි හිතිවිලි ක්‍රියා වදන් කියන යමක් ඇතනම් මේවයි සංකාර. මේක කුසල මූලයෙන් හටගන්න ක්‍රමයක් තියෙනවා අවිද්‍යාවෙන් හටගන්න ක්‍රමයක් තියෙනවා. අවිද්‍යාවෙන් යම් සංකාරයක් හටගන්නවා නම් අවිද්‍යාව තුන සම්බන්ධයි. හටගන්න. මේ සංකාර කියන ඒවා චන්දරාගයෙන් බැඳුනහම තමයි තෘෂ්ණාව හටගන්නේ. යම් සංඛාරයන් පිළිබඳව යම් චන්දරාගයක් ඇතනම් අන්න ඒක තෘෂ්ණාව. තෘෂ්ණාවයි සංකාරයි දෙකක් මිස එකක් නෙමෙයි. ඒ නිසා තමයි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර අරිහතුන් වහන්සේලා තියෙන්නේ. සංකාර කියන්නේ තෘෂ්ණාව නම් තෘෂ්ණාව ශේකල අරිහතුන් වහන්සේට සංකාර නැති වෙන්න ඕනේ. ඒකට කොහොමද මේක යථාර්ථය? දැන් මේ සියුම් තැන් ගැන මේ මේ පොත් ලියනකොට මොනවට මේ අදහස් තම තමන් දැක්කා කියලා ලියන්නේ මේ. මම දැන් අරිහත්ත්වයටපත් වෙලා ඉන්නේ මම යථාබෝධය ලැබලා ඉන්නේ මම දැක්ක එකයි මෙන්න මේක හරියට. ඔහොම ලියාගෙන යනවා. දැන් මේවා ධර්මයට එකක නෑ. ධර්මයට විරුද්ධ වෙනවා. ඒක නෙවෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මම කිව්වේ සංඥා වලින් පටන් ගන්න මුලක් තියෙනවා දැක්කොත් එහෙම. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන යන්තා පිළිගන්න තාකල් ඒක මේ යර දුකෙන් මිදහස් වෙන්න බෑ කියනවා. සංඥා මුල් කරලා පිළිගන්නකොට නෙගුණා වෙන්නේ. සංඥා මුල් කරපු ස්කන්ධයක් කරන්න පුළුවන් ද රූප වේදනා ඉස්සෙල්ලා ගන්නේ නැතුව. අපි බලන්නේ සංඥාවක් අපිට හට ගන්න පුළුවන් ද ඇහැයි රූපයයි දෙක කනයි ශබ්ද රූපයයි දිව ඒ වගේම රස රූපයයි නාසයයි ගන්ධ රූපයයි කයයි පොට්ටබ්බ රූපයයි මේ ආදී වශයෙන් මේ රූපයන්ගේ සම්බන්ධයක එකිනෙක ගැටණය වීමක් නැතුව පුද්ගලයෙකුට මතු කරගන්න පුළුවන් ද යම් වෙලාවක ගැනීමක් ස්පර්ශයක් එනවා හැරතලයක් මතකයට ගන්න පුළුවන් ද රූපයක් නැතුව දැන් රූපයක් එහෙනම් පළවෙනිලා තියෙන්නේ රූපේ රූපේ ඊට පස්සේ ස්පර්ශ කිරීම ස්පර්ශ කරනවා වේදනාව ඉන්නේ මේ වේදනාව නිසා තමයි දැනීම නිසා තමයි මේ හැදයි මේ ආකාරයක සංඥා මතුවේ. එහෙනම් සංඥාව තුන්වෙනි තැනට නිසා සංඥා පළවෙනි කරන්නේ මොන ධර්මයට අනුවද? ඉන් ධර්මයට බහ බලනකොට බහ හිතින්නේ නැහැ. ඉන් ධර්මයට බහ බලන්න දන්නේ නැතිකම නිසා උන්වහන්සේලා පටන් දුවනවා. මොනවා කරන්නේ? මහරහතන් වහන්සේලා කිව්වා කරන්න දෙයක් නැහැ ධර්මානුකූලව පෙන්වා දෙන්න වෙනවා. යථාර්ථය ඒකයි. චක්කුංච පටිච්ච රූපේච උපදින චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපත්ත්‍ය වේදනා වේදනාපත්ත්‍ය පන්නා පන්නාපත්ත්‍ය උපාදාන උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා මර ශෝක පරිදේ දුක දොමනස් පාන සම්භවන්ති බුදුරන් වහන්සේ මේ දේශනා කරනකොට එක්තරා භික්ෂුන් වහන්සේලා පැත්තක ඉඳලා අහගෙන ඉඳලා මහාන ඔය ධර්මය ඇහුවා ඇහුවා වන් නිවන් සාක්ෂාත් කරගන්න අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්න උනා කර්මස්ථානේ බලන්න තී කරා උන්වහන්සේට කර්මස්ථානයක් වශයෙන් දුන්නා සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං. තින්නම් සංගති පස්සෝ. පස්සපත්‍ය වේදනා. යන්නේ රූප වේදනා සංඥා ක්‍රමෙ නෙමෙයිද යන්නේ? ඒ වෙනවනේ ඉන්න අයිති. ඒ කියන්නේ අපිට ඕන හැටියට බණ කියන්නේ ගිහිලා නෙමෙයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක කෙනාට ඕන හැටියට බණ කියන්නේ ගිහිලා. ධර්මයට අනුකූලව විසඳ ගන්න බැරි නිසා. ඒ දැන් ওই කතාවට එච්චර දෙයක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා ආලාර කාලාම කියන තාපසයා පිළිබඳව ලොකු විස්තරයක් කළා. ස්වාමීන් හරි පුදුම සමාධියක් මම දැක්කා. ආලාර කාලාමයන් වහන්සේ කියන්නේ කාලාම ආලාර කාලාම නෙවෙයි කාලාම කියන්නේ මේ කොටසක්. මේ භාවනා කරගෙන යන කොටසක්. ඒ අය මේකට පත් වෙලා ඉන්න රාම පුත්‍ර කියලා කියන්නේ රාම පුත්‍ර කියන්නේ ඒ කට්ටිය. ඉතින් මේ මේ සමාධියේ සමවැදිලා ඉන්න වෙලාව මම දැක්කා. ගල් 500ක් එතනින් ගියා. මහා දූවිලි පොළවක් තිබුණේ. මේ දූවිල්ල ඇවිසිලා ඉන අර සිවුරු ඔක්කොම දූවිල්ලෙන් තෙමිලා ගියා. එහෙම තෙමිලා ගියාට පස්සේ උන්වහන්සේ සමාධියෙන් අහ කියලා බලපුවාම ඇඟේ දූවිලි. මේ කොයිද මේ සිවුර වල දූවිලි? මොකද මේ උනේ? කියලා ඒ වෙලාවේ ඇහුවා. ඒ අහන්නේ අයි ස්වාමීනි මතක නැති මේ ගල් 500ක් මෙතනින් ගියානේ දැන්. මට දැනුණා. එහෙම එකක් මට වැටහුන්නේ නැහැ. එහෙම එකක් දැනුන්නේ නැහැ. ඉතින් ස්වාමීනි පුදුම සමාධියක් ඒක. ඉතින් මෙහෙම සමාධියක ඉන්නවා ඒ මේ රාමපුත්‍ර. කියලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම කියන දැන් එයා එයාට බුදුදහමතුර හිටපු කෙනෙක් නෙමෙයි යෝගියෙක්. යෝගී සමාධිය. ඉතින් යන්නේ යෝගීන්ගේ ලැබුවා වූ සමාධිය වල. ගල් 500ක් ළඟින් ගිහිලා මේ ඔක්කොම දුවිලි තට්ටුවේ වැහිලා ගිහිල්ලා මෙහෙම තිබිලා තියා දන්නේ නැහැ. ඒපාර බුදුරජාණන් වහන්සේ අහන. ඉතින් ඒක හරි පුදුම දෙයක් හිටින්නේ සලකා. හොඳයි මෙහෙම දෙයක් වුණා. ඒ වගේ සමාධියකට බහැලා නොදැනි නෙමෙයි. නොපෙනී නෙමෙයි. පෙනීම තියෙද්දි. ඒ වගේ නොඇසි නෙමෙයි. ඇසෙන ස්වභාවයක් තියෙද්දි. දැනෙන ස්වභාවයක් තියෙද්දිම පියවි තත්ත්වයේ මානසිකත්වයක් තියෙද්දි. මහා හෙනයක් හෙන හතක් ගහලා ගොවියොත් මැරිලා, හරකුත් මැරිලා. මහා පිරිසක් මහා හඬදී කියන කෑකෝ ගහගෙන ඇවිදින්න. අර මලමිනි තරගෙන. මරාණ දිදී යනකොට. අර වගේ ස්වභාවයක අර සමාජයේ අමුතු જાතිය එහෙම නොගැන්නත් ඇත්තට ගිහිලා නෙමෙයි, නොදැන්නත් ඇත්තට ගිහිලා නෙමෙයි. මේ දැනීම එසේම තියෙද්දි. පියවිතත් එසේම තියෙද්දි. ඒ පිළිබඳව අවධානයක් තිබුණේ නැහැ පොඩ්ඩක්වත්. ඔක කොයි සමාධියද ලෝක. ස්වාමීන් දැනීම නැති කරගෙන ඉන්න කෙනාගේ ඉන්නවා කියන එක කියන්න දෙයක් නෙමෙයි. ඒක බලවත්ම පුදුමාකාර දෙයක්. පෙනීම දැනීම ඇහිීම ඔක්කොම තියෙද්දි එහෙම එකේ අවධානයක් අතු වෙන්න පුළුවන් කියනවා ඒක හකුදුමයි එහෙනම් හිතා ගන්නකො දැන් මේ ටික ඉස්සෙල්ලා මම මේ ඉන්නේ මේ පිටුරු කුටිය ළඟ මේ පුඹුරි කෙන ගහලා හිටන් මේ ගොවිය දෙන්නෙකුත් මැල්ලා හරක් බානකුත් විනාශ වෙලා මහා පිරිසක් එකලා මෙතනින් ඇවිදලා මේ මිනිත් අරගෙන මහා නදියේ මෙතනින් ගිහින් තියෙනවා ඒ මම දන්නේ ඒ සිද්ධිය මම බැලුවේ නෑ මට එහෙම ආවර්ජනා වුණේ නෑ ඉතින් ස්වාමීන් වහන්සේට ඒ වගේ සමාජයක තියෙන්නේ නෑ නෑ එහෙම එකක් මේ පියසියක් වෙනවා. මේ දැනීම හැමව තිබුණා. ඇහෙන ස්වභාවයක් තිබුණා. පේන ස්වභාවයක් තිබුණා. ඒ වුණාට එහෙම එකක් අල්ලන්නේ නෑ. ඒ නිසා ඒකේ ආවර්ජනයක් නෑ. ඒ නිසා එහෙම එකක් උනාද නැද්ද කියන එක කෝෂියේට වැටෙන්නේ. අවදා අන්න ඒක අඹදාන්න යමු කරන්න ඕන කමක් නැහැ. මේ ස්වාමීනි හිතක් තියෙදි දැනුවත් තියෙදි මොග්ගිරියට එහෙම ඉන්න පුළුවන් නම් ඒ සමාධිය කෙවද උත්තම සමාධියද? දැන් නිදායින මිනිහට ඇහෙන්නේ නැහැ. පේන්නේ නැහැ. දැන් නිදායින එක ලොකු සමාධියක් වෙනවා. නමුත් ඇහිම තියෙද්දි පෙනීම තියෙද්දි පුදුලයාගේ මානසිකත්වයේ ආවර්ජණයට යන්නේ නැත්නම්. ඒක විශේෂයක්. එහෙනම් මේ සමාධිය තමයි මල් ළඟ තියෙන්නේ. ඒක බුදුරණාහි කියන්නේ. දැන් දවස් ගණන් ওই යෝගීන් ඉන්නවා. මට ඇඟෙන් උඩින් මුල් යනකනොත් ඉන්න යෝගීන් ඉන්නවා. දින ගණන් සමාධියට සමාධියට ඉන්න යෝගීන් ඉන්නවා. ඉතින් ඕක වැරද්ද මේ උදේ හවසෙන් සමාධියක ඉන්නවා කියන්නේ. ඉතින් නමුත් ඕවෑම තමයි රැවටෙන්නේ. ඔය දින ගණන් හිටිය හැකිනේ සමාධිය. ඉතින් දැන් රතින යෝගීන් ඉන්නවනේ ඕතර. මේ නිරෝධය කියන එක දැනගන්නකොට නිරෝධය කියන්නේ මොකද? නිරෝධ සමාපත්තිය මොකද කියන එක දැනගන්න ඉන්න. නිරෝධ සමාපත්තියට සමවැදෙන නම් හුස්ම ගොඩක්වත් වැඩෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඉතින් බලන්න ඕනේ ඒකයි දිහා බලන්න පුළුවන් නේ. ඒ කියන අය නිරෝධාවතේ සමාධිලක ඉන්නකොට අවංකම හුස්ම ගන්නවා දෙක අහගෙන බලාගන්න ඉඳලා පේනවා. පොඩ්ඩක් බලන්න ලබ. උතර බලාගත්තා ඒක. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා පිළිබඳව අහනවා. සරිත් හාමුදුරන් ඉඳපු දහන්නේ ප්‍රශ්නේ. වෙනස්කම් මොනවද කියලා උන්වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ පෙන්නනවා මලමිණිය ආයුෂත් ඉවරයි. ශරීර උෂ්ණයත් ඉවරයි. එතකොට ශරීරයේ අංගපතේ ක්‍රියාත්මක වීමකුත් නැහැ. ඒවා කුණු වෙන පැත්තට බර වුණා. මලමිණියේ ස්වභාවය ඒකයි. ඒ නිරෝධ මහාපත්‍යයට සමවැච්ච එකනගේ කුෂ්ම වැටෙන්නේ නැහැ. සරල කම්පණියකුත් නැහැ. ඒ එකමත් ඉවරයි. හැබැයි ශාරීරියේ උෂ්ණේ තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රබෝධයි. මලමිණියලා තියෙන වෙනස ඔන්න ඔච්චරයි. මලමිණිය උෂ්ණේ නෑ. ආවිෂ ගෙවිලා ඉවරයි. ඒක දිලන්න පටන් ගන්නවා. මලමිණිය එකයි නිරෝධාපතේ ඉන්න කෙනාගේ තියෙන වෙනස ශාරීරියේ උෂ්ණේ තියෙනවා. ශාරීරියේ ප්‍රබෝධයි. ඉන්ද්‍රිය ප්‍රබෝධයි. ඔන්න ඔච්චරයි මලමිනියට වඩා වෙනස තියෙන්නේ. එහෙනම් මලමිනිය හෘද ස්පන්දනේ නැහැ. මලමිනිය හුස්ම ගන්නේ නැහැ. එහෙනම් අන්නේ මලමිනිය නැති ඒවා දෝසාපටි හවිත ගාගෙත් නැහැ. මලමිනියට වෙනස කරමුනා තියෙන ආපහා කිව්වා. උෂ්ණය පවතිනවා. ඉන්ද්‍රයන් ප්‍රබෝධව පවතිනවා මේ ගිය වෙන්නේ නැති. ඉන්ද්‍රයන් දිරන්නේ. මෙන්න මේ කියන කාරණා දෙක නිරෝධාපත්‍ය කියන කෙනාගේ තියෙනවා. මේ නිරෝධාපත්‍යන සමාදින්න පුළුවන් කියලා කෙනෙක් කියනවා. ওই දෙකෙම බලාගත්තයි හුස්ම ගන්නවා. හෘද ස්පන්දනයයි පරික්ෂණය කරන්න වෙනවා. හුස්ම ගන්න එක කෙලිම බැලිය හැකියි. නිරෝධ සමාපත්තියට ඕනේ චතුර්ථ ධානය සමාපත්තියට සමවැදෙච්ච කෙනෙක් බැලුවොත් කය. එයා හුස්ම ගන්න. හුස්ම ඕනේ. එහෙනම් නිරෝධ සමාපත්තිය තියා චතුර්ථ ධානයවත් කියනවා කියලා අහන්න ඕනේ. සමාපත්තියවත් කියනවා. ධානය වෙනයි ධාන සමාපත්තිය වෙනයි. චතුර්ථ ධානය සක්මන් කරන්න පුළුවන්, ඉරියව් පවත්වා ගන්න පුළුවන්, ඔක්කොම පුළුවන්. හැබැයි හුස්ම ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඥාන සමාපත්තියට පත් වෙනා මලවිලි තිබ්බා වගේ තමයි වෙනසක තියෙන්නේ. හුස්ම ගැනීම නැහැ. ආදී වෙන. නිරෝධ සමාපත්තිය චිත්ත නිරෝධය. සමාපත්තිය කියන වෙනස ඒක හිතක් නෑ. මලවිනිය හිතක් නෑ. මලවිනිය කය ක්‍රියාත්මක වෙන්නේ. එතන ඒ වගේම නිරෝධ ආපත් තියෙන කෙනාගේ කය ජීවිත රූපේ ක්‍රියාත්මකයි කර්ම ශක්තිය. ඒ ඒතර උස්නේ තියෙනවා. කර්ම තේජෝ ධාතුව ක්‍රියාත්මකයි. එහෙනම් ඔය කෙනාගේ ඇඟේ තියෙන ඉතාම පුංචි උෂ්ණත්වයේදී සමාවක් තියෙනවා. ඉන්ද්‍රියන් වැටෙනවා. බෙල්ලකලින් තිබ්බනම් ඒක තිබ්බැරියට තියෙනවා. දැන් මැරිච්ච කෙනෙක් මලොත් එහෙම ඉන්න ගාම බෙල්ල කඩාවැටෙනවා. මලමිනියක්. මේ බෙල්ල කෙලින් තියාගෙන කෙනෙක් මලොත් එහෙම හිමින් ඉඳලා බෙල්ල පැත්තට වැටලා වැටෙනවා. දැන් නිරෝධාපත්‍ය කියන එක නා බලමිනීට වඩා වෙනසක් තියෙන හිත නැහැ. හැබැයි අර ඉන්දියා එකකත් වැටෙනවා. ඒවා තිබාකාරයෙන් ලස්සනට පැහැදිලිව කියනවා. ඉතින් ඒක නිරෝධාපත්‍යයෙන් ඉන්නවා නම් ඒ ස්වභාවය තියෙනවා. ඉතින් තවත් එහාට අපි දහම් පොත්වල පෙන්නලා තියෙනවා. නිරෝධාපත්‍යයට සමවැදලා හිටපු කෙනා කිච්චුවට පුච්චන්න බෑ කියලා. ඔන්න ඔන්න ඉතින් තවත් එහාට ඉඳිවොත් පුච්චලා බැල්ලේ. එහෙම නැතිවෙන්නේ. හැබැයි දෙල්ලන් වැඩක් නෙමෙයි දෝසාපති ගාමපති ගති. ඉතින් ඒකෙන් අපි දකින්න ඕන මේවා යථාර්ථය මොකක්ද කියන එක. ඒක දෙල්ලමක් නෙමෙයි. මම දැනුවත් එක්තරා මහත්තයෙක් ධාතුන් ගාහන්සේලා ගැන පරිශීලනය කරන්න ගිහිල්ලා පුච්චලා බලන්න ගියා පොල් කට වමුත් දාලා පුච්චලා බලන්න ගියා. පොල් කට වමුත් හොස්කාල් නෙමෙයිලා ගියා. ධාතුන් වහන්සේලාට මුකුත් වෙන්නේ නෑ. හැබැයි එදා පටන් එයාට එක දෙයක් වුණා. කකුල් දෙක ඉදිමිලා පුපුරන්න පටන් ගත්තා. පළවෙනි පටන් ගත්තේ ඉස්කෝලේ දැන් ඕජස් කරලා. ඔය අන්තිම දැන් අන්තිම අවස්ථාව වෙනකන් කකුල් දෙක හොඳයි. කකුල් දෙක තවත් කුණු වෙනවා. පුපුර පුපුර ඉස්මයක් කෙරෙනවා. හොඳ කරන්න බැහැ. ඉතින් සෙල්ලම් වැඩක් නෙවෙයි. නැවත එච්චර බලන්න ඕනේ නැහැ. හුස්ම ගන්නවා කියලා බලපුවා වැඩි. ඒකම බලාගන්න. ඉතින් මේ වගේ කතා කියන ලෝතර බුදුරන් වහන්සේගේ ධර්ම දේශනා සීපිලිසිඹියාපත් මහරහතන් වහන්සේලාගේ සංගායන මේ සියල්ලම අභිභාග්‍ය මහා උගතුන් දැන් ඉන්නවා. ඔව් ඒකයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කවුද? අපි කවුද? එතන තමයි ඉන්නේ. මම කල්පනා කළා බලන්න ඕනේ මෙයා මොනවද වෙන්නේ කියලා මේ. වැඩක් නැහැ. මේ නිකම් විග්‍රහ කරන්න පුළුවන් ඊට වඩා ධර්මෙ පෙන්නන්න පුළුවන්. ඒක තමයි මොනවා කරන්නේ. කියාපු දේ තේරුම් ගන්න බැරුවහම යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ කියන දේවල් ඒ ධර්මයේ විකෘති කරනවා. කොබෙනින් කෙලවරක් වෙයිද කියන්නේ. හැබැයි අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයට එකඟ වෙන්න ඕන. ධර්මයෙන් පෙන්වන්න ඕන සාක්ෂි. අන්න ඒකයි කියන්නේ. හරි භයානකයි නේද? ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මය ආපහු හරවලා කන පිට ගහලා කියන්න පුළුවන් නම්. ඒතර බුදුරන් වහන්සේ දේශනා කරන ධර්මයට සම්පූර්ණ විරුද්ධයි කතාව. මහණනි දක්නේ නොදකි. මෙන්න මේ ධහම දන්නවාද කියලා බුදුරන් වහන්සේ වැදියා. දක්නේ නොදකි. මෙතරයි පින්නේ. දැන් භික්ෂුන් වහන්සේලාට විශාල අවධානයක් යොමු වෙලා ලොකු ප්‍රශ්නයක් මතුවුණා. කුමක් දක්නේ කුමක් නොදකීද? දැන් බුදු පියාණන් වහන්සේ මාතෘකාව කියලා වැඩිය දේශනා කරේ නෑනේ. දැන් මේක හොයාගෙන ඉන්න ආයෙත් බුදුරජාණන් වහන්සේලාට ගියා. ස්වාමීනි ඔබ වහන්සේ මේක අපිට දේශනා කරන හේතුවක් කියලා ඉල්ලීමක් කළා. එහෙනම් මහන්නේ මේක තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ විසින් යමක් දේශනා කරන ලද්දේ නම් ඒ දේශනාව තුළ සියලු ආකාරයෙන් පරිපූර්ණයි මේකට කිසිම ආකාරයෙන් අඩුවක් නැහැ කියලා දකිනවා. මේක කිසිම ආකාරයෙන් අඩුපාඩුවක් නැහැ. අඩුත් නැහැ වැඩි. සියල්ලෙන් පරිපූර්ණයි කියලා දකිනවා. මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථසහිතයි රංජන සහිතයි සර්වාකාරයෙන් පරිපූර්ණයි. මේකට ඔය බව දකිනවා. මේකට මෙන්න මේ ටික වැඩි කියලා අඩු කරන්නවත්. මේකේ මේ ටික මේකට එකතු කරන්න ඕනේ මේ විදිහට එකතු කරන්න හරිය හදන්නවත්. එහෙම එකක් ඒ දහමේ නෑ කියන එකයි නොදකින්නේ. බැලුවා හොය බලන්න එහෙම එකක් දාන්න විදිහක් නා කරන්න බෑ. මෙන්න මේකට කියනවා දක්නේ නොදකී කියලා. සියල්ලෙන් පරිපූර්ණයි කියලා දකිනවා. මේකේ මේ ටික වැඩි කියලා අඩු කරන්න එකක් නෑ කියලා දකිනවා. ආ බැලුවාම අඩු කරන්න එකක්. අන්න නොදකින්න හරියි. ඒ වගේම වැඩි මේක මදි කියලා එකතු කරන්න විදිහක්. එහෙම එකක් මේ දාන්න දකින්නේ. අන්න දකින්න හරි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැන් නම් ඉන්නවනේ. දක්නේ නොදකී කියන එක නොදක්නේ දකී කියන එකක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැකලා නැතිව දකින්න ආවිසා. බුදුරජාණන් වහන්සේට මේක වැරදිලා තියෙනවා. එහෙනම් මහරහතන් වහන්සේලා සංගායනා කරපු වැරදිලා. ඒකෙන් තමයි මේ සංඥාවේ මුල පටන් ගන්න නැතුව රූප වේදනාවේ මුල පටන් ගත්තේ මොනවා කරන්නේ. එයා හිතාගෙන රටාවයි. ඉතින් අවිද්‍යාව නිසාම නේද රූපයෙන් වේදනාවෙන් හටගන්න හැටි දැකේ නැහැ. රූප නැතුව වේදනාවක් හටගන්න විදිහක් නැහැ කියලා දැකේ නැති එකනේ. සංඥාවක් හටගන්න ඒ හේතුන් බව දැකේ නැති එකනේ. සංකාරයක් හටගන්න ඒ හේතු සංඥා පහළ නොවන සංකාර හටගන්න විදිහක් නැහැ. සංකාර පහළ නොවන විඥාන හටගන්න විදිහක් නැහැ. මහණෙනි රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානීය ගමනක් හෝ හිතීමක් හෝ වැඩිමක් හෝ චුතියක් හෝ නොකිය. මේ බුද්ධ දේශනාවයි. එහෙනම් රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව මානි සංඥාවෙන් තොරව සංඛාරයෙන් තොරව විඥාණයෙන් තොරව මේ රූපයෙන් තොරව වේදනාවෙන් තොරව යනවා කියලා එහෙම ක්‍රමයක් දුන්නා. හතරමක් ගැඩුවා කියන්නේ. රූපයක් නැති දෙන සංඥාවක් හදගන්නවා කිව්ව හේතු නෑ. කරන්න දෙයක් නැහැ ඉතින් ධර්මය අධර්මය කරගන්න එක සෙල්ලමක් නේ. සෑහෙන කාලයක් නිවිද වෙනවා. මහරහතන් වහන්සේලා වගේ හිතාහිතා කරන්න දෙයක් නැහැ. හරියටම අන්තිම අවස්ථාවේ කර්ම කර්මයේදී ගති වෙන මතුවලා ආපු වෙලාවටයි පේන්නේ. අපරාධය කරගන්න. විශාල පාඩයක් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම් ඒ ධර්මයේ අදුවැඩි කරන්න යන්නේක වටින්නේ අපේ භාෂාවෙන් අපිට වැටෙන දේ විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි ඒ ධර්මයේ අනුකූලව අපි කියනවා මිස. ඒ ධර්මයේ මේක මෙහෙම දාන්න එපා මෙහෙම කරන්න කිව්වොත් ඒක හරියන්නේ නැහැ. මේක මාරු කරලා දාන්න. වේදනා සංඥා සංකාර රූප මේ වේදනා සංඥා නැන සංඥා සංකාර විඥාන රූප වේදනා කියලා දාන්න. ඌ වගේ අපිට කරන්න අයිතියක් නැහැ. ඒ මහා පරාදයක් වෙනවා. එහෙම කරන්න කිව්වොත් ඒක වැරදිනවා. ධර්මානුකූල නැහැ. පුතාගෙන් අම්මා උපදින්නේ නැහැ. පුතාගෙන් තාත්තා උපදින්නේ නැහැ. අම්මාගෙන් තාත්තාගෙන් පුතෙක් උපදිනවා මිස. පුතා පළවෙනි එක ළම්මා තාත්තා දෙවෙනි එක ලොකුයි. ගැලපෙනවා. අම්මා තාත්තට ඉතලා පුතා හිටියා. ඊට පස්සේ අම්මා තාත්තා උපන්න කිව්වා හරි. රූප වේදනාවට ඉතලා සංඥා හිටියා කිව්වම අම්මා තාත්තා ඉතලා පුතා දුව හිටියා කියලා කියන්නේ. මට පේන්නම් එහෙමයි. ඉතලා බලන්න ඕන ධර්මයට අනුකූල නොවන දේවල් කියනවා හරි. ඒවා බලපන්න. ඔව් විතරේ දිසලා කිල දිසලා කියන කියා කියන දෙයක් අනේ ලංකාවේ ගමනේ පස්සේ ඒ ධර්මානුකූල මාර්ගයේ ගියොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ කියලා එහෙම හිතුත් අරගෙන දාන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතර පිළිගන්නකම් එයාට දුක හතේ වැටෙන්නේ දුකාරය හතේ වැටෙන්නේ. එහෙම එකක් නේ කියන්නේ. ඉතින් ඒක චතුරාර්ය සත්‍ය වටහා ගන්න බෑ බුදුබණ අහපු ගමන් මේ බණ ඇහුවොත් මයි කහපන් කියන එක කියන්නේ. කොහොමද හරියන්නේ? ඉතින් මේ වගේ මේ තම තමන්ගේ අර එක එක මට්ටම් වල දැනීම අරගෙන ඊට පස්සේ ඕකෙන් තර්කවාද ගොඩනගපුවාම ඒ දැනීම පිළිබඳව හතල දැනුමක් නැති අයට ඒකේ තර්කවාදියක් ඒක බොරුව බොරුව බව පෙන්වන්න විදිහක් නැහැ. ගැළපෙන්නේ නැති එක මෙහෙම ගැළපෙන්නේ නැහැ කියලා කිව්වට පෙන්වන්න විදිහක් නැහැ. ඒකයි සිද්ධ වෙන්නේ. ටිකක් කරපැත්තේ. අපේ මහත්යේ පිට. ඔව්. ඉතින් මේ වගේ දේවල් ලිව්වහම ඒකනේ වෙන්නේ ඉතින් ලොකු අමාරුවක් වැටෙනවා. වැදගත්ම දේ ඒකයි. අපි තව ප්‍රශ්නයක් අහලා තියෙනවා හේතුක ප්‍රතිසංගියකින් උප්පත්ති නො වූ අයට ධානා මගඵල නොලැබීමට හේතු මොනවාද කියලා. දැන් මේක හිතා ගන්නකෝ මෙහෙම දෙයක්. අපි දියමාන්තියක් අරගෙන ඒ ගල උපදානවා. නංගන් අපල මට්ටම් කරනවා. යන්ත්‍රයකින් කරනවා ඒ වෙලාවට. කිරිවනාගලකුත් දීලා ඒ බන්තරීම කපල මට්ටම් කරනවා. දැන් දෙකම සමාන විශ්නයක් තියෙනවා. අර යන්ත්‍රය එකමයි. ඔප මට්ටම් කරපු ක්‍රමය එකමයි. එකකින් දියමන්තියේ මණික මට්ටම් කළා. අනිකෙන් අර කබොක් ගලක්, කිරිවනා ගලක්, කළු ගල කැලක් ඔක්මට්ටම් කළා. දැන් කළු ගල, කිරිවනා ගල, කබොක් ගල ඔක්මට්ටම් කළේත් අර මණික ඔක්මට්ටම් කරපු ක්‍රමයේ තමයි. ඒ යන්ත්‍ර සූත්‍රමයි ගත්තේ. ඒවට අදාළව එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් කළු ගලෙන් හෝ කිරිවනා ගලෙන් හෝ කබොක් ගල කැලෙන් හෝ පුළුවන් දර මේ දියමන්තිය හරි අනික් මණිකක් හරි ඔක්මට්ටම් කරුවෝ ඔපේ මතු කරා. බැරි වෙන්න හේතුව තිබුණේ අර යන්ත්‍ර සූත්‍රවලවත් ඒ උපකරණ ක්‍රමේවත් වරද නෙමෙයි. අර ගලට තිබිච්ච උරුම ශක්ති විශේෂයේ හැටි. මෙන්න මේ වගේ මේ ත්‍රි හේතුක උප්පත්තිය කියන්නේ අලෝභ ආදේශ අමෝහ කියන. මෙන්න මේ හේතු තුනෙන් යුක්තව ලැබූ උපත. යම් දී කෙනෙක් පිනක් දහමක් සුචරිතයක් කරපුවා. අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් කළා නම් ඒ හේතුයෙන් කරගත්ත කෙනෙක්ගේ ශක්ති විශේෂය අති දීප්තිමත්. අන්න ඒ බඳු වන්නා වූ අලෝභ ආදේශ අමෝහ කුසල කර්මයේ ගුණ්‍ය කර්මයේ. ඒ බඳු හේතුවකින් යමෙක් උපන්නා. අන්නේ ඉපදිච්ච පුද්ගලයාගේ. තිබෙන චිත්ත ස්වභාවය අති දීප්තිමත්. අන්නේ ඔහුගේ හටගන්න සහජ හිත. එන උපන් හිත. ඒ බඳු දීප්තිමත් ස්වභාවයක් තියෙනවා. ඒ හටගන්න කර්ම ශක්තියෙන් හටගන්නවා මනස. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියන සිද්ධාන්තයෙන් විහිදා හටගන්නවා. එතකොට අන්නේ හටගන්න මනස මූලිකව හටගන්න මානසිකත්වය. ඒකට ධර්මයන් වැඩිමෙන් තමයි හිත හට ගැනීම හටගන්නේ. දැන් අපි දැන් උපරි උපමාවක් කරගමුකෝ මෙහෙම දෙයක්. අපි හරක් හමක් හරි අරගෙන ඉන්න හරක් හම බෙරපළුවක් බඳිනවා නම් බෙරයකට හම බැඳලා ගන්නකොට හම අදින් නැතුව බඳිනවා. එකක්. තොගෝකු හම බඳිනවා. ඒක වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කඩතොළු වෙච්ච හැමක් බඳිනවා. බැලලා ගහලා බලනවා කෝටුවේ. අතින් හරි කෝටුවෙන් හරි බෙරේට තට්ටු කරලා බලනවා. අර නියම විදිහට පදම් කරලා නියම විදිහට ඇදලා නියම විදිහට වේලිලා තියෙන ඒ හැමට වදිනා වූ හඳ නගන්න පුළුවන්ද අර කොබපු හැමෙන්. කඩතොළු වෙච්ච හැමෙන්. නියම විදිහට ඇදපු නැති හැමෙන්. දෝංකාරي ගන්න බෑ. එහෙනම් ඒ වගේ අපි මේ බල කියනකොට දහම් අවබෝධය ලැබෙන්නේ. කනට වන ඇහිලා. ඒ තුලින් හිතට අරමුණ ඇවිදින්න. ඒ අරමුණ ඔප්නැගිලා ආපු දේ තුලින් තමයි යථාබෝධය ලැබෙන්නේ. යථාබෝධය නැගීම අර හොඳට ඇදපු හැමත ගහපුවාම හොඳ හලක් නැගෙනවා වගේ. ඒ වගේම ගැළපෙන ශබ්ද හලක් නැගෙනවා වගේ. නියම කම්පණය නැගින්නේ එතකොට. නියම විදියට සංඥා නැగిලා ඉන්නේ එතකොට. ඉතින් අයි හේතුක පුද්ගලයාට හෝ අහේතුක පුද්ගලයාට තියෙන්නේ අර මන කියන කොටස අර කර්ම ශක්තිය ගොඩනගලා තියෙන දුර්වල කරනවා. දුර්වල මනකට අරමුණු වැදුනහම අවශ්‍ය කරන්නා වූ නියම தત્ත්වය මනසට මතු කරලා දෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් යථාභෝධිය ලබන තරම් තීක්ෂණ නුවණක් ඇති වෙන්න. ඒ අහන දේ ඔබට තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න බැරි නිසා යාර මාර්ගඵල අවබෝධ කරගන්න බැහැ. ධාන මාර්ගඵල ලැබෙන්නේ නැති ඒකයි. මනස තීක්ෂණ වෙන්න ඕනේ. මනස නිකන් තීක්ෂණය කරන්න බැහැ. අභ්‍යන්තර තීක්ෂණත් වෙන්න ඕනේ. බාහිරින් තීක්ෂණ කරන්න හැදුවට හරියන්නේ නැහැ. කෝටුව කොච්චර හොඳට ගත්තත් තොගව බෙරහමට තලලා හිටන් නියම සද්ද ගන්න බෑ. කොච්චර දක්ෂ බෙරකාරී ගැහුවා නියම හන ගන්න බෑ. මොකද අර බැඳලා තියෙන හැමේ තියෙන පළුද්ද නිසා. ඒකේ තියෙන අඩුපාඩුව නිසා. ඒක හරියට කෙරුවා නම් තමයි ඒකේ නියම හන ගන්න පුළුවන්. නියම බෙරපදේ වදින්නේ එතකොට. ඒ වගේ තමයි මනසට හඳ ලැබෙන්නේ දෙය ප්‍රමේය. මනසට දැනීම ලැබෙන්නේ ඔය ප්‍රමේය. මේකයි හේතුව. තවත් මේ මොනවා හරි අහන්න එකක් තියෙනවා නම් අහන්න. පංචකාම සම්පත්තිය අපිට විතුරු වශයෙන් ඇවිදිලා අපිට ප්‍රිය අපි පිනවන සතුටු කරන දෙයක් හැටියට ලෝක සත්‍යය හිතයි. දැන් බුදු පියාණන් වහන්සේ මේකට උපමාවක් දේශනා කරනවා. යම් කිසි මිනිසියෙකුට අපෝපස්ථාන අසනීපයක් තියෙනවා නම් ඔහුට අපෝපස්ථාන කරලා ඔහු නිරෝධ කරන බලාපොරොත්තුෙන් යම් කිසි මිතුරු වෙකින් කෙනෙක් වෙනවා. නමුත් ඔහු වෙන්නේ උපක්‍රමශීලීව මොහු මරන්න වහක් දෙන්න. ඒ බව හඟවන්නේ නැතුව මිතුරු විසින් ඇදිලා හැම උපස්ථානයක්ම කරනකොට අර උපස්ථාන ලබන්න හිතනවා මට හොඳ මිතුරෙක් හම්බ වුණා. මේ පුද්ගලයා බොහොම වැදගත් මට. ඔය අදහසින් ඉන්නවා. පහු කාලෙකදී ඔහුට තේරුම් ගන්න ලැබෙනවා. ඔය මිතුරු වෙසින් ඇවිදින් ඉන්නේ තමා මරලා යන්න උපක්‍රමශීලීව මරලා යන්න වසත් දීලා විනාශ කරලා යන්න ආපු පුද්ගලයෙක් කිය. ඔය ටික දැක්කම දැනගත්තු දාට. මේ මිතුරු වෙසින් මාකාරා ඇවිත් ඉන්නේ හතුරෙක් නේද කියලා ඔහු නිගමනය කරනවා. ඉතින් බුදුරන් වහන්සේ අහනවා අර මිතුරු වෙසින් හිතා හිටපු කාලෙත් ඉඳලා තියෙන මිතුරෙක්. ඒ කාලෙත් ඉඳලා තියෙන Taman නොදැන හිටියා හතුරෙක්. මෙන්න මෙයාගේ පංචකාම සම්පත්තිය නැමැති හතුරා. විනාශයට පත් කරන්න අපි කරා ඇවිදිලා අපි නොදන්න නිසා මිතුරෙක් හැටියට අපි හිතා ඉන්නවා. යම් දවසකදී මේ මිතුරෙක් හැටියට ඉන්න හතුරාගේ ස්වභාවය දැක්ක දවසට මෙතෙක් කල් අපි වටා මේ එකතු වෙලා හිටිය පංචකාම සම්පත්තිය නැමැති හතුරු මිසක් මිතුරු නෙමෙයි කියලා දැනගන්න. එහෙනම් මෙතෙක් කල මිතුරෙක් කියලා මං හැවටිලා හිටියා මිතා. මිතුරෙක් ඉඳලා නැහැ නේ කියලා දකින්න. මෙයාගේ පංචකාම සම්පත්තිය කියන වචනේ හිතා ඉන්නේ පංචකාම විපත්තියේ. යථාර්ථය නම් පංචකාම විපත්තිය. යථාර්ථය දැක දාතයි ඒක එහෙම කියන්නේ. එතකන් අපි කියන්නේ පංචකාම සම්පත්තිය. මොකද ලෝකය හැමිලීම මිතුරු වෙහින් අරගෙන ඉන්න පංචකාම. ඒ තරකා ලෝක සම්මත කතා මොකද පංචකාම සම්පත්තිය. යථාර්ථය හරියට වැටගුණ දාසනේ. පංචකාම සම්පත්තිය නෙමෙයි පංචකාම විපත්තිය නියම වචන කියලා දැනගන්න. හැබැයි ඒ අය කිව්වොත් එහෙම අනිත් අයට. පංචකාමී විපත්තිය කියලා ලෝකයා කියන උකට පිසුද කියලා. අපි දකිලා තියෙන පංචකාම සම්පත්තියක් ඇටියෙ. අත්දැකීම තියෙන සම්පත්තියක් ඇටියෙ. එහෙම එහෙට කොහොමද විපත්තිය කියන්නේ කියලා. ඒ යථාර්ථය කියන බුද්ධිලට ගරහන්න පුළුවන්. නමුත් යථාර්ථය මොකද පංචකාමයේ යමක් වාගේ. ලෝභ සත්‍ය සසර දුකට ඇද දමනවා පස්සෙන් එන්නේ. මායා දර්ශනයක් හැටියට පෙනී හිටලා මුලාවටපත් කරනවා මිස තෘප්තියටපත් කරලා පූර්ණ කරන එකක් නෙමෙයි. නා ලෝක සත්‍යයට අසහනකාරී මානසිකත්වය ගොඩනගනගා සසර දුක් විදෝ විදෝ ඉදිරියට ගෙනියනවා. අනන්ත සංසාරයේ පටන් ආපු පුදුම සූක්ෂම හතුරේ. හොයාගන්න බැරි නිසා ලෝක සත්‍යයට යථා ධර්මයක් එන තාක්කල් ලෝක හොයාගන්න බැරි නිසා Tamanට තනියෙන් බේරෙන්න ක්‍රමයක් නැති. අන්තිම සූක්ෂම හතර තමයි පංචකාමේ සම්පත්තියක් වශයෙන් ඉන්නේ. පස්සේ ඉන්නේ. ධර්මයේ තුලින් තේරුම් ගත්ත දවසට තමයි හරියට මේ හතුරේ පංචකාමයේ නැමේ සම්පත්තියක් හිටාවේ හතුරේ. මේකනේ මට තියෙන පළවෙනි විපත්තිය. මේකෙන් නීති මේක විනාශ විනාශයටපත් වෙන්නේ කියන්නේ හැමක් හකින් දකින්න. අර අපි අර උපමාවක් කිව්වේ මාළු අල්ලන්න යන මිනිස්සේ බිලී කොක්කයි බිලී පිටයි ඈනයි අල්ලගත්ත මාළු දාන්න ගොට්ටකුයි හැමකුයි හරයි යනවා. අරන් ගියාට පස්සේ දැන් අපි අහනවා අර මාළුවන්ට හිතට එකක්වත් උතන තිබුණාද? මාළුවන්ට යහපතක් කරන එකක්වත් ඔය මාළු අල්ලන්න යන විහාරේ තිබුණාද? මාළුවන්ට විනාශයක් ඇති කරන දේවල් මේ මනුස්සයා ළඟ තිබුණා විතර. වෙන එකක් තිබුණා. ඕකෙන් ගිහලා නම් මිනිහා මොකද කරන්නේ අර මේ බිලී පිටේ පටලවලා රෑනේ අමුණලා. අර බිලී කොක්ක දාගෙන බලා ඉන්න මාළුවල් කකුලේ දෙකක් වගේ. එක මාළු එකත් ඒක නතු වෙන්නේ නැහැ. එන ඇතන බිලි කොක්කයි. බිලි පිටයි. බිලි කොක්ක බඳින රැහනයි. අර අල්ලා ගන්න දාගත්ත මාළු ගොටුවයි. ඔය හතර විතරක් අරගෙන මාළු අල්ලන්න ගියොත් ඒක එක්කවත් ඒ හතරේම අල්ලන්න බෑ. නෑ මාළුවන්ට විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ ඔය හතරේම. හැබැයි ඔය හතරේම විනාශ කරන්න හැම කියලා එක ගෙහිච්චා. ඒක රසවත්. අන්න ඒක අමුල්ලා දැම්මොත් මොකද වෙන්නේ? මාළුවන්ට අර මහ විනාශය සිද්ධ වෙනවා. එහෙනම් මාළුවන්ට විනාශය සිද්ධ කරන පළවෙනිම කොටස මොකද්ද ඔය කිරිච්ච ඒවා? අනේ හැම. හැම නැති දවසක අනික අති විනාශ වෙලා. නේ අනික හේරම මාළුවාට විනාශ කරන දේවල් වලින් රසවත් ප්‍රිය කරන හැම තමයි පළවෙනි උගුල. ඊළඟ පංචකාම සම්පත්තිය නැමැති උගුල හැම තමයි. මේ දුක නැමැති මේ කොක්කේ පටලවාගෙන දාගෙන මේ සසර ගමනට ගෙනියන පළවෙනි උගුල. ඕක දැකපු දවස පංචකාමී කියන මහ විපත්තියක් නිසා සම්පත්තියක් නෙමෙයි කියලා දකිනවා. එදාට අපි දකින්නේ සම්පත්තියක් හැටියට නෙමෙයි. ඒක විපත්තියක් හැටියට. ඒක දකින්න ඕනේ. පෙර අකුසල කර්මය කියන අකුසල කර්ම වලටත් මුල්ුණේ ඔක්කොමනේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඒවා බලවත්කම නිසාමයි අකුසල කර්ම කරලා තියෙන්නේ. ගහලා හරි මරලා හරි කපලා හරි කොටලා හරි හොරකම් කරලා හරි මංකොල්ල කාලා හරි මොනවා කරලා හරි මගේ පංචකාම සම්පත්තිය විඳ ගන්න ක්‍රමයක් හොයා ගන්න ඕනේ. ඕකට තමයි ලෝක සත්‍යය සියලුම අවර කරලා තියෙන්නේ. දස අකුසල්ම කරලා තියෙන්නේ. දැන් දස අකුසලයේ ලෝක සත්‍යය නිකන් බැඳුන්නේ නැහැ. සම්පත්තියක් මුල් වෙච්ච නිසාමයි සම්පත්තියක් කියලා ගන්න භාමාස්වාදී නිසාමයි දස අකුසලයේ ලෝක සත්‍යය බැඳිලා තියෙන්නේ. දැන් ඒ නිසාම තමයි අනන්ත අප්පන හතර පහ දුක් විඳලා තියෙන්නේ. පංචකාම සම්පත්තිය නැමැති උගල නොතිබුණා නම් ලෝක සත්‍යයේ කවදාවත් හතර පහ දුකකට වැටෙන්නේ නැහැ. වැටෙන විදිහක් නෑ. එහෙනම් සතර පහ දුක රැද්ද සමු පළවෙනි උගල තමයි පංචකාම සම්පත්තිය නෙමෙයි වශයෙන් අපි අරන් හිටපු ආස්වාදය. එහෙනම් ඒක තේරුම් ගත්තට පස්සේ ඒක සැපක් කිය අපිට නිගමනය කරන්න පුළුවන් කමක් නැතුව යනවා. අන් දහම අවබෝධයේදී ලැබෙන තීරණය. නිසා සැප දුකක් හැටියට දකින්න, දුක උලක් හැටියට දකින්න, උපේක්ෂාව අනිත්‍ය හැටියට දකින්න. ඒතර වේදනාව පිරිසිදු දැනගත්තා වෙනවා කියලා පෙන්නනවා. වේදනාව පිරිසිදු දැනගන්න සැප දුකක් හැටියට දකින්න ඕනේ. දුක උලක් හැටියට දකින්න ඕනේ. උපේක්ෂාව අනිත්‍යතාවයෙන් දකින්න ඕනේ. මෙන්න මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කිතිය මේ ආකාරයෙන් දැක දවසට වේදනාව පිරිසිදු දැනගත්තා වෙනවා. වේදනාව පිළිහින් දැනගත්තා නම් වේදනාව නිරෝධ වෙනවා. වේදනා නිරෝධන සංහා නිරෝධය සංහා නිරෝධන උපාදාන නිරෝධය උපාදාන නිරෝධන භව නිරෝධය භව නිරෝධන ජාති නිරෝධය ජාති නිරෝධන ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස පාය සියල්ල නිරෝධයි අනිත් ඒකට වේදනාවක් වේදනාවක් කියන එකට වේදනාව පිරිසිදු දකින්න කියන එක වෙන්නේ නැහැ පිරිසිදු දකින්න කියන්නේ වේදනාව ලෝක සත්‍යය ප්‍රිය කරනවා සැප වේදනාව ප්‍රිය කරනවා දුක් වේදනාවක් කෙනෙකුට ඒකෙන් වෙන් වෙලාකින් ආයි සැප වේදනාවට යන්න ප්‍රිය කරනවා දුක් වේදනාව ප්‍රිය කරන්නේ නැහැ ඒක සමග ගැටෙන සැප වේදනාව පස්සේ දුවන්නේ. උපේක්ෂා වේදනාව හිතුව ටික කාලයක් යනකොට නෑ නෑ සැප වේදනාවට ආයි යන්න ඕන කියලා ආය අදහස එනවා. ආයි අර සැප වේදනාවට වැදෙනවා. එහෙනම් ප්‍රියභාවයේ හිඳින්න නම් ඒක යථාර්ථය දකින්න ඕනේ. වේදනාව කියන්නේ මොකක්ද? ඒකේ ස්වභාවය මොකක්ද? ඒක දකින්න ඕනේ. ඒ රූපේ පෙන පිටක් වගේ දකින්න. වේදනාව දිය බුබුලක් වගේ දකින්න. ඔය උපමා ඔක්කොම. සංඥාව මිරිකුවක් වගේ දකින්න. සංකාර හරයක් නැති කෙසේ කඳක් වගේලා තියෙනවා. විඥානි මැජිකාරයක් නහ මායාකාරයක් වගේලා තියෙනවා. ඔය උපමා පහෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන දැනගත්තාම පංචස්කන්ධය යථාර්ථයෙන් දැනගත්තා වෙනවා. මේ පංචස්කන්ධය යථාර්ථයෙන් දැනගත් දවසට පංචස්කන්ධය පිළිබඳ යම් චන්දරාගයක් තිබුණා ඒකෙන් මිදෙනවා. පංචස්කන්ධයේ චන්දරාගයක් මිදෙනවා යලි යලි පංචස්කන්ධය ගොඩනගන්නා වූ මුල් ධර්ම ඉවරයි. එහෙනම් පංචස්කන්ධය යලි ගොඩනගන්නේ පිරිනවම් පානකම් ඉතුරු පංචස්කන්ධේ තියෙනවා චන්දරාගයෙන් දුර වෙච්ච පංචස්කන්ධේ මතු භාවයක් හට ගන්නවට හේතුවක් නෑ. මතු භාවයක් නෑ. මේ අන්තිම જાතිය. අය අන්තිම જાතිය නැති දානි පුනබ්බව කිව්වේ ඒකයි. දැන් මේ කාලේ හුඟා දෙනෙක් මේ සුන්දර බුද්ධ ආගම ආදී වචන වලින් මේ පැරණි ආකල්ප පැරණි සාම්ප්‍රදායික වැඩපිළිවෙල මේ බෞද්ධ වැඩපිළිවෙල විවේචනයටපත් කරනවා. ඒ ඔයාටන එක තමයි පෙරහැර කියන එක. පෙරහැර කියන එක පස්සේ හදාගත්ත කාලයක එකක් බුදුරජාණන් වහන්සේ එකක් නෙමෙයි. එතකොට මේ පෙරහැරක් ගැන කතා කරනකොට මේ අද අපි දකින සංකේත ඔක්කොම නිකන් මේ ලෝකයා මුලාවටපත් කරන නිකන් විනෝද වැඩපිළිවෙල ළමයි නටවනවා. දැන් මෙහෙම කියනවා. දැන් මේ පෙරහැර කියන එක තේරුම් අරන්නේ නැහැ. ඒක ඉතින් දහම් අර්ථේ. අපි ගන්න යනවා එක්තරා හරයක්. සාර ධර්මයක්. ඒ තමයි බෞද්ධ සාර ධර්මයේ විමුක්තිය සඳහා ගොඩනගන සාර ධර්මය. ඒ විමුක්ති සාර ධර්මයේ ගොඩනගා ගන්න ඉස්සෙල්ලා పూర్ව හරයක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා පත්විය යුතු සාර ධර්මයක්. මහා සාර ධර්මයේ ගන්න ඉස්සෙල්ලා පත්විය යුතු හරය. පෙරදී ලබාගත යුතු හරයට කියනවා පෙරහර. ඒක පෙරහැර කියනවා. දැන් බණහන්න පාසලට යන්නේ ඉස්සෙල්ලයි මේ පෙරහැර පවත්වාගෙන යන්නේ. දැන් බණහනකොට මහා හරය ගත්ත හැකි. ඒක යන්නේ ඉස්සෙල්ලා පූර්ව හරයක් තියනවා ගන්න. ඒකට හැඩ ගහෙන්න ඕනේ. අවශ්‍ය පසුතරය හදා ගන්න ඕනේ. මනස හදා ගන්න ඕනේ පූර්ව හැඩතලයකට. හරවත් වැඩ පිළිවෙලකට. මෙන්න පූර්ව සාර ධර්මයක් කරා මනස හැඩ ගන්න වැඩ පිළිවෙලගෙන පෙරහැර. පූර්ව හරය කියන්නේ මහා ආකාර ධර්මයේ ගත්තාම චතුරාර්ය සත්‍ය අහන්න හම්බ වෙනවා. ඒක තමයි පන්සලට ගියාම හම්බ වෙන්නේ. පන්සල් දහහට කට්ටිය යනකොට පිරිස එකතු කරගෙන යනකොට තමයි පෙරහැර කරගෙන යන්නේ. දැන් පෙරහැර පෙන්නගෙන තමයි යන්නේ. පෙරහැරේ තමයි ඔකම ඉන්නේ. දැන් පෙරහැර මොකද්ද? දැන් ඕක අපි දකින්න ඕනේ. පෙරහැරේ අනුපිළිවෙලින් තියෙන පිරිසක් ඉන්නවා. පෙරහැරක් හැදෙන හැටි. ඉස්සෙල්ලාම යන්නේ හග්ගෙඩියක් ඉවගෙන. කෙනෙක් ඉස්සෙල්ලාම යනවා. අගිරිය මෙවැනි ගියට පස්සේ ඊළඟට වෙනවා සේවිසිකාරය. ඊට පස්සේ එනවා බෙරකාරය. ඊට පස්සේ එනවා දවුල් බෙරකාරය. මහා වේලයන් බම් බංගල එකපාර ගගහින්. ඒ කට්ටිය ඊළඟට එන අනුපිළිවෙල යන්නේ නැහැ. හේවිකාරය වෙනවා බෙරකාරය වෙනවා දවුල් බෙරකාරය වෙනවා ඔතනින් ආවට පස්සේ ඊට පස්සේ එනවා කස කස පෙරහැර කස ගහන කට්ටිය. ඔය දැන් ගහන්නේ ඒක මොකද මාරු කරගන්නේ? මොකද සෙනඟ ඈඩ් කරලා හිටන් ගන්න ඕනට අර ගහගෙන මිනිස්සු බැන්න දුවනනේ ඉඩදී. ඒකට ඒක රටන් තියෙන්නේ. පාර හදා ගන්න. ඔව්. නැවත ඉලාගේ විනියා අනුපිළිවෙලින් තිබුණා. ඒ කස ගහන කට්ටිය ඊළඟට එනවා. එතනින්. ඉතින් එතෙට ආවට පස්සේ ඊට පස්සේ එයින් මෙහාට එනවා ඔය එක එක જાතියේ මේ කියන්නේ අර බොරු කකුල් කාරයෝ. ඊට ඒ කට්ටිය එකතු වෙනවා. ඊට පස්සේ නරි මූණ දාගෙන බලු මූණ දාගෙන අලි මූණ දාගෙන ඔළු වගුණටුම් කියලා කොටසක් එනවා. මිනිස්සු එක එක මූණ දාගෙන නටනවා. වෙස් මූණ දාගෙන. අගිරි බොර යනවා. ඔය ගිරි බොර කරකීම තමයි ඊළඟට එන්නේ. ගිරි බොර කරකීම එනවා අර ළඟට. ගිරි බොර කරකනට පස්සෙන් තමයි ඔය කියන ඔව් ඔළු ගොඩේ ඉන්නේ. එක එක විදිහේ සතුන්ගේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය කියලා එනවා මහා බඩ තියෙන නිලමෙල. අයිශරීනා. ඒ ඇඳගෙන කට්ටිය. නිලධාරි. ඔය කට්ටිය ආවට පස්සේ මම දැන් ඊට පස්සේ මේ නැටුම් කාර්ය එක එක විදිහේ මොකද ඊළඟට මොකද කරන්නේ ඇති? අර කියන විදිහට මේ එක එක විදිහේ නැතුම් නැතන විවිධ පහළු කාර්යය කොළොප්පන් කාර්යය ඔය වගේ කට්ටිය එනවා ඊළඟට. ඒ හොර්නේ කාර්යය කරනවා. නැත්නම් යන්නේ සග්ගෙඩිය ළඟට හොර්නේ කාර්යය වෙනවා. ඒ ධනපිලියක් තියෙනවා ඒක ඉගෙන ගන්නකොට අවුල දෙනවා. හොර්නේ සග්ගෙඩිය වල හොර්නේ යනවා. ඒක තමයි පිළිගන්නේ. ඊට පස්සේ ඔක්කොම ගියාට පස්සේ සාන්තව සුදු කොඩි උස්සගත්ත සුදු අරගත්ත ළමා පිරිසක් හරි පිරිසක් එනවා ඊළඟට. ඒක ඊළඟ කස්වලු අරගෙන කරක් ආයෙනවා. අර පොඩි අරගෙන ඊට පස්සේ මල් අරගෙන කස්වලු අරගෙන ඔය විදිහේ දේවල් අරන් එනවා ඊළඟට. දැන් මෙහෙම තමයි සාදු රාදු කියගෙන එකක් තියෙන්නේ පෙරහැර. අරගොල්ල අර අර විදිහට යනවා. දැන් මේක තමයි මේ සුන්දර බුද්ධ ආගම කියලා අද කියන්නේ. සුන්දර බුද්ධ ආගමේ කොටස තමයි පෙරහැර කියලා. දැන් මේක අපි සංකේත දක්වා මේ නිසා මේ සුන්දර බුද්ධ ආගම කියන්නේ. බණහඬ ඉස්සෙල්ලා දැනගත යුතු හරය තමයි ඔය කියා තියෙන්නේ. බණහඬ පෙර දැනගත යුතු හරය ඔතින් දකින්න ඕනේ. පෙර හරින් දකින්න ඕනේ. අන්න හත් ගෙඩියක් නාද කරගෙන ඉස්සෙල්ලාම යන්නේ. අද මේ පංචකේ සංඛ නාදයක් පවත්වන. සුද්ධ නාදයක් පවත්වන. සංඛේ පිළිබිඹු කරලා තින්නේ සුද්ධ හරද. ධර්ම ශ්‍රවණය, ධර්ම හරද. දහම් හර සංකේතවත් කරන්නේ සංඛ නාදය. අෂ්ට බ්‍රහ්මස්වර නාදය කියන එක පෙන්වන්නේ සංකනාදය කියන මධ්‍යදී හඳුන්වන්නේ. මෙන්න මේක තමයි අද මේ පන්තිලේ පවත්වන්නේ කියන සංකේතය තමයි සංකනාදයෙන් ඉස්සලාම පෙන්නන්නේ. ඒ වගේම කනට මිහි කන රසාව වෙනවා. දහම් හඬ තුල හොරයක් නැහැ. හොරයක් නැති හඬද කියනවා හොර නැහැ. හොර නැති හඳහන් දෙන්න. යන්ජා බොරු නැති හඳහන් දෙන්න කියන එක හොර නැති හඳහන් දෙන්න කියන තමයි හොර නැහැ හඳෙන් දෙන්න ඊළඟට. ඔව්. දහම් හඳ හොර නැහැ. ඒක සාන්තයි ප්‍රණීතයි. කර්ණ සදාන ගුණේ යුක්තයි. මිහිරි මధుරයි. අන්නේ හොර නැති හඳාද පන්සලේ පවත්වනවා ඒක හඳ දෙන්න කියන එක තමයි පෙරහැරේ හොර නැහැ කාර්යය වෙන්න. ඒකෙන් එකට යන හැටි. ඊළඟට පෙන්වන්නේ. අපිට දැනගත යුතු ධර්මය. මොකද්ද වෙනන්නේ? තේ විසි හඬ. ඊළඟට පෙන්වන දෙයක් තියෙනවා. ඒක තියෙනවා හේ විසි දෙපැත්තට කියනවා ඒකේ ඇස් දෙක. දෙර ඇහැ. එහෙම කියන්නේ. ඒකට අර කෝටු දෙකයි. අඩි වේගයෙන් කරකවල ගහනවා. හරි වේගවත්. දැන් ඕකෙන් පෙන්වන්නේ මොකද්ද? අපේ ඇස් දෙක දෙන එක තමයි හේවිදි ඇස් දෙකෙන් පෙන්වන්නේ. ඇස් දෙක කරා වේගයෙන් අරමුණු වෙනවා. හැබැයි කරකී අරමුණු වෙනවා වේගයෙන්. එනේන අරමුණක් ඇත්නම් ඒ මුලාසහගත අරමුණු විහි කරන්නේ. ඒ කියන්නේ පේනේවා. ඒ පේනේවා විහි කර තමයි. අල්ලගන්න එපා. ආවග්ගියා ආවග්ගියන්සක් ඒවා ඉතුරු වෙන්නේ. අන්නේ සංකේතය තමයි ඒ විදි හඳින් පෙන්නනවා. බාර ගන්න එපා කියන්නේ. ඊළඟට ඊට වඩා වේගය අඩු. යට විරාම වෙනවා. ඊට පස්සේ ඊළඟට එකක් තියෙනවා. Yeah. මේක යනකොට අපි නිතරම හුරු වෙන්න ඕනේ. මේ පාරේ යනකොටම අහුවෙන ඒවා විසි කරලා යන්න. පාරේ යනකොට ලස්සන ඒවා හේතුරවගෙන දැන් අතහැරලා ගත්තොත් මේ හිතේ තියාගත්තොත් බනහන හම්බෙන්නේ ඔය තේන තේන විසි කරලා පුරුදු වෙන්න යනකොට. ඒක තමයි ඊටම පෙර හරේ දෙන්නේ. ඊට පස්සේ අනිසරේ දෙනවා බෙරේ. අපි කනට කියනවා කන් බෙරේ කියලා. මේ බෙහෙරි කියන්නේ බෙහෙරි කියන හඬ. බෙහෙරි හඬ කියනවා ඊළඟට. කෑකෝ ගහන්න එපා. දෙරිහන් දෙන්න එපා. ඒවා නැති කර ගන්න. ඒ හද මහ කරදරයක්. ඒකේ සිද්ධ වෙන්නේ දහමට බාධාවා. මෙන්න මේක හන හඳුනා ගන්න. ඒක තමයි පෙන්නන්නේ මේක ආවා ගියා මිසක් මේක අල්ලන්න දෙයක්. අල්ලගන්න එපා. ඒකේ ස්වභාවය ගහුවා ගහපුවාම හද ඉවරයි. ඒ වගේ තමයි අහන දේවල්. ඇහුවා ගියා ඇහුවා ගියා කියලා කිපිලි වෙන්නේ. අපි ඒක තමයි මේ සංකේතයෙන් පෙන්නන්නේ. ඕකේ තමයි ගැට ගැහෙන්නේ. යාකෝ ගහමින් හරිදු කරනකොට ගැටලු ලියා ගන්න බෑ. ඒවා ගැටලු හැදෙනවා. ගැටලු සහිත හඬ මත කරගන්න එපා. ඒක මතක තියාගන්න. මෙන්න මේවා ගැටලු හඬේ හැටි. ඒ තමයි ගැට වෙනාට. දැන් ඊට පස්සේ අරන් එනවා තව එකක්. රබර. දෙවියන් තමයි යන්නේ. දවුල්. දැන් අපි මොකද කරන්නේ හැම වෙලෙම දැන් 10 නිසා අවුලංග පටන් ගන්නවා. අහුවෙච්ච අහුවෙච්ච කකයි. බඩේ බලගෙන එනකොට බඩේ 10 එනකොට හැම වෙලෙම රහ දේවල් හොයලා කොච්චර හරි අවුල අවුල කරන එක තමයි යන්නේ. 10ට අහුලනවා. 10ට අහුලනවා කියන්නේ ආහාර ගන්න. කොච්චර හරි අරගෙන කනවා. අන්න ඒක තමයි දවුල ගහනවා කියන්නේ. ඉතින් හැම වෙලෙම කොච්චර හරි ඉවරයක් නැහැ. ඉත කම්පා කරනවා. ආස්වාදයෙන් කම්පා කරනවා. මෙන්න රසයට කිඩු වෙන්න යන්න එපා. රසයට කිඩු වෙච්ච කෙනාට දාහය නිසා අවුලටපත් වෙන්න වෙනවා. දාහයට අවුල අවුල ගා ගන්නකොට දාහයේම ඇවිලෙනවා. දාහේ අවුලවා ගත්තොත් බනහන්න බෑ. ඔකත් තේරුම් ගන්න. අන්න ඔක තමයි දවලින් පෙන්නපු සංකේතය. දැන් ඔතෙන්ට යනකොට ඊට පස්සේ මේ ඊළඟට දිනුනේ ඔය කස ගහන්න. දැන් ඊට පස්සේ පොඩි පොඩි වැඩවලට හඳු සරුවල් ඇති කරගන්න එපා. ඕකේ අවසානයේ මහා ගිනි කුකුලක් විසිනවා වගේ මහා සද්දකින් ලොකු විනාශයක් සිද්ධ කරනවා. ඔය ඇද වෙලා යන්නේ පටන් ගන්නකොට. ඇදී කෙලවර මහා කම්පනයක් ඇති කරනවා. ඒක තමයි ඇද ගහපු කසේ ගහපු ගන්නේ පුස භාවයකටපත් වෙනවා. ක්‍රූර භාවයටපත් වෙනවා. ක්‍රූර භව ආශ්‍රය කරන සත්‍යයටපත් වෙලා හිටන් ඔහු කුස භවයටපත් වෙනවා. ප්‍රසභාත වක් කරන කියනවා කසේ. අන්න ඒකේ තියෙන භයානකකම පෙන්නන. දෙන්නමට පටන් ගත්ත පොඩි ආමනාප වැඩ පිළිවිල අවසානයේ දක්වා ගෙනිච්ච මහ කම්පනයක් ඇති කරලා නවතින එක හැටි බලා ගන්න. ඕකත් මතක තියාගන්න. ඒ හන්දු සරුවල් දෙවි යන්න එපා බනහන. ඒතකොට සිද්ධ වෙන්නේ මෙන්න මේ පුංචියේ පටන් ගත්ත එක ලොකු විනාශයකින් කෙලවර වෙනවා. අන්න ඒක තමයි කසයෙන් පෙන්නන්නේ. කුස බවටපත් වෙනවා. කූර බවටපත් වෙනවා. ඒවත් අත්හැරගන්න. ඒක හැටි වෙන්න මෙහෙමයි. ඔව් ඊළඟ ගිනි බෝල කරකවන. දැන් ওই විදිහට ගියාම රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි හටගත්තාම. මෝහ ගින්නට වැදුනහම අපිට පේන්නේ හැදිලෙම යන ගමන ගිනි ගමන. රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි සහ ගිනි ආවගෙන යන ගමන. අපිට පේන්නේ නැහැ ගිනි බෝල හැටියට. එකින් එක එකතු වෙච්ච හැටියට. අපිට පේන්නේ ගිනි සවුම් යනවා. සසර ගමනේ ගිනි ගිනි යන්නේ මේ ලෝක සත්‍යය. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දැවි දැවි දැවි දැවි. ලෝක සත්‍යය යන හැටි තමයි ගිනි බෝල එක එකක් කරකවලා පෙන්නන. ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා. ඒකින් ඇලීමේ ගින්න, සාග ගින්නයි, ද්වේෂ ගින්නයි. මෝහය නිසා මේක පටලවා ගන්නවා. එහෙම පටලව වුණා මෙහෙම පටලව. අනිත් පෙන්නා දෙපැත්තට පටලව පටලව මේ ගමන යන හැටි. දැන් මෙන්න මේ විදිහට ගියතර ඉදිරියේ ගෙනිච්ච ඒවා විදිහට තේරුම් ගන්න නැතුව ගියොත් සිද්ධ වෙන්නේ සාගගිනි දේශගිනි නිසා මෝහයෙන් පැටලිලා. ගිනි සහගත ගමනක් යන්න වෙනවා. හොයාගන්න බැරි. අගමුල හොයාගන්න බෑ. ඔක්කොම එකට බැඳිලා පැටලිලා. එකට වට වෙලා. රෝධ ගහනවා, කවුම් ගහනවා, නිරෝධ කරන්න බෑ. රෝධයක් වගේ කවුමක් වගේ ගින්දර කරකවන්න වෙන්නේ ඒකයි. අන්න ගිනි ගවනේ හැදී. ගිනි ගමන හඳුනා ගන්න. සසර ගමන ගිනි කියලා හඳුනා ගන්න. මේකේ ගිනි චක්‍රවල තමයි මේ ලෝකයා යන්නේ කියලා දැනගන්න. ඒවා පතුරවාගෙන තමයි මේ ඇලිමින් ගැටෙමින් මුලාවෙමින් තමයි යන්නේ කියලා බලා ගන්න කියන තමයි ගිනි වල කරකීමෙන් වෙන්නේ. ඊළඟ දෙයක් තියෙන්නේ ඔය ඉතින් එකක් තියෙනවා. ඇත්තු ගෙනියනවා. අන්න මහාන් තත්ත්වෙ වෙන්න එපා. මහාන් තත්ත්වෙ වෙනකම් තමයි ඇත අරගන්න. ලොකු අය වෙලා. ධර්ණාධිකමට, ආඩම්බරකමට, මහාන්තත්කමට යනවා ලෝකෙ. ඔන්න ලෝක සත්‍යය යන ගමන ওই විදිහට ගියා. රාගදේශ මොහින් ගිනිගත් සත්‍යයට පත් වෙන දේවල්. මනස ඔක්කොම පහත් බවට පත් වෙලා මහාන් තත්ත්වය. ගාම්භීර වෙලා පුහු ආඩම්බරයෙන් නිල උළුමගෙන මේ විදිහට ඉන්නවා. අන්න ඇත්තට හැර යනවා. හැබැයි ලස්සනට හැරිලා මහාන් තත් වෙලා යනවා ලොකු අය කියලා හිතාගෙන. ලොකුකම් අත්හැරලා යන්න ලොකුකම් එක්ක දැනහැට මෙහෙමයි වෙන්නේ. ලොකුකම් වල හැටි බලා ගන්න. ලොකුකම් කරපු එක නා පිළිසෙනෙක් වෙනවා. ලොකුවට මහත් වෙලා හිටියට ඔක පිළිසෙනෙක්. අතා කියන්නේ. අලියා කියන්නේ. අන්න ඒ තත්ත්වෙටපත් වෙන්න එපා. ඒ තත්ත්වෙ බලා ගන්න මේ. මේ ওই තත්ත්වෙට යන්න පුළුවන් මහාන් තත්ත්වය මහාන් තත්ත්වයට හිටපුවාම ඒක අර බැරි අය මොකද කරන්නේ? ලොකු අයගේ ලොකුකම ගන්නවා. අරගෙන තමයි ඔළුව ලොකු කරන්නේ. අන්න ඔළුව බක් වෙන අපරා කියන්නේ. තමන්ගේ ඔළුවේ මට්ටම දන්නේ නැතුව මහලු පැලඳගෙන යනවා. අනුන්ගේ ඔළුව අරගෙන. ඔය තවත් මේ ලෝකේ අල්ලගත්ත ක්‍රමයක්. ඉතින් නැති කිනාවක් අර ඔළුව බක්කගෙන අර විශ්මුණේ මතු කර කර අභ්‍යන්තරේ නැති එකක් පිටට පෙන්නගෙන ලොකුකම් පෙන්නගෙන මහාන්තත්කම් පෙන්නගෙන නැති අය කුරුහංකාර කරගෙන යන හැටි. ඔය කට්ටිය යනවා ඊළඟට. ඔය කට්ටිය යනකොට තව කට්ටියක් ඔය එකලා යනවා පිටිපස්ස. අර බොරු කකුල්කාරයෝ. ලොකු කමක් නෑ ලොකු කන්නේ. එනවා පොඩි අය නෙමෙයි කියලා ලොකු කම් වෙන උඩඟුවා වෙන්නනවා. බොහොම උඩඟුකම යනවා උඩී යනවා. හැබැයි කකුල් නැති නිසා බොරු කකුල් බැඳගෙන ඉන්නවා. නැති ලොකුකම් පෙන්වන කට්ටියක් ඉන්නවා. ඒකත් මේ සමාජයේ සසර ගමනට යන සමාජයේ හැටි. ඕකත් දැනගන්න. අර බොරු කකුල් වැනෙන කැට්ටු කෙට්ටු එකේ තමයි බොරු කකුල් වැනෙන යන්න දාන්නේ. මොකද මොනවත් ඇති හරයක් නැහැ. ඒ වුණා හරිම උඩඟුයි, හරිම අහංකාරයි, හරි ලොකු මිනිස්සු අපි කියලා පෙන්වන්න ගති ලක්ෂණ. ලෝකේ අතර ඉහළින් පෙනී සිටින හදන ගති. මෙන්න ලෝකේ ගතිය. මෙන්න මේකත් අරගන්න. මේ පෙර හරේ දැනගන්න. වනහන් ඉතලා මේවා දැනගෙන ඉන්න ඕනේ. මේවා සිද්ධ වෙන්නේ මේකක් කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඕවා පස්සේ ගියාම මිනිස්සු නීචකම් කරනවා. මිනිහෙක් වෙලා ඉන්න මිනිස් බල්ලෙක් වෙනවා. ඉතින් ලොකු බලු ඔලුවක් දාගෙන වනවනා යනවා. මිනිස් හරකෙක් වෙනවා. හරක් ඔලුවක් ඔලුවේ දාගෙන ඒකත් වෙන්නේ පෙන්නේ. හරි ඔලුවක් දාගෙන නටනවා යනවා. කයි මිනිහා. නමුත් ගති ලක්ෂණේ තිරසනා වෙලා. මෙන්න මේ වාක්‍ය කියාට පස්සේ අන්තිමට අපිට හම්බ වෙන්නේ තිරසන් ලෝකේ හැටි. ඒකේ මුල මිනිහෙක් කියලා කරගන්න ඔය වැඩ පිළිවෙල. ඔය ගති ලක්ෂණේ මූලවරවල් ගන්න එපා. ඒක තමයි ඒකත් දැනගන්න එක තමයි ඒ ඔලු දාගෙන වෙන්නේ. ඊට පස්සේ යනවා නැට්ටු. ඒ කියන්නේ වැඩ කර නැති එක එක නැටුන් නැත්නම් හැමතැනම මේ පැත්තට මේ පැත්තට හැරි හැරි ලෝකයා මුලා කරන නැට්ටුකාර වැඩ පිළිවෙලවල. සංගපය. මෙන්න මේවා අපේ ලෝකයේදී සවලියක්. ඕවත් හඳුනා ගන්න. ඔව් නිල වෙලත් එකලම යන්නේ. ඉන් ඔව්. ආ නෑ නිල වෙල යනවා ඒකලා. නැට්ටුවට යනකොට ඉස්සරහ නිල වෙල යනවා. ඒගොල්ලෝ යන්නේ මේ නිලතල දරාගෙන බඩ මහත්තර ලොකුට දාගෙන මේ ජරාව කාලා ගොඩ ගහගෙන ඉන්න අයගේ හැටි. ඒගොල්ලෝ පස්සේ නට නට යන හංගන පිරිස තමයි අර හංග හංගා යන්නේ. ඒගොල්ලන්ගේ ඉස්සරහ. ඉතින් මේක තමයි මේ සමාජයක් විනාශ වෙන හැටි. මේ දූෂිත සමාජයක ඕක දැනගන්න. ඕක දැනගත්තට පස්සේ මොකද කරන්නේ? ඕම් ওই ටික අහකලා හදවත් පිරිසිදු කරගෙන නිදහස් කරගන්න. අන්න සුදු ඇඳුම් ගත්ත ළමයි කොඩි අරගෙන සාදුකාරගෙන දී දෙනවා. ගුණේට නැමෙන්න. ඔන්නේ పూర్වයෙන් බණහඬ ඉස්සෙල්ලා මෙන්න මේ ටික දැනගෙන. ඒවේ ආදීනව දැකලා. අහක් විට සාන්ත බවට නිදහස් බවට පත්වෙච්ච පිරිසිදු හදවතින් ඉස්සෝ. අපිත් එක්කලා ඉන්න පන්සලට ගිහලා සංකනාදී අහන්න. පොර නැති හඳ හඳ කියලා තමයි කියන්නේ. ඔන්න ඔක තමයි පෙරහැරි ආධ්‍යාත්මික ටික සංකේතය. බෞද්ධ සංකේතය. දැන් ඕක සුන්දර අවංකව බැලුවොත් සුන්දර බුද්ධාගම තමයි. බුද්ධාගම කොහොමද සුන්දරයි? බුදුදහම සුන්දරයි. දර සුන් කරන එකක් බුදුදහම එකයි සුන්දර කියන්නේ. දර වලින් කරන්නේ දිනි අවුලෝනේ. දර සුන් කරපුවාම ඇවිදෙන ගින්න නිවෙනවා. නෑ සුන්දර බුද්ධාගම කියවර වැරදිලා නෑ. හැබැයි කියන්නේ අදහසින් නෙමෙයි. ආ ඔව්. ඔක සුන්දර බුද්ධාගම කියන වචනේ හරියි. දරසුන් කරන බුදුදහම අයවේ. දර නිසා උපාදානීය නැමැති දර දාපුහම පවේට ගිනි ඇවිදිනවා. මේ නිසා උපාදානීය අහ කරපුහම දරහ කරපුහම දරසුන් කළා. සුන් කළා නම් සුන්දරයි. මේ ආනන්දේ මා උපන්සට කතරම් සුන්දරද කියලා බුදුරන් වහන්සේ අහපුහම අපි ආ හිතන කොයිතරම් ලස්සනද කොයිතරම් ආසා කරන එකක්ද කියලා හිතාගත්තා කියලා. උපන් හතේ ස්වභාවය තුල සාන්ත පරිසරය තුල මේ උපාදානයන් සුන් කරන්න පරිසරයේ කොච්චර ඒකට ගැලපෙනවද කියලා ඇහි. මේ අද ඉදා ඉන්නේ ඉරිණා පානිචා රෝගයට ආසාවෙන් පස බැලුවා කියලා. ඔහොම සින්දු සදාගෙන තියෙනවා. අදාගෙන අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් කියලා උපහාසාත්මක සින්දුත් ගොතලා තියෙනවා. මෙහෙම මහා ආගමික නායකයෙක් පස බලලා ඉන්න සමාජයේ රටේ ලස්සන කිව්වා කියලා. මුලාවට පත්වෙච්ච අදහස් වලින් ඔහොම ලෝකයා මුලා කරනවා. මුලාවටපත් වෙච්ච අදහස් වලින් ඔහම ලෝකයා මුලා කරනවා. සුන්දර වෙනවා නිවන් දැකනවා. සාන්ත සුන්දර අමා මහ නිවන් කියන එකේ අර්ථයෙන් ඒ වගේ අර්ථයක් තියෙනවා. සර් කියන වචනේ පෙන්වන්නේ සහිත බව නැණ ලෝකේ. අන්තයටපත් කරනවා කියන්නේ කෙලවරටපත් කරනවා. සුවයි සුවයි කියලා අල්ලාගත්ත ලෝකේ අන්තයටපත් කරපුවා කියන සාන්තයි. ඒ සාන්ත වූ එතකොට සාන්ත සුන්දර. දර නැමැති උපාදානයේ සුන්කර දැම්මහම සුන්දරයි. මැරෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පවතින දෙයකුයි මැරෙන්නේ. මැරෙන්න දෙයක් දෙයක් නැති නිසා අමා වෙනවා. වාන් සහිත වන්නා වූ දැනියොලි මිදිලා නිසා නික්මුණ නිසා. මහා නික්මීම නිසා අමා මහ නිවන්. සාන්ත සුන්දර අමා මහ නිවන් සාන්තිය කියන්නේ. ලෝකේ ලෝකයා දකින්න හරි සාන්ත හරි සුන්දර ලස්සන පැත්තක් වෙන්නේ ආයෙත් මැරෙන්නේ නැහැ කියලා ඉපදුන කවදාවත් එහෙම එකක් එන්නේ නැමෙන් නිවන කියන්නේ කියලා හිතා ගන්නවා දන්නේ නැහැ. නිවන පෙරහැර කියන්නේ පූර්ව හරය ඕකයි. ඔය හරේ දැකපු කෙනෙක් බනහපුහම තමයි ලෝකේ හැටි දැකලා ලෝකයේ කෙරී දැකලා ඉතින් ඒ පිළිබඳව මේ මේ ආදීනව දැකලා ඒකෙන් අත්හැරීමේ නිදහස නිවනේ ආනිසංස දැකලා ඒක මූලික තේරුමට අරගෙන ඉඳලා ඉතින් අන්නේ නිවනටපත් වෙන බණක් අහන්න අපි යන් තොර නැති හරක් අහන්න සුද්ධ හලක් අහන්න යන් කියලා පිරිස පස්සෙන් එනවා ඒකෙන්. ඔක තමයි අපේ පිටේ පෙරහර. පෙරහරේ අර්ථය යටපත් වෙලා. සෑම දෙයක්ම ඒවා. පූජා පෙරහැර. හැම දෙයකම අර්ථෝම යටපත් වෙලා මේ ඕවා ඔය සාම්ප්‍රදායික ක්‍රම නැති කරන්න ඕනේ නැහැ. ඒ සංස්කෘතියට පහර ගහන්න ඕනේ නැහැ. ඒක යථා අර්ථය දැනගන්න ඕනේ. එතකොට ආහාරය අර පෙර තිබිච්ච දහම් අදහස මතුවෙනවා. ඕවා වැඩ කරන්නේ නැතිව නිකන් මුලාසාගත වැඩ, මෝඩයින්ගේ මෝඩකම් කොහොම කියලා කපලා දැම්මහම මෙච්චර කල් ගෙනාවු සාර ධර්මයේ දකින්න බැරුව තියෙන ටිකක් කපලා දැම්මා. ඒකයි වෙලා තියෙන්නේ. මේ ඕක ඇහුවා නම් ඊට පස්සේ කවදාවත් අහගත්ත කෙනා. ඔතන පටන් ගෙනවා අර පෙරහැර දකින්න ඔයනුව දකින්නවා නිසා. ආයේ වෙනස් විදිහට දකින්න දැන් විදිහක් නෑ. අර්ථය වැහිච්ච නිසා තමයි පෙරහැර දැකලා එන අද නම් පෙරහැර හරි ලස්සනයි කියලා යන්නේ. අලි මෙච්චර හිටියා. ඔහොගේ කෙනින් කියනවා. ඒ වුණාට පෙරහැර දැකලා නැහැ. සුවාතටපත් උනා සුවාතපත් ඇහිණි සෝතාපන්න කියනවා. සුවාතට පැමිණුණු කියන එක තමයි සෝතපන්න. සුවාතපන්න. සුවාතටපත් කියන එක. සුවාතටපත් වෙන්න නිවන හැර තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර ලෝකය හැර තවත් සෝයක් නෙදකින්. අන්නේ සුවාතටපත් වෙච්ච නිසා කියනවා සෝතාපන්න. ඒක වචනේම පද නිරුක්තිය. සෝත ආපන්න කියලා ඒ වගේම තව එකක් තියෙනවා. ඒ දෙකම ගැලම නිරුක්තිය. සෝත කියන්නේ ගලන ගඳ. ආපන්න කියන්නේ ආපස්සට එනවා. ගැළුවේ ස්වභාවයෙන් පල්ලෙහාට. ඒක ආපස්සට හරවා ගත්තා වගේ. ඒක අවර්ථය. ස්වභාවයෙන් පහත් පහත් බවටපත් ඒක දැන් උසස් පැත්තට ගන්නවා. උඩට කියන්නේ නිවන් පැත්ත, හැනතුම් පැත්ත. පහත් පැත්ත කියන්නේ හතර පහ පැත්ත. ඒ පැත්තට ගලන්නේ නැතුව අනික අතර ගලනවා. සෝවාන් කියලා අපි සිංහල කියනවා. වාන් කියන වචනේ පෙන්නන්නේ අපි වාන කියන්නේ බැම්ම කියන එකයි. සුව බැම්ම කියන එකයි එතනත් පෙන්නන්නේ. ඒ සුවේ කඩා යන්නේ නැහැ. සුවේ පිහිටන්න බැම්ම බැඳවා වගේ. සෝවාන් කියන එකේ තේරුම තියෙනවා. සුවේට බැඳපු බැම්ම. ඒක ආකාරයෙන් අර්ථගත හැකියි. අද නිරුක්ති වාක්‍ය වලට ඉදිරිය මෙති දෙනවා. පුළුවන්. අද මේ පින්වත් පිරිස සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අදිෂ්ඨානය කර ගනිමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කර දහම් හරේ තේරුම් අරගෙන ඒ ධර්මානුකූලව යථාර්ථය අවබෝධ කර ගනිමින් ලෝකේ අසාරත්වයේ තේරුම් අරගෙන ඒ වාගේම නිවනේ හිටිවෙන්නා වූ නාථත්වයේ හෙවත් නිවනේ සාන්තත්වයේ තේරුම් අරගෙන එබඳු වන්නා වූ නිවන් සාන්තිය උදා වේවා ඒ වගේම ලෝක ධර්මතාවයේ අසාර ස්වභාවයේ වැටහෙමින් අසාර වන්නා ලෝකේ පිළිවන් තිබෙන්නා වූ චන්දරාගේ අත්හැරී නොඇලී මිදී වසින් ඒකාන්තයෙන් නිවන් සාන්තිය අමාදොර ඇරේවා යහපත උදා වේවා කියනා වරිෂ්ඨාන් තබාගෙන අපට මෙන්න අනන්ත ලෝක සත්‍යින්ටත් ඒ අමා සාන්තිය හේම උදා වේවා කියනා මේ පරම අධිෂ්ඨානයෙන් යුක්තව අපි අද මේ කර්මස්ථානයන් වඩමින් ඒ උත්තරීතර වන්නා වූ සාන්තිය උදා කරගන්න බලාපොරොත්තු වෙමු සෑම සිළු දෙනාම සාන්තව නිසංසල වෙට්ටෝනේ එසේ වෙලා Taman විසින් net අලවන් කරගෙන මගෙන් වදින්නා වූ හුලම් පොදක් වේවා කිසිවෙර කරදරයක් පිණිස සිද්ධ නොවේවා සැනසෙල්ල ශාන්තිය සිල්ලෝ සතුන් උදා වේවා කියනා වදිෂ්ඨානින් මේ අප්‍රමාණ මෛත්‍රී චිත්තය අනන්ත ලෝක සත්‍යයෙන් පතුරවමින් අපි අද මේ ආකාර වන්නා මේ කර්මස්ථානයේ වළඳ බලාපොරොත්තු වෙමු මේ මහා ශාන්තිය තුන් වංගුණේ අනන්ත ශාන්තිය සියලු සත්‍යයෙන් පිහිටාවා අප හැම දිනාට පිහිටමින් ඒ උතුම් වූ අමා ශාන්තිය උදා කරගන්න සමාධිය ලැබීමට හේතු වේවා ප්‍රඥා පහල කරන්න හේතු ආසනාව වේවා කියන අදිෂ්ඨානින් යුක්තව සංවර වේලා නිහඬතාවයෙන් යුක්ත වෙලා මේ භාවනාවට සමවැදිලා ඉන්න බලාපොරොත්තු වෙන්න සංවර වහයින්ට කියන්න අවශ්‍ය නැහැ ඒ විදිහට බලාපොරොත්තු වෙන්න නිසසල ධම්පද දුන් බුදු රජින්දුනි ගුණ කඳ වැඳගෙන විමසනවා නිසසල ධම්මග සමවත ලබනට සම්බුදු නැන ගුණ මග ඉනවා නිසසල ධම්පතේ සුවය ලබා අප නිසසල සමවත වෙත එනවා නිසසල මුනි ධම් සංග යන තෙරුවන් උදෙනෙමි පිළිවෙත නගවනවා අමෙදම් රසය සැම සත වෙත පිවිවා සැම ලෝ සතගේ බව දුක් කඳ නිවේවා සැම සත වෙතට දම් අරුතය වැඩිවා සෑම සත නිවන් සුවයට අද හැරේවා සම්බුදු නැන නුවණ දුන් බණ පද අසලා සම්බුදු නුවණගෙන සදහම් මොහු කරලා සම්බුදු සුව ලබා ගුණ ධම්මග වඩලා සම්බුදු සමය වෙතට පිවිසෙමු නැන නගලා ලෝ සත විඳින මේ භව ගමනක ඇදිනා මායා මුලාවද වැටහි සැමලෙසිනා පත්කම් සැපයි යන මිසදිටු හැර ළමිනා සම්දිටු නිවන වේවා සතටද ඉතිනා සෑම සතම සිහි කරමි ලෙස ඉන්නේ සෑම දස දෙස සතට මෙත් ගුණ සිතකින්නේ නිවනට මග දෙවා බාධක හරිමින්නේ අපි සෙත් පතෙමු අද මෙත් ගුණ සිතකින්නේ තෙරුවන් මහා සමවත අද මතු වේවා සෑම ලෝ සතගේ සෑම භවගිනි දුරු වේවා අසම වූ සම මුනිඳු වැඩි ලෙස සිහි වේවා මුනි රජ ළඟ විලස සම සමවති වේවා පෙර දිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසූදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර වින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර සෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දුක්ඛඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දුක් කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දුක් කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා රෝග කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා රෝග කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ජරා කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා ජරා කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ජරා කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ව්‍යාධි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ව්‍යාධි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා මරණ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා බය කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා බය කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා භය කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසරේ පැවැත්මක් වන්නේද මහා හද ගිනි කඳ වන්නේය මේ සසරේ පැවැත්මක් නොවන්නේද මහා හද ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා හද ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දාහ ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දාහ ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දාහ ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ශෝක ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ශෝක ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ශෝක ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා රාග ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා රාග ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රාග ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා බැඳුණු බැමි වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා බැඳුණු බැමි නොවන්නේය මමද සියලු සත්වයෝ මහා බැඳුණු බැමි දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද අනන්ත දුක් ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොවැල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුනේ දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැරෙමි දුන දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා හැඩේ වැඩ කියලා මෝඩයෝ මෙහි රවටෙනවා